ඉන්නේ ආකාරයට තමන් යෙදීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගය අසා දැන ගැනීම සිද්ධ කිරීමට තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේ මාර්ගයේ කෙලවර ලබන්නට තිබෙන ප්‍රතිඵලය ඔබ බලාපොරොත්තු වෙනවා, ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් නිර්වාණය කියන ස්වභාවය කියලා. ඉතින් නිවන සාක්ෂාත් කිරීම සඳහා තම තමන් අනුගමනය කළ යුත්තක් තිබෙනවා. ඉතින් බුද්ධත්වයේ ලැබීම සඳහාද අනුගමනය කළ යුතු මාර්ගයක් දේශනාවේ දක්වනවා. ඉතින් බුදු වීම සඳහා තමන් සිද්ධ කළේ කුමක්ද කියන එක බෝසත්ත්වෝ බුදු වීමෙන් අනතුරුව පැහැදිලිව දක්වනවා. භාවිතා කළ යුතු දේ මං භාවිතා කළා. අත්හල යුතු දේ මං අත්හැරියා. එතකොට මේ දෙකම මං දැනගත්තා. දැන් භාවිතා කළ යුතු දෙයක් තිබෙනවා අත්හල යුත්තක් තිබෙනවා. ඉතින් අත්හල යුත්තයි භාවිතා කළ යුත්තයි කියන්නේ කළ යුත්තයි නොකළ යුත්තයි කියලා දෙකක් තිබෙනවා. ඒ දෙකම තනියෙන් අවබෝධ කරගත්තා බෝධිසත්වයන් වහන්සේ. ඒ තමයි අභිඥාතං අභිඤ්ඤේයං කියලා කියනවා. කවුරුත් එස බුදුහාමුදුරන්ට කියලා දෙන්න ඒකේ නෑ තනියෙන්ම දැනගන්න. ඒක තනියෙන්ම දැනගත යුත්තේ තමයි කල යුතු දේ මොකක්ද නිවන් දකින්න අත්හල යුතු දේ එහෙම නැත්නම් නොකල යුතු දේ මොනවද? මේ දේ තනියෙන්ම දැනගෙන ඒ අනුව බුද්ධත්වයට පැමිණෙනවා. එහෙමනම් එසේ ඒ බුදුහාමුදුරුවෝ දක්වපු මාර්ගයේ යන පිරිසක් විදියට අපිට පහසුවක් තිබෙනවා මාර්ගයක් අලුතෙන් හොයන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ ඒ මාර්ගයේ කියපු විදියට කරන්න විතරයි. නිසා කියලා තියෙන දේ අපිට දැන් තියෙනවා සූත්‍ර විදියට, අභිධර්ම විදියට, විනය විදියට එසේ පවතින්නේ ඒ දේශනා කරපු මාර්ගයයි. ඉතින් මේ මාර්ගය තුල අපිට තියෙන්නේ කියන විදිහට ගමන් කරන්නට. ඒකට ඒ හින්දා කියලා තියෙන දේ තමයි ඒ විදිහට ආවන්ට ඕන, ඒ විදිහට කරන්න ඕන, අත්හරින දේ අත්හරින්න ඕන. දැන් දෙකක් තියෙනවා වැඩ. මොකක්ද වැඩ දෙක? තමා කල යුතු දේ කරන්න දේ. අත්හල යුතු දේ අත්හරින්න දේ. දැන් ඒ දෙකම දැනගන්නට වෙනවා. දැනගත්තට පස්සේ ආය අන්කුවෙන් ආය අහන්න ඕනේ නැහැ. දැන් කරන්න තියෙන දේ දන්නවා නම් අත්හරින්න තියෙන දේ මොනවද කියලා අතහරින්න තියෙන දේ දන්නවා නම් අමුතුවෙන් නැවත ආය මාර්ගය හොයන්න ඕනද? හොයන්න ඕනේ නැහැ. ඒ නිසා එක්වාරයක් හරි හරියට දැනගත්තා නම් කළ යුතු දේ මේකයි නොකළ යුතු දේ මේවායි කියලා ආය දිගින් දිගටම බණ අහන්න ඕනද? ඕනද? ඕනද නෑ. දැන් මේ වෙනකොට බණ අහලා නැද්ද? ඒ මොකටද දැන් මෙච්චර කල් බණ ඇහුවේ ඒක? මොකටද ඇහුවේ? ඈ? ඈ? මොකටද ඇහුවේ කියලා අහන්නේ? නිවන් දැකේ. දැන් නිවන් දැකලා ඉවරද? නිවන් දැකලා ඉවරද කියලා අහන්නේ. නෑ. ඉතින් දැන් මේ මාර්ගය අහගත්තට පස්සේ ආයි ආයිත් අහන්නේ මොකටද? නැවත නැවතත් ඒක අහන්නේ මොකටද කියලා මම අහන්නේ. ඈ? ඈ? එන්නේ. බයනට උත්තර දෙන්න. ඇහෙන්න කතා කරන්න කිව්වා. ඔය දුරට යන්නේ නැති මෙන්න මේ ළඟට එන්න කොන්න ඔය හැතැම්ම අපිට දුර ඉන්න මට කියන එක ඇහෙන්නෙත් නැහැ. කොරමන පේන්නෙත් නැහැ. ওই දුර ඉන්නේ ධර්මයට බය අය කියලා බුදුහාමුදුරු කියන්නේ. එතන බුදුහාමුදුරට බය අය බුදුහාමුදුරගෙන් ඈත් වෙනවා. හාමුදුරුවන්ට බය අය හාමුදුරුවන්ගෙන් ඈත් වෙනවා. බය නැති අය ඉක්මනින් ධර්මයේ හම්බ වෙනවා. ওই ඈත ඉන්න ටිකක් කල් යනවා. මේක ඉතින් හැටියක් තියෙනවා. ටිකක් වෙලා යනවා ළඟට මෙහෙට එන්නනේ. එන්න ඉතින් ඒ වගේ ළඟ ඉන්න ඉක්මනින් හම්බ වෙනවා. දුර ඉන්න ටිකක් අමාරු වෙනවා. මොකද කියන්නේ? දැන් තමන් මාර්ගය හරියට අහලා තේරුම් ගත්තා නම් ආයිත් ඒව අහගන්න ඕනේ ගන්න. මම අහන්නේ සරල උදාහරණයක් ගන්න. වාහනයක් එලවන්න තමන් උපදිනකොට දන්නේ නැහැ. උපදිනකොට ඒව දන්නේ නැහැ. හැබැයි වාහනේ එලවන්න පස්සේ වාහන එලවන කෙනෙක්ගෙන් අහලා තේරුම් අරගෙන පුරුදු වෙනවා. පුරුදු වුණාගෙන් පස්සේ ආයිත් මම අහන්නේ තවත් ආයෙ පුරුදු වෙන්න ඒව අහන්න යන්න ඕනේ කියලා. Tamanට එලවන්න පුළුවන් නම් ආපහු තවත් මේ එලවෙන විදිය අහගන්න යන්න ඕනේ. ඈ. එහෙනම් බුද්ධ ආගම තියෙන්නේ තාම එහෙම වැඩකට. නිවන් දකින්න කරන්න තියෙන වැඩ ටිකක් තමයි ධර්මයේ තුල කියාදෙන්නේ. ඒක කියා දුන්න දේ අහගත්තා නම් ආයිත් අහන්න යන්න ඕනේද? ඕන වෙන්න විදියක් නැහැ. හරිද? ආයිත් ආයිත් අහනවා කියන්නේ තාම මාර්ගේ හරියට ආගෙන නැහැ. ආගත්තනම් ආ කොහෙවත් එන්න ඕනේ. හරි. ඒ ඉඳා ඔය අහගෙනත් නැහැ, කරගෙනත් නැහැ කියලා මම සියලු දේම දන්නවා. හරි. ඒ ඉඳා ආලත් නැහැ, කළත් නැහැ. ඉතින් ආගත්තනම් කරගත්තනම් ආයෙ මෙහෙ එන්න ඕනේ නැහැ. ඒ ඉඳා තමන් දැන් මූලික වශයෙන් අවබෝධය ලබන්න වෙනවා මේ කල යුත්තේ මොකක්ද ඒ කල යුත්ත තුළ Tamanට ඇති වෙන ප්‍රතිඵලය මොකක්ද? ඔන්න ඔය අවබෝධය නැතුව මම මේ මාර්ගයේ ගියොත් කවදාවත් Tamanට ගමන නිමා කරගන්න හම්බෙන්නේ නැහැ. එනිසා මූලික වශයෙන් තේරුම් කරගන්න ඕන නිවන් අරමුණු කරගෙන අපි මේ වැඩපිළිවෙල පවත්වනවා කියලා පැහැදිලි කරා. මේ නිවන් දකින්නවා කියන එක. එහෙම නැත්නම් ඔබේ විවිධ වචන කියනවා දුකෙන් අත මිදෙනවා සංසාරයෙන් නිදහස් වෙනවා. ආර්ය සත්‍ය අවබෝධ කරනවා. ওই විදිහට වචන ගොඩක් කියනවා. ඔය කොයි දෙයින් කිව්වත් ආසානේ ලැබෙන්නේ එක ප්‍රතිඵලයක් විතරයි. එක දෙයක්. ඒතර මේ ලැබෙන දේ මොකක්ද කියලා මම අහන්නේ. තමන් නිවන් දැක්කාම තමන්ට වෙන්නේ මොකක්ද? ලැබෙන්නේ මොකක්ද කියලා අහන්නේ. මොකද වෙන්නේ? නිවන් දැක්කම මොකද වෙන්නේ කියලා අහන්නේ. දැන් නිවන් දකින්න ඕන කියලා ආවනේ. එහෙමද නැද්ද? නිවන් දැක්කාම මොනවද Tamanට සිද්ධ වෙන්නේ කියන එක තමයි මම අහන්නේ. මොකද වෙන්නේ? ඔය වෙන එකක් වෙච්චාවේ ඔන්න ඔය කියන එකක් කරනවා කියලා ආවේ. ඈ? ඈ? නැවත උපතක් ඇති නොවේ. නැවත උපතක් ඇති නොවේ. එහෙනම් Taman දැන් ඔය උත්සාහ කරන්නේ මොකක් කරන්නද? ආයේ උපදින්න නැතුවයි. නේ? පැහැදිලි? එහෙනම් මොකද එහෙම නෙවෙන්නේ? ආය උප්පත්තිය ඇති නොකර ගන්න. ඒකට ඔන්නෝක තමයි සංසාරය කියලා කියනවා. නැවත නැවත මේ සත්වයා උප්පත්තියකට යොමු වෙනවා කියලා කියනවා. නැවතත් උපදින්න යොමු වෙනවා. ඒතකොට අන්න ඒ විදිහට මේ සත්වයා උපදින වාර ගානක් කිසිසේත්ම දන්නේ නැහැ කියනවා. එහෙනම් අන්න ඒ නොදන්නාකම සංසාරේ ගමනක් යෙදෙනවා කියලා කියනවා. සසරේ ඇවිදිනවා කියලා කියනවා. සංසාරේ යන. එනම් ඕම ඔය සංසාරයේ කිව්වෙත් ඔකටමයි නැවත නැවත උපදින. එනම් බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේම සරලව කෙටියෙන්ම තමන්ට කිව්වොත් මේ උප්පත්තිය නතර කරගන්නා මාර්ගය කියලා. එච්ච කාගේද? ඈ කාගේ උප්පත්තිය නතර කරන්නේ? තමන්ගේ. එහෙනම් අනුන් එක්ක කිසිම සම්බන්ධයක් නෙදෙන්නේ නැහැ. අනුන් කරගත්තද නැද්ද කියලා අපිට හොයන්න විදියකුත් නැහැ. ඒ නිසා තමන් දැනගන්න වෙනවා තමන්ගේ උපත දැන් නතර කර ගැනීමට කල යුත්තේ මොකක්ද? එහෙනම් ඒකෙන් කවුරු කොයි ආකාරයෙන් බණ කිව්වත් ප්‍රශ්නයක් නැහැ. දැන් මම අහන ප්‍රශ්නය තමන් කොහොමද දන්නේ උප්පත්තිය නතර වෙලාද නැද්ද කියලා. දැන් තමන් කරන්න යන වැඩේ මොකක්ද කියලා තමන් කියා දුන්නේ නැහැ. මොකක් හරි දැන් කරන්න යනවා මොන හරි කරනවා දැන් ওই කියන ආකාරයෙන් ඒවා කරාම උපත නතර වෙනවා කියලා කියනවා කාගේද තමයි දැන් ආනවා තමන් මේ වෙනකොට ඔය කරන්න කියන වැඩ කරලා තියෙනවා නේ ඔය කරන්න තියෙන වැඩ වලින් එකක් තමයි දන් දීම කරලා තියෙනවද නැද්ද ඊළඟට සිල් රැකීම කියලා කියනවා කරනවද නැද්ද භාවනා කිරීම කරනවා දැන් ඒ කියන්නේ කරන්න තියෙන වැඩ ඔක්කොම කරලා තියෙනවා. දාන දීලා දෙනවා, සීලය සමාදන් වෙලා රැකලා දෙනවා කියනවා. භාවනා කරා කියනවා. මේ දාන සීල භාවනා කියලා ප්‍රතිපත්ති තුනක් තමයි තියෙන්නේ. ඊට අමතරව මොකුත් නැහැ. එතකොට දැන් ඒවා කරපු කෙනෙකුට ඔය කියන වැඩේ සිද්ධ වෙනවා. උපත නතර වීම සිද්ධ වෙනවා. දැන් මම අහන්නේ ඒවා කරලා තියෙන නිසා ඔයාය ඔයාගේ උපත නතර වෙලා නැද්ද තාම? තාම නතර නැද්ද? නෑ. ඇයි? මාර්ගයේ මාර්ගයේ ඉන්නවද? මොකක් මාර්ගයේ? නතර කියන්නේ මාර්ගය ඉන්න කෙනෙක්. වාහනේ හැප්පෙන්න කලින් නවත්ත ගන්නවද? නතර කරන්නේ මාර්ගය කියන්නේ මොකක්ද? දැන් මම අහන්නේ උපත නතර කරගන්න ඕන කියන වැඩ ටික ඔය කරලා කියනවා. කරා නම් දැන් මං ආනවා උපත නතර වෙලාද නැද්ද කියලා. කොහොම නැගියද? කෙලෙසති. කෙලෙසති. ඔද? තායි. ආසාවද? හා. ඒ ආසාව දරා තිබුණ කියලා උපදින එක නතර වෙනවද? නැද්ද? අරලෝ දාන කම්පාවය. නැති? ඉතින් අෂ්ටවිධාමයට කම්පා වෙන්නේ නැතිව ඉතියාම හරිද? අපි දෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඔය කියන ආකාරයෙන් කෙනෙක්ට බයිනවා නම් ඒ කියන්නේ එයා ඔය කියන විදිහට අටලව දාමින් කම්පා වෙලා නේද? කෙනෙක් කාටරි බයිනවා. ඈ කම්පා වෙලා. දැන් බුදුහාමුදුරුවෝ අර කෑකට හිටපු වික්ෂුන් කණ්ඩායමට බැනලා එළවලු. ඈ? ඒක කම්පාවේලා. ඈ? එදා කොහොමද කියන්නේ? ඒක ඒක තමයි කවුද දන්නේ අනුකම්පාවේ කඩ බැලලා ඉවරයි කියන්නේ. දැන් ওই කාන්තල් ගාන ආන්දරත් ඔයාලට බැලලා ඉවරනවා නම් වෙලා. ඉතින් නෑ ඒක තමයි කොහොමද හොයන්නේ කියලා මම අහන්නේ. දැන් එයාලා අටලොන් දහම් කම්පා වෙලාද තරහ තියනවාද නැද්ද කියලා කොහොමද හොයන්නේ? හොයන්නේ. නෑ හොයන්නේ. ඒක තමයි මාත් අහන්නේ. තමන් කොහොමද දන්නේ කියලා තමයි මාත් කියන්නේ. තමන් කොහොමද දන්නේ තමන්ගේ උපත නතර වෙලාද නැද්ද කියලා. කෙලස්. ඉතින් කෙලස් තියෙනවා නේද කොහොම හොයන්නේ? තරහය තියෙන්න පුළුවන්, ආසාවල් ඇති වෙන්න පුළුවන්, ආසාවල් තරහවල් කියලා හොයන්න විදියක් නෑ. ඒක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. කොහොමද දන්නේ කියලා යන්න. මාතුල මා කියන පුද්ගලයා ආම නැතිලා නැත්නම් තමන් දන්නවා ඒක. මාතුල මා තුල මං කියන පුද්ගලයා නැතිලා නැත්තම් කොහොමද නැතිලා නැත්තේ කියලා දන්නේ? දැන් තමන් තුල මං කියලා පුද්ගලයා නැද්ද කියලා කොහොමද දන්නේ? සමහරවිට තමන් මගේ කියලා මගේ කරගන්න හදනවා ඒ වගේ. ඔව් දැන් බුදුහාමත් මේ මගේ ඝාතනය කියලා කිව්වේ. එහෙනම් කාගේ ඝාතනයද? බුදුහාමගේ ඝාතනය නෙවෙයි. මාගේ ශ්‍රාවක මාගේ ධර්මය නෑ නෑ ලැබෙයිද මොන එක කොහොමද මයින්නේ උපදීමට හේතු උච්චරණ කියලා ඈ ඉපදීමට හේතුනේ හේතුව මොකද්ද ආයි මොකක්ද හේතුව තමයි ඔව් මොකක්ද හේතුව අවිද්‍යාවනේ සංසාරේ වැටුනේ මොන හේතුවක් නිසාද මොකක්ද හේතුව මන් දන්නේ නැහැ කියන්නේ බලන්න මොකද හේතුව? සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය නේ? ඒ දැන් මම දන්නේ දැන් කාටද දැන් මේ මාර්ගය යන්න ඕනේ? ඒ තමයි මම මේ සාකච්ඡාව කරන්නේ. එහෙනම් තම තමන්ගේ තියෙන ගැටලු තමන්ට විසඳ ගන්න ඕන සාකච්ඡාව කළා හැකි නැත්නම් ඉතින් ඔය මම කියන එකක් අහන්න ඔය යයි යන්න. ඔය ඉතින් පරණ වැඩේ වෙයි. ඔච්චරයි වෙන්නේ. ඈ දැන් මම අහන්නේ තමන් දැන් මේ වෙනකොට බණ අහලා තියෙනවා භාවනා කරලා තියෙනවා පිළිගගෙන තියෙනවා කිව්වා ඒවා ඔක්කොම කරලා කියලා. දැන් ඒවා කරලා Tamanට මේ වෙනකොට උප්පත්ති නතර වෙලා නම් අපරාධ මේ කරන වැඩේ ගිහිල්ලා කතාවක් කරගෙන ඉඳියන ඉවරයි. අපරාධ මේ හැදෙන්නේ නිකන් ඔය කාලේ නැති කරගෙන ඉන්නේ නේ. දැන් කවුද දන්නේ උප්පත්ති නතර වෙලාවද දන්නේ නැහැ කිව්වා. හ්ම් කාගෙන්ද අහන්නේ කොහොමද හොයන්නේ මම දන්නේ ඔය ප්‍රශ්නයක් තියෙනවා දැන් මම කියලා ගියත් ඔච්චර තමයි වෙන්නේ ඔය හරිද ඉතින් තම තමාන්ට ඒ පිළිබඳව මූලික වශයෙන් අවබෝධය දැන් තියෙන්න ඕනේද නැද්ද? දැන් තියෙනවද? තියෙන මොකද තියෙන්නේ? කිසි දෙයක් නෑ. ඕනට ඒ ආශාව කරන්න පුළුවන්. ඕනට ඒ නැත්තම් ආස කරනවා. තණ්හාවෙන් අල්ලගන්න. ඈ. දේශය ඇති කරගන්න. ඈ. ඥාන සම්පූර්ණ. එනවා. දැන් ඒකට තමයි පති නතර වෙනවා. මාර්ගයේ ඉන්නවා කියලා අනේකට කියවිය හැකි. ඔය කියන බණ අහගෙන ඉන්න මුස්ලිම් එකට පුළුවන් මම මේ නිවන් දකින මාර්ගය තමයි ඉන්නේ කියලා. කතෝලිකයන්ටත් බණ අහන්න පුළුවන් ඒකට කියවිය හැකි මම මේ මාර්ගය තමයි ඉන්නේ කියලා. ඈ? ඒක මාර්ගය නේ. කොහොමද දන්නේ කියන එක ප්‍රශ්නයක්ද නැද්ද දැන්? දැන් ඔය ප්‍රශ්නෙට උත්තර තමන් ගාව නැහැ කියන්නේ තමන් මාර්ගයේවත් නැහැ කියලා මට ෂුවර්ම ෂුවර්. ඒකයි. ඒ තමන් කරන්න තියෙන දේ මොකක්ද කියලාවත් දන්නේ නැත්නම් වෙන්නේ මොකක්ද කියලාවත් තමන්ට අවබෝධයක් නැත්නම් තමන් මාර්ගයේ ඉන්නවා කියලා කොහොමද පිළිගන්නේ? ඈ කියන්නේ ඔක්කොම ඉතින් ආර්ය මාර්ගයේ ඉන්නවා කියලා. රාග දේශ මොහ නැති වෙන්නේ ඔක්කොම කොහොමද කියලා තමයි මාත් අහන්නේ. රාග ද්වේෂ මොහ නැහැ කියලා තමයි අඳුර ගන්න. එහෙම නැත්නම් ඒකට ප්‍රායෝගික වශයෙන් ඇති වෙන தත්ත්වය මොකද්ද කියලා අහන්නේ. අවදි රාග මොහ නෝකල දැනගන්නවා. දැනගත්තාම උප්පත්තිය නතර වෙනවද? දැන් තියෙනවා රාග ද්වේෂ මොහ උප්පත්තිය යනවා. රාග ද්වේෂ රාගදේශ මොහ එන්නේ නැහැ. දැන් අර පුංචි ළමයි ඉන්නවනේ. ඒ ඇයට රාගදේශ මොහ වලින් මොනවද එන්නේ? එයාට එනවද කොහොමද දන්නේ? ඉතින් හැංගීම ඇති වෙන්න බැරි කාටද? ඉතින් හැංගීම ඇති වෙනවා කියන්නේ යාට ලෝභ දේද මොහ ඇති වෙනවා කොහොමද Taman දන්නේ? ඇරිද නම් දන්න තමයි. ඒ කොහොමද මන්නේ දැන් Tamanටත් ඇති වෙනවා රාග දේද මොහ ඇති වෙනවා කියලා. ඒකට අනුව දැන් උත්පත්ති නතර වෙනවද නැද්ද කියලා Tamanට තිබෙන ප්‍රායෝගික අත්දැකීම මොකක්ද කියලා මම අහනවා. ජීවිතය ගිලිනවා කියලා තේරෙනවා. මන්ට පාකම්බය. තමන්ට වැටෙනවා නම් ඈ භාවනාවෙන් තමන්ට වැටෙනවා නම් තමන් මාර්ගයේ ඉන්නවා කියලා තේරෙනවා. මම පංච පාකම්බය. මොකද්ද පංච පාකම්බය? රූප වේදනා සංඥා සංකාර විඥාන. ආ ඔයද? ඒක පංච පාකම්බය. ඔයද? ඒක වැටෙනවා. වැටෙන්නේ නැද්ද ඒක? ඒක එක්තරා දුරට ධර්ම දුරට වැටෙනවා. ආ ධර්ම දුරට වැටෙනවා. ඒ කියන්නේ ධර්ම දුරට දැන් උපතින් අතර වෙලා. එහෙමයි සර්. ආ කොච්චර දුරට නතර වෙලා? කොච්චර දුර නතර වෙලාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ සංදානසාරී හරි ධම්මානසාරී හරි නම් බව හතරට වඩා උප්පත්තිය ලැබෙන්නේ නැහැ. ඔව් සද්ධානසාරී ධම්මානසාරී දෙක කොහොමද තීරණය කරන්නේ? සද්ධානසාරී කියලා මම අහලා තියෙන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියන වචනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ පංචස්කන්ධය මේක ඇතිව නැතිවම කියලා තේරුම් ගත්තොත් තමන් ගඳයි කියලා ඒක ධම්මානුසාරි කියන්නේ තමන්ම අවබෝධ කරගත්තා නම් හරිද ඒක අවබෝධ කරගත්තා කොහොමද දාන්නේ භාවනාවේ වැටෙන්නේ මොකද්ද වැටෙන්නේ ආන්තර මට භාවනාවේ වැටෙන්නේ තමයි මතක් කරගන්න මොකද්ද වැටෙන්නේ සමිංගන්ස ආනාපාන සති හිත තියාගෙන ඉන්නකොට ආ හුස්ම ඉහළ පහළ යනකොට ඒක දැනෙනවා සංඥාව දැනෙනවා තේරෙනවා ඒක වේදනාවකින් තේරෙනවා ඒක තේරෙනවා කියන්නේ එතන හදගතියක් දැනෙනවා කියන්නේ එතන රූපේ තියෙනවා වේදනාව කියන්නේ වේදනාව තියෙනවා වේදනාව කියන්නේ වේදනාව තියෙනවා කියන්නේ මොකක්ද වේදනාව කියන්නේ මොකක්ද වේදනාව තියෙනවා කියන්නේ මොකක්ද වේදනාව දුක වේදනාව දුකයි ඊට පස්සේ ඒක සංඥාව ඉඳලා යන පහළ වෙන සංඥාව තියෙනවා සංස්කාර ගැන ඒක ඒක කෙරෙනවා විඥාන ගැන දැනගන්නවා හරිද ඉතින් ඒක පංච පාදම ස්කන්ධය තරම් තේරුමක් නෙවෙයි සංස්කාර හරිද මම දන්නේ දැන් පාරාමන කිව්වේ හරි දැන් ඒක කර කර ගියා හා ඒක පංච පාදම ස්කන්ධය කියනවා ඉතින් ඊට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ ඒකේ සංසිඳීම සංසිඳීම ඊට පස්සේ එතන තමයි නිවීම ආ එතන නිවීම මේ වෙයි යනවා ඒ කියන්නේ එහෙනම් අර ඔය කියන ආකාරයේ සීයෙන් ඇතුළේ ඉන්න එක සංසිඳිලා තියෙන්නේ. නෑ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ධාතු මනසිකාරය වැටෙනවා. එනවා ධර්මාධිකාරය කියන්නේ. ධාතු කියන්නේ ඇතුළේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගේ මේ මේ ක්‍රියාකාරීත්වය වැටෙනවා. ඊට පස්සේ ඒක සංසිඳනවා. හා. සංසිඳිච්චාම හරිද? සංසිඳුණාම හිත හරියටම නිවන නෙවෙයි ආ හරියටම නිවන ආ භාගෙට නිවන <laughs> එහෙනම් භාගෙට නිවන් කියලා එකක් නෑ නිවන් නම් නිවන් ආ නිවන් භාගෙට ලේව නෑ ඒ මාර්ගය ආ මාර්ගය ලෝපා ඉතින් මට මාර්ගයේ මම ඇහි දැන් Taman ඒ උපත නතර වෙලාද නැද්ද මම දන්නේ නෑ නිවන් දමනවා කියලා දැන් ඔයා කිව්වා නිවන් දකින්නවා කියන්නේ උපත්ති නතර වෙලාය කියලා කිව්වා උපත්ති නතර වුණා නම් Taman අඳුරගන්නේ කොහොමද කියන එක මම අහපු ප්‍රශ්නය දැන් ඔබට උත්තරයක් නැතුව තමන් ඉස්සරහට යනවා කියන්නේ ඒකාන්තයෙන් මාර්ගය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ජීවිත ජීවිතේ තියෙන ආසාව ජීවිතේ තියෙන ආසාව නැද්ද කියලා කොහොමද දැනගන්නේ? මර බය තියෙන තාක්. මැරෙයි කියලා බය. ඈ හරි. දැන් ඒක නැති වුණා කියලා කොහොමද දැනගන්නේ? නැති වුණා කියලා කොහොමද දැනගන්නේ? හ්ම්? මොකක් මොනවගේ තත්ත්වයකද? ඒ නේද මොකද මේවා කරන්නේ? අවබෝධය ලබා ගැනීම සඳහා. දැන් මෙතන බණ ඇහෙන්නේ. දැන් කවුරුල නැත්තම් තවත් අහන්න. ඒ දැන් ඔයක ඇයි ඇහුවේ නැත්තේ මෙතන කවුරුල? ස්වාමීන් වහන්සේ කර්ම කර්ම සකස් නොකර ඉන්න උත්සාහ කරනවා. කොහොම එහෙම කරන්න පුළුවන්? මොනවද කර්ම කියන්නේ? කුසල කුසල. අකුසල කුසල. මොකක්වත් කරන්නේ නැහැ. දෙකම නොකර ඉන්න උත්සාහ ගන්නවා විතරයි. ආ උත්සාහ කරනවා විතරයි. කුසල ටිකක් වැඩිපුර කරනවා අකුසල. බෝරු කියන්නේ බා. කුසල ටිකක් වැඩිපුර කරනවා. අකුසල ටිකක් වැඩිපුර කරනවා. කුසල ටිකක් යන්ට කරනවා. කුසල වැඩිපුර කරනවා. බෝරු කියන්නේ කුසල වැඩිපුර කරගෙන මොනවා වෙන්නේ? සිත සිතෙන් කාය වචනය තුන. ඈ? දිහා බලන දැන් සිත කය වචනේ දිහා බලාගෙන එපා තමයි වැඩි කාලයක් ගෙදර දෙන්නේ පන්සලේ ඉන්නේ. ඈ? වැඩි කාලයක් ඉන්නේ ගෙදරද පන්සලේද? ඈ? ආ ගෙදර තමයි ඉන්නේ. ආ. එතකොට හරි. එතකොට කුසල් කරයි ගෙදර ඉන්න වැඩි. නේ? ආ උත්සාහ කරනවා ඒක හරි. උත්සාහ කරනවා කියලා ඔය ඔක්කොටම කියනවා. ඔය නේද තමයි ප්‍රශ්නේ. ඒ නිසා ඔය කිව්ව කාරණේ නම් හරි කුසල් අකුසල් දෙකම නොකර ඉන්න පුළුවන් වෙච්ච දාවකට නම් හරි. නැතර ඉන්න පුළුවන් වුණා නම් අනිවාර්යෙන් උපත්ති නැතරේ. නැක් කරන්න ඕනේ නැහැ. අනේ කරගෙන යන්න ඒක අතයි ගමන් නැහැ. ඒ ඉන්න මම ওই ටිකක් ප්‍රශ්නේ ඇහුවේ ඕනකම තමයි. ඒ ඉඳා ඔය ඔය කියන ආකාරයෙන් විවිධ දැනීම් තිබ්බට වැරදි නැහැ. ඔය කිව්ව ඒවා වැරදි නැහැ. නමුත් ඒවා පරිපූර්ණ වෙන්නට තමන්ට කළ යුතු දේවල් ටිකක් තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ දක්වන කාරණාවක් තමයි තමන් පිළිබඳව තමන්ට වැටහීමක් තියෙන්න ඕනේ. නිසා දේශනාවේ තිබෙන්නේ තුම්මේහි කිච්ඡං ආතප්පං. තමන්ගේ කෘත්‍ය තමන් කරන්නට වෙනවා. තමන්ගේ කෘත්‍ය මොකක්ද කියලා තමන් දන්නේ නැත්නම් තමන්ට කරලා ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙනවද නැද්ද කියලා අවබෝධයක් නැත්නම් තමන් ඔහේ කරගෙන ගියාට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මූලිකව තමන් තේරුම් කර ගන්නට වෙනවාමයි මේ උප්පත්තිය නතර වීම කියන්නේ මොකක් වෙනවටද? නේ? ඒ නිසා උපත කියන්නේ මොකක්ද කියන එක තමන්ට හොඳින් තේරුම් කර ගන්නට වෙනවා. ඒ අනුව උපත නතර වෙනවා කියන්නේ මොකක් වෙනවද කියලා තමන් අඳුර ගන්න වෙනවා. එනිසා උප්පත්තිය කියන එක මොකක් කියලාද බුදුහාමුදුරුවෝ දක්වන්නේ? උපත කියන එක කොයි වගේ එකක් කියලාද දක්වන්නේ. ඉපදෙනවා කියන්නේ මොකක් වෙනවද? එහෙනම් සාරලව තමන්ට වලන් කියලා දෙනවා සංකීර්ණ වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වපු ඒවා තිබෙනවා. ඒ සියල්ල පිළිබඳව දින හතර තුළ තමන්ට අධ්‍යයනය කරන්නට ලැබේ. පැහැදිලි? නිසා දින හතරෙම ආවොත් තමන්ට ඒ පිළිබඳව අවබෝධය මූලිකව ඇති කරගන්න අවබෝධය අද දවසේ පරිපූර්ණ වශයෙන් තමන්ට තේරුම් කරගන්න පුළුවන් වෙනවා. එනම් මූලිකව තමන් තේරුම් කරගන්න ඕනේ මෙන්න මේ ස්වභාවය. උප්පත්තිය ලැබනකොට සත්වය කියලා තමයි ධර්මය තුල කියන්නේ. උපදිනකොට සත්වයා කියලා කියනවා. මේ සත්වයාට පොදුවේ මම කියනවා උපදින අවස්ථාවේ අංග දෙකක් තියෙනවා. එකක් තමයි සිත කියන අංගය, අනිත් එක කය කියන අංගය. සිතකුයි කයකුයි කියන මේ ස්වභාවයන් දෙක පාදිනවා. හරිද? දැන් ඒක පිළිගන්න පුළුවන්ද බැරිද? හරිද? ගැටලු තියෙනවා නම් කතා කරන්න. පස්සේ ආයෙ මේවා ආණ්ඩේම එන්න එපා ඈ. හරිද? සිතක් පේනවා, කයක් පේනවා. එතකොට මෙන්න මේ කය සංසිත සම්බන්ධ වීම උපතක් කියලා කියනවා. તો කයයි සිතයි ක්‍රියාත්මක වෙන අවස්ථාවට කියනවා ජීවත් වෙන. මරණකොට කියනවා කයෙන් සිත මොකද වෙන්නේ? වෙන් වෙනවා. ඒතර නැවතත් උපදිනවා කියලා කියනවා. ඒ නැවත උපතට මොකක්ද යන්නේ එතකොට? සිත කියලා Taman දැක්ක කියනවා. නමුත් එහෙම සිතක් යනවද? යන්නේ නැහැ. ඒක කොහොමද වෙන්නේ කියන එක අපි බලමු. ඒක ඉතින් අපිට කියන්න ක්‍රමවේදයක් නැහැ. කියන්න වචනේ ගන්නවනවා. එතන සිතක් මේකෙන් ඉවත් වෙනවා. සිත ඉවත් වෙලා නැවත උපතකට මේක සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා කොහොමද කියන එක සංකීර්ණ ක්‍රමවේදයක්. ඒක අපි වෙනම අඳුරා ගමු. එහෙනම් එතකොට ඔන්න සරලව අපි තේරුම් ගත්තොත් මොකද්ද මේ වෙන්නේ කියන එක උපදිනකොට සත්‍යයා සිතක් සහ කයක් ලැබෙනවා. ජීවත් වෙනකොට කයයි සිතයි ක්‍රියාත්මක වෙනවා. ඊළඟට මරණයෙන් පස්සේ කයින් සිත ඉවත් වෙලා නැවත කයකට මේ සිත සම්බන්ධ වීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒක අනුව නැවත උපතකට යනවා. දැන් එන නවත්තන්න ඕනේ මොකද්ද? සිත කියන එක. මොනතරම් තමයි සරලව මේවා තේරුම් කරගන්න. ඊට පස්සේ ගැඹුරු தත්ත්වයන් අපි අධ්‍යයනය කරමු ඊට පස්සේ. එහෙනම් දැන් ඔන්න මේ සිත කියන එක තමයි අපි නතර කරන්න ඕන. දැන් සිත කියන එක නතර කරන්න. ඒතර මොකක්ද මේ සිත කියන්නේ? ආන් එක දැන් ඊළඟට ගන්න එන්න. මොකද්ද මේ සිත කියන්නේ? ආන් මේ සිත යන්නේ නේද? ඇයි මේ සිත ඇති වෙන්නේ? ඇයි මේ සිත ওই විදිහට නැවත ඔය ශරීරයකට යන්නේ? මොකද සිත කියන එක කවදාවත් මේ මේසෙට පුටුවට බිත්තියකට එහෙම යනවා එහෙම නෑ. යනවා නම් ඒක සම්බන්ධ වෙන්න වෙන්නේ කොහොම මොකටද? කයත් එක්ක. කයකටයි සම්බන්ධ වෙන්නේ. එහෙනම් කයකට යන එකයි නවත්තන්න ඕනේ. ඒක මිනිස්සෙක් කියලා හදුනත් මිනිස්ස කය කියලා අපි කියනවා. දෙවියෙක් කියලා හදුනත් දේව කය. බ්‍රහ්මෙක් වුණත් බ්‍රහ්ම කය. තිරිසනෙක් වුණත් තිරිසන් කය. പ്രേත කය. අසුර කය. ඔය විදිහට ඕන දැනක කය කියලා ස්වභාවයට එකතු වෙනවා. එහෙනම් දැන් Taman දැනගන්න ඕනේ මොකක්ද ඔය සිත කියන්නේ? ඇයි මේ සිත කායකටම සම්බන්ධ වෙන්නේ? හරිද? එතකොට මේ කය කියන එක කොයි වගේ එකක්ද මේ සිත සම්බන්ධ වෙන්න අවශ්‍ය? කය කියන එකේ මොනවද තියෙන්නේ? කයකට පමණයි යන්නේ. හරිද? එතකොට මේ කයේ තියෙන්න ඕන කියලා කියනවා ඒවට මේ සිත ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය ආයතන තියෙනවා. මොනවද තියෙනවා කියන්නේ ආයතන. ඒතර ධර්මයේ තුල කියන්නේ සත්‍යය කියන්නේ ආයතන ලැබීමක් කියලා. ආයතනාන පටිලාභෝ කියලා කියනවා. ආයතන ලැබීමේ ස්වභාවයට කියනවා මෙන්න මේ ශරීරයක් ලැබීම. ඒ තුළ තමන්ට ක්‍රියාත්මක භාවයක් තියෙනවා. අන්නේ ක්‍රියාත්මක භාවය තමයි සිත කියලා කියන්නේ ඇත්තටම. ඒක අපි දැන් තෝරගමුකෝ. දැන් ඔන්න ඔය ආයතන කියන ඒවා පිළිටන්න ඕන කියනවා සත්‍යයට මෙන්න මේ ආකාරයෙන් සංසාර ගමන නතර කරන්න ඕන නම් සියල්ලම يعني ආයතන සමූහයක් තිබෙන ඒ ටික ඔක්කොම පවතින්න ඕන යමෙක්ට නිවන් දකින්න අවශ්‍ය නම් එන්න ආයතන කීයක් තියෙනවා කියලාද කියන්නේ හයක් තියෙනවා. මොනවාද ආයතන හය? කියන්න බලන්න. අස පාන නාසය. ය හරිද? මානස කියලා කියනවා. හරි. මොනවද ඔය ආයතන තියෙන්නේ? ඈ? අරමුණු ගන්නට. අරමුණු ගන්නට නම් ගන්නට තැන් තියෙන්න ඕනේ නේද? අරමුණක් ගන්න නම් ගන්න තැනක් තියෙන්න ඕනේ නේද? දැන් මම පාන් ගන්න නම් කොහෙද යන්නේ? ඈ? ඈ බේකරියට යන්න ඕන. තරම් ඔය කියන ආකාරයෙන් පැට්‍රල් ගන්න ඕන. ඒක බේකරියට යන්න. ඒකට ආයෙත් බේකරියට යන්න ඕනේ. ආන් විදිහට තමන් පෑන් පෑන්සලක් ගන්න ඕන. බේකරියට යන්න එකට. හරිද? ඒකට පොත් ආප්පුර යන. එහෙනම් මොනවා හරි ගන්න නම් ගන්න තැනක් තියෙන්න ඕනේ. අරමුණු ගන්නවා කියන්නේ අරමුණු ගන්න නම් ගන්න තැනක් තියෙන්න ඕනේ. හරි. ඇහැ කියනවා. ඇහැ කියන එකේ මොනවද අරමුණු කරගන්නේ? රූප කියනවා. ඒ රූප කොහෙද තියෙන්නේ? බාහිරේ. බාහිරේ තියෙන රූප අර ගැනීම සඳහා තියෙන තැනක් කියනවා මොකද්ද එතකොට? ඇස. හරිද ඒක? හ්ම්. බාහිරින් රූපයක් අරගත්තා කියලා Taman කොහොමද දන්නේ? ස්පර්ශ වෙනවා කියන්නේ මොනවද ස්පර්ශ වෙනවා? ඈ? ඈ? පෙනීම ඇති වෙනවා. ආන් හරි. පෙනුණා කියලා. පෙනුණා කියලා කවුද දන්නේ? අපි කියන්නේ. ළඟ ඉන්න කෙනාට පේනවා කියලා හින්දා. තමන්ට පේනවා. අනුන්ට පේනවා නම් දන්නවනම් කමක් නැහැ ඒක හොඳයි. එහෙනම් පෙනීම ඇතිවීමෙන් තමන් අඳුර ගන්නවා ඔය කියන ආකාරයට එසේ බාහිර රූපයක් දැනගත්තා එහෙම නැත්නම් බාහිර රූපයක් අරමුණු කරගත්තා. හරිද? එතකොට වෙනත් කාටවත් පේනවා කියලා එහෙම වෙන කාටවත් ඇස් පේනවා කියලා එහෙම Tamanට කියන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන්ද බැරි? එතකොට ඒක හැකියාවක් නෑ. ඇයි හේතුව? Taman විතරයි දන්නේ Tamanට පේන එක. ආයනා ආන් ඒ විදිහට මේ ආයතනයක් කියලා කිව්වහම ආයතනය කියන්නේ බාහිරයේ තියෙන යමක් දැන ගැනීම නැත්නම් අරමුණු කර ගැනීමට අරමුණු ගැනීමට තියෙන ස්ථානයක් එයින් ඒ ආයතනයෙන් අරමුණු දැනගත්තා කියලා අඳුරන්න පුළුවන් වෙන්නේ තම තමන්ට පමණයි. පැහැදිලි? එහෙමනම් ආන් ඒ කියන ආකාරයට දැන් තමන් ඔය කියන ආයතන හයම අඳුරා ගන්නට වෙනවා. එහෙනම් රූප අරමුණු කරගන්නට තියෙන දැනට කියනවා මොකක්ද අපි සිංහලෙන් කියන්නේ? ඇන්සර් කියලා දෙනවා. එහෙම තනක් තමන්න තේනවද නැද්ද? තේනවද නැද්ද? තේනවා. තේනවා. ඒක හොඳින් ආගෙන නම් තේරුම් කරගන්න නෑ. එහෙනම් ආගෙන කියලා විතර කරන්නේ දැන් මගෙත් එක්ක ඔය සාකච්ඡා කරලා තේරුම් කරගන්න ගැටලු තියෙනවා. ඊළඟට කන කියලා ආයතනයක් කිව්වා. මොකටද තේරෙන්නේ? සද්දය දැනගන්න. සද්දයක් දැනගන්න කියලා කවුද දන්නේ? තමන් පමණයි. හරිද? ආ ඊළඟට නාසය කියලා ආයතනයක්. ඒක මොකටද තියෙන්නේ? මිනිස්සු හොඳ දැනගන්න. ඒකත් කවුද දන්නේ? තමයි. ඊළඟට රස කියන එක දැනගන්න ආයතනයක් කියවා. ඒක මොකද්ද? දේව කියවා. ඒකත් තමන් දන්නේ. ඊළඟට ශරීරය කියලා ආයතනයක් ගැන කිව්වා. ඒක මොකද තියෙන්නේ? ස්පර්ශය දැනගන්න. ඒකත් කවුද දන්නේ? ආ. ඊළඟට මනස කියලා ආයතනයක් ගැන තමන් කතා කළා. ඒක මොකද තියෙන්නේ? මොන ආරම්භ ගන්නද? අරමුණ කිව්වා කොයි යන්නේ? දැන් රූප එන සිතුවිලි ආරම්භ කරගත්ත වෙලාව කොහොමද දන්නේ? මොකක්ද දන්නේ? මොකද්ද වෙන්නේ? මොකද තේරෙන්නේ? සිතුවිලි කොහෙද එන්නේ? ආය ආපු තැන මට පොඩ්ඩක් කියන්න. සිතුවිලි ආපු තැන කියන්නේ. කොතනද දැනෙන්නේ? සිත. සිත. කොතනද තියෙන්නේ? කොතනද? තමන් තුළ පොදන දේ නහයේද, කටේද, බඩේද, කකුල් දෙකේද තන ගැට බැලුවේ පාට. හෘද වාතු වල දැනෙනවා. මොලේට දැනෙනවා. බඩට දැනෙනවා. මොලේ. මොලේ. මනස කියන්නේ කොතනද ඒකද? හදවතේ තියෙන එක. ආශ්‍රිතව තියෙන එක. මොලේ. මොලේ ඇස්තේ තියෙන එක. දැනීමක් ඇති වෙන එක සිත. ඒක සිතලු එක. මං සිත ගැන ඇහුවේ නෑ. මං ඇහුවේ මේ ආයතනය කොතනද තියෙන්නේ කියලා. දැන් ඇහැ කියලා තියෙන තැනක් පෙන්වන්න බැරිද? මුළු ශරීරේ පුරාම තියෙනවා මේ පාන. ඈ මොලේ සාඳුරු මොලේ හාමුදුරු කියන්නේ කවුද? ඈ ඇහැ ගැන මම කතා කරේ නෑ. ඇහැ ගැන කතා කරලා ඉවර කරන්නේ. දැන් මම කතා කරේ ඔය අය කිව්ව මනස කියලා එකක් ගැන කිව්වා. ඒක පොත ඈ මම හිත ගැන කතා කරෙත් නෑ. මොලේ මොලේ සම්බන්ධයෙන් තියෙන එක. ඇයි? කොහොම මොලේ සම්බන්ධයෙන් තියෙන එක කියලා කියන්නේ? ඇයි හේතුව? මොලේ නැතුවම හිතෙන්නේ නෑ. මොලේ නැතුවම හිතෙන්නේ නෑ. අම් මොලේ නැත්තම් හිතෙන්නේ නෑ. අම් මොලේ නැතුව තියලා වැඩි. ඈ දැන් මම අහන්නේ ඔය මනස කියන එකට සිංහලෙන් කියන වචනේ මොකද කියන්නේ? හිත. ආ ඒතර චිත්තය කියන්නේ සිංහලෙන් කියන්නේ. ආය චිත්ත තමයි. ආ ඒතර හරිය. ඈ මාතය චිතයි එකයි දෙකයි. එකක් නේද? එකක් නේද? මගෙන් අහන්නේ තමන් ගාව තියෙන. මං දන්නේ. ඒද තමන් ගාව තියෙනකම මං කොහොමද දන්නේ? ඈ දැන් ඇහැයි සිතයි කියන්නේ දෙකක් දෙකක්ද? දෙකක්. කනයි සිතයි. නහයයි සිතයි. දෙකක් දෙකක්. එතකොට මොනකයි සිතයි? ඔක්කොම එකතු වෙලා මේ ඔක්කොම එකතු වෙලා තියෙන්නේ ඔක්කොම එකතු වෙලා අන්තරව පදා ගන්න ඔක්කොම එකතු වෙලා ඔක්කොම එකතු වෙලා ගියා ඔක තමයි වෙලා තියෙන්නේ දැන් කවුරු කියන ඒවාද Taman පිළිගන්නේ දැන් ඔය මෙතෙක් කල අහපුවා කනුනේ උත්තර දෙන්නේ මොනවායි දිටාවේ කයි ඔය කෙනා ආකාරයෙන් ඒක හෘදේවත් වේ තියෙනවායි ඒක ඔය කොහේ හරි තියෙනවා හැමතැනම තියෙනවායි හැමතැනම දුවනවායි ඔක්කොම කී කියන්නේ කවුරු කියන ඒවාද පිළිගන්නේ හිතගෙන ඒවා හිත හොඳ හොඳ ඒවා කියන්නේ හිත කියන පිළියරන් තමයි වෙලා තියෙන්නේ මේක කරලා වැඩි ඔය හිතට කී කියන ගමන් කියනවා කරලා තමයි වෙලා තියෙන්නේ ඈ සූත්‍රය දෙන්නේ ඈ මොනවා සූත්‍රය දෙන්නේ ඒක තමයි දැන් සූත්‍රයේ තියෙන එක කොයි එකද පිළිගන්නේ? කොයි සූත්‍රයේ තියෙන පිළිගන්නේ? සිත ගැන මම කතා කරේ නෑ මම කතා කළේ ආයතන ගැන ආයතන අරූපීද ආයතන අරූපී එතකොට දැන් බුදුහාමුදුරුවෝ අදාරනවා ෂඩ ආයතනයන් පිවිටන්ට ඕන කියලා. ෂඩ කියන්නේ කියන්නේ එහෙනම් අරූපී නොවන රූපී ධර්මතාවයන් 6. රූපී ස්වභාවයන් 6ක් පිහිටන්න ඕන කෙනෙක් තුළ ෂඩ ආයතන කියන ස්වභාවයෙන් ආයතන පවතින්නට නම්. හරිද? එහෙනම් ඔය කියන ආකාරයෙන් හයක් Tamanට මොනවා හරි තියෙන්න වෙයි මම දන්නේ. තේනවා නැද්ද කෙනෙක් Taman අවබෝධ කරගන්න. පොතේ තියෙනවද සූත්‍රයේ තියෙනවද කවුරුත් තියෙනවද කියන කතාව නෙවෙයි. ඒ කියන්නේ Tamanට ඔක අවබෝධ වෙලා නැත්තම් ඔක්කොම ආවක් තමයි වෙන්නේ නේද පාට. පාටිපාත් කන්ද බැලුවා කමන්නේ මොන ආයතනයක ඔය තියෙන ගැන බලන්න. අභිවස්තු මොකක්ද? ඇයි? කොහොමද කියන්නේ? ඒ මන ආයතනයේ ආ එහෙම තමයි අහලා තියෙන්නේ. තමන් ගාව කොහෙ තියෙනවද දන්නේ නැහැ. දැන් කාර්ය ප්‍රත්‍යක්ෂ වෙන්නේ නේද? ඒ දැන් තමයි ප්‍රත්‍යක්ෂ. ඒක පොතේ තියෙන විදිහට මම අහලා තියෙනවා මං ගාව තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඉතින් නිවන් දකින්න. ආ එතන තේරුනේ නැහැ. ආ එතන තේරුනේ නැත්නම් ඔක්කොම විචිකිච්ඡාව. ඉවරයි වැඩි. ලොකු වේදනාවක් කොහොමද පපුවනේ විදිහේ? ඈ? එතකොට ලොකු වේදනාවක් එකපාරට ආවොත් පපුවනේ තමයි. ඒකනේ පාවම කකුල රෙදිනත් පපුව විදින්නේ. ඒකට පහම කකුල කැඩුනම පපුව රිදෙනවා. ඈ? කකුල කැඩිච්ච වෙලාව නැත්නම් පපුවද රිදෙන්නේ? වේදනාව පහම පපුව රිදෙනවා අපි. ආ ඒක හાર્ට් එකක් ඇවිල්ලා ඒක වෙනවා. ඒ කියන්නේ කාගොර කකුල කැඩිච්ච වෙලාව පපුව රිදෙනවා. එහෙමද වෙන්නේ? ඈ? මේ කද වේදනාව කද වේදනාවක් කියන්නේ කොයි වගේ එකක්ද? කද වේදනාවක් ආවම සද්දයක් තමයි දැනෙන්නේ. ආ හෘදයට තමයි ඒක තමයි මම කියන්නේ කකුලක් අහන්න කැඩිච්ච වෙලා ආට වේදනාව වෙන කොහෙද හෘදයක් තියෙන්නේ ආ හිතට දැනෙන්නේ ඒ කියන්නේ කකුල කැඩිකොට කමන්නේ හිතට දැනෙනවා ඒ කොහෙද ඔය හිත තියෙන්නේ හිත තියෙනවා කියලා කියනවා මේ ප්‍රත්‍ය වස්තුවේ තමයි හිත තියෙනවා කියලා හිතන්න පුළුවන් ඒකත් අපිට ගැහිමක් ඇති වෙනවා ආ ගැහිමක් ඇති වෙනවා එතන අර ගැහිම නතර වෙච්ච වෙලාවනේ කොහොමදයි නැති මොකක්ද දැනෙන්නේ නැහැ ඒක නේ අර මල මිනියට හිතක් නැහැ නේ මල මිනියට හිතක් නැහැ ඔව් මල මිනියට හිතක් නැහැ කියලා කොහොමද කියන්නේ මල මිනියට හිතක් නැහැ කියලා කොහොමද කියන්නේ කවුරුහරි ඇවිල්ලා ඇල්ලලා බැලුවොත් නැහැ ඉතින් දැන් අර දැන් අර සිහිය නැති වෙච්ච අය දැකලා තියෙනවද යාම ඒ නැහැ ඊයේ නැති වෙන අවස්ථාවක් දැන් ওই තියෙනවනේ ඔක නිකන් අර සල්ලි කර්ම කරනකොට එහෙම. ඔව් ඉතින් ඊයේ නැති වෙනවා කියනවනේ. ආ ආ. එතකොටත් ඒක හිත නැතුව ඇති. නෑ එතකොට හිතට මුකුත් වෙලා නැහැ. ආ ඒක කොහොමද කියන්නේ හිත මුකුත් වෙලා නැහැ කියන්නේ? ඒක ඒක ඉතින් වෛද්‍යවරයා දන්නවා. ආ වෛද්‍යවරයා දන්නවා. වෛද්‍යවරයා දන්නවා පාට බොරු දන්නේ. වෛද්‍යවරයා දන්නවා. ඊයේ නැසෙච්ච ඉරාට ඒක දැනෙන්නේ නැහැ. ඉතින් ඊයේ නැති කඩේක දැනෙන්නේ නැහැ. ඒක කොහොමද හිතක් තියෙනවා කියන්නේ? තාවකාලිකව නවත්තනවා. ආ තාවකාලික. එහෙම ඉතින් දොස්තරට පුළුවන් තාවකාලිකව හිත නවත්තන්න. හිතෙන්නේ මොකද ඉතින් ඉතින් ඇඟේ තියෙන දැනීම දහිකාවට සම්බන්ධ මොකද? හිත හිත හිතේ දැනීම එන්නේ. ආ හිතේ දැනීම එන්නේ. ඉතින් දැනීම නැත්නම් හිත නවත්තලා නේද? හරි ශාලි කර්මී කරන්න මේ පිට්ටහම ඒක නැති වෙන කාර්යයේදී ආයෙත් ඒ වේදනාව. එහෙනම් ඉතින් මං කියන්නේ හොඳ වැඩේ නිවන් දකින්න හොඳ වැඩේ දොස්තරට කියලා ඔක්කොම ඉන්ජෙක්ෂන් දාගන්න එකයි දැනීම. ඒතකොට වැඩේ ඉවරයි. පහත් වෙලා හිටියයි. ඒතකොට වැඩේ ඉවරයි. මෙච්චර දේවල් කරා මේ දකලා දකලා මේ මේ ඔය කියන ආකාරයෙන් භාවනා කර කර අර කර කර ඉන්න දෙයක් නෑ නේ ඉන්ජෙක්ෂන් එක ගහලා නිකයි. එතකොට ඉවරයි. ඇයි ඒකට හිත නවත්ත ගන්න දැන් ඔය කිව්වේ දැන් හිත නවත්තන්න තමයි ඕනේ කියලා. නිවන් දකින්න ඕන හිත නවත්තන්න ඕනේ. එහෙනම් ඉන්ජෙක්ෂන් ටික කරන් ඉන්න එක ඇදී පාරම ගිහලා ඔන්න ඔය ගිහලා අරන් දෙයි කියා කරා. කියා කරලා ඔච්චර මේ මහා මාර්ගයට කරන්නේ නෑ. එහෙනම් මේ ඔය වෙනවා කල් නිදිමරාගෙන වහන්ති වෙලා ඇයි භාවනා කළා මහන්තේ දැන් නෑ නේද? ඒ කෙනෙක් ඉන්ජෙක්ෂන් දෙක කරන්න ඕනේ ඒක. නේ හරිද බෑද ඈ එහෙම කරන්න පුළුවන් නම් ඉතින් බුදුහාමුදුරුත් එහෙම කරනවා කලින් එන්නා ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක තමයි වැඩි කවුරුත් කියන ඒවා තමන් පිළිගන්න නෙවෙයි මම කියන ඒවා තමන් කිසි දෙයක පිළිගන්න එපා මම කියන්නේ ක්‍රමයන් ටිකක් විතරයි ක්‍රමය තමන්ට සිද්ධ වෙනවා නම් තමන් පිළිගන්න නැත්නම් නිකන් එච්චරයි. බුදුහාමුදුරුව දක්වලා තියෙනවා සූත්‍රයේ තිබ්බා කියලා පිළිගන්න එපා කියලා. මං කෙරේ ගෞරවයෙන්ම පිළිගන්න එපා කියලා. හරිද? ආන් ඒක තමයි එතන තියෙන ප්‍රශ්නය. ඒ ඉන්න තමන් හරියට තේරුම් කරගෙන තමන්ට වෙනවනම් පිළිගන්න නැත්තම් ඉගයි. හරිද? හ්ම්. එතකොට ආයතන හයක් ගැන බුදුහාමුදුරුව ඔය කියන ආකාරයෙන් දක්වලා තියෙනවා භෞතික වශයෙන් තියෙනවා. දැන් පෙනීම කියන එක ඇස නැතුව සිදු කරන්න පුළුවන්ද බැරිද? බෑ. ඇයි තමයි බෑ කියලා කියන්නේ? ඇහැ නැතුව පෙනීම සිදු කරන්න බෑ කියලා තමන් කියන්නේ මොකක් හේතුවක් වලද කියන එකයි මම අහන්නේ. ඈ? ඈ වාගත්තොත් ඒක කාටද ප්‍රත්‍යක්ෂ? තමන්ට. ආ එහෙනම් ඕම් උත්තරයි දැනගන්න. දැන් තම තමන් දැනගන්නවා ඒ ඒ ආයතනයෙන් කරන කාර්ය කරන්න බෑ ඒ ආයතනයට හානියක් වුණොත්. දැන් ඇහැ නැති වුණොත් ඇහැ වහගත්තොත් Tamanට පේන්නේ නැහැ. ඒ කියන්නේ ඒක තමන්ම දන්නවා ඇහෙන් කරන කාර්ය වෙන කිසි තැනකින් කරන්න පුළුවන්ද? ඒකත් බෑ. පැහැදිලිද? ඒ තමයි ඒකත් බෑ කියලා කියන්නේ. ඇහැ පෙනීමට පමණයි ඇහැ තියෙන්නේ. ඇහැ නැති උනොත් වෙන කොහෙන්වත් පේන්නේ නැහැ. පිළිගන්නවද ඒක? දැන් කවුරු කෙනින්ද පිළිගන්නේ? ඈ? මම කෙනින්ද පිළිගන්නවද? තමන්ට වෙනවනම් පිළිගන්න. ඇහැ වහගෙන කාට හරි කොහෙන් හරි බලන්න පුළුවන් නම් මම කෙනින්ද පිළිගන්න එපා. හරිද? වෙනවනම් ඉතින් මම දන්නේ නැහැ. කවුද මම දන්නේ? ඇහැ වහගත්තාම කාට හරි කොහෙන් හරි පේනවද කවුද දන්නේ? තව කොහෙන් තවත් කොහෙන් හරි ඔය තුන්වෙනි හැක්කෙන් පහළ වෙනවා කියලා කල්ටි කියන්නේ මම දන්නේ කොහෙවත් තවත් කහැ එකක් වෙන්න තියනවද කියලා. හරි? එහෙම මට නම් වෙන්නේ නැහැ. ඉතින් මම දන්න විදිහට තමයි මම කියලා දෙන්නේ. තේනවද එහෙම කාටවත්? නැහැ. එහෙනම් තමයි පිළිගන්න ඕනේ. Tamanට වෙන දෙයද වෙන කවුරුහරි කියන දෙයක්ද? එහෙනම් ඒක හරියනේ. ඇස කියලා එකක් පේනවා. රූපය දැනගන්නවට තමයි අපි පේනවා කිව්වේ. ඒක ඇහැ නැතුව වෙන කොහෙන්වත් වෙන්නේ එහෙම නැහැ. හරි? ඊළඟට කන කියලා කිව්වා. එතකොට ඒකෙන් මොනවද කරනවා කිව්වේ? එතකොට කන නැතුව වෙන කොහෙන්වත් සද්ද අහන්න පුළුවන්ද? බෑ. ඇයි බෑ කියන්නේ? කොහොමද බෑ කියන්නේ? කන වහගත්තාම ආ ඒකත් කවුද දන්නේ? තමන්මයි. එහෙනම් එකක් කවුරුවත් කියන හින්දාද පිළිගන්නේ? තමන්ට තේරෙන්නේ. තමන්ට තේරෙන්නේ. ආ ඊළඟට එනම් නහය කියලා කිව්වා. මොනවද ඒකෙන් කරන්නේ? එතකොට නහය නැතිව වෙන කොහෙන්වත් ගන්සුන් දැනගන්න පුළුවන්ද? බෑ කොහොමද බෑ කියන්නේ? නහය වහගත්තාම ඒකත් දන්නේ. කවුද දන්නේ ඒකත්? තමන්ම දන්නේ. හරි. ඒතර දිව කියලා කිව්වා. ඒක මොකද තියෙන්නේ? රස දැනගන්න. ආ රස දැන ගැනීම කියන එක දිව නැතුව කරන්න බෑ කියලා කොහොමද පිළිගන්නේ? ඈ? දිව දිවට ස්පර්ශ වුණ නැත්නම් නමන දැනෙන්නේ. දේවල් ස්පර්ශුන් නැත්තම් අර දැනෙන්නේ නැහැ. වෙන කොහෙවත් දැන් ඔය තිබ්බට දැන් හොදි ටිකක් අරන් ඔය කියන ආකාරයෙන් අල්ලේ දාගත්ත හොදි ටිකක් තෙන් තමන් මේ ඔය කියන විදිහට පිඟාන දැම්මට කහ දැනෙනවද? නෑ. එහෙනම් දැනෙන්නේ නැහැ. දිවේ ගෑවෙන. ඒ කියන්නේ අනුන්ගේ දිවේ ගෑවෙන තමන් දන්නවද? ඒක දන්නේ නෑ. එහෙනම් කවුද දන්නේ? ඒකත් කවුද තමන් විතරයි. එහෙනම් ඒකත් හරි. ඊළඟට ස්පර්ශ දැනගන්නා ස්වභාවයට කිව්වා මොකද්ද? ශරීරය. ඒතර ස්පර්ශයක් දැනුණා කියලා. සීතලයි, රස්නේ ඔය කියනවනේ කහනවා, රිදෙනවා. ඒවා දැනෙන්නේ Tamanටයි කියලා කවුද දන්නේ? තමයි. ඒතර කය නැතිව Tamanට වෙන කොහෙටවත් ස්පර්ශ දැනගන්න පුළුවන්. දැන් කොහොමද ඒක? දැන් ඇහැ නැතුව පේන්නේ නැහැ කිව්වා. කන නැතුව ඇහෙන්නේ නැහැ කිව්වනේ. ඒ වගේ ශරීරයක් නැතුව Tamanට ස්පර්ශය දැනගන්න විදිහක් නැහැ කියලා Taman කොහොමද පිළිගන්නේ? පිළිගන්න පුළුවන්ද? කරන්නේ කොහොමද? කායක ස්පර්ශය වුණේ නැත්නම් තමයි දැනෙන්නේ. ඒ ස්පර්ශය වුණේ නැත්නම් දැනෙන්නේ නැහැ. හ්ම්. ඒ ස්පර්ශය වුණේ නැත්නම් දැනෙන්නේ නැහැ කියන එක. ආදාර නමුත් නමුත් ඇහුවේ මම කය නැතිව දැනෙන්නේ නැහැ කියලා කොහොමද පිළිගන්නේ? දැන් ඇහැ නැතුව පේන්නේ නැහැ කියලා තමන් ඇහැ වහගත්තාම පිළිගන්නවා. ඇහැ නැති වුණොත් තමන්ට පේන්නේම නැහැ. හරිද? කන නැත්තම් ඇහෙන්නේ නැහැ කියන එක හරි. කන අයින් කළ බලන්න. ඇඟ අයින් කළ බලන්න. හොලන්න. බෑ. ඉතින් කොහොමද පිළිගන්නේ? ඈ? එහෙනම්. ඈ? හරි කන නෙවෙයි. කය කය ඇඟ ඇඟ නැතුව Tamanට ස්පර්ශ දැනෙන්නේ නැහැ කියලා එකක් කියන්නේ. කොහොමද දන්නේ කියලා ඒක. ස්පර්ශයෙන් තමයි ස්පර්ශය ඇති වෙන්නේ කයටයි. ඒක හරි. ඒතර කය නැතිව දැනෙන්නේ නැහැ කියලා කොහොම පිළිගන්න ක්‍රමයක් තියෙනවා. සක්‍රීය නැති ස්වභාවය වෙනවා. එතකොට ඒ සක්‍රීය භාවය නැතිකම හින්දා ඒක හරි. එතකොට ඇයි සක්‍රීය භාවයකට එකක් තියෙන ඒක අප්‍රිය වුණොත් අපිට ඒ විදිහට පෙනීම ඇති වෙන්නේ නැහැ. ඒ වගේ ඔය කියන විදිහට Tamanට ඔය අංශ භාගය හැදිච්ච වෙලාවට එහෙම නැත්නම් ඔය කියන විදිහට මේ අම්මා කියෝ වගේ හිරි වටන වෙලාවකට එකක් තියෙනවා. ඒ වෙලාව Tamanට කැපුවට ඒවා දැනෙනවද? දැනෙන්නේ නැහැ. හැබැයි ඒතර කය තියෙන්න ඕන. කය නැත්නම් අපිට ස්පර්ශය දැනගන්න බෑ. ඒකත් කයේ සක්‍රීය ස්වභාවයෙන් පිහිටන්න ඕන. හරිනේ? එහෙනම් ඒකත් තමයි දන්නවා කයට තමයි ස්පර්ශය දැනෙන්නේ. ඒකත් එහෙමයි කියමුකෝ. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි එතකොට මනස කියලා දැන් ඔයා කිව්වා එහෙනම් ඒකටත් දැනෙන දෙයක් තියෙන්න ඕනද නැද්ද දැනෙන තැනක් ඕනද නැද්ද? හ්ම්? ආ තැනක් ඕන. ආ එහෙනම් තියෙන තැන මට කියන්න දැනෙන්නේ මොනවද කියලා කියන්න. ඈ? මොනවද දැනෙන්නේ? සිතුවිලි. ආ සිතුවිලි කියන එක හරි. සිතුවිලි දැනෙන තැනට තමයි මනස කිව්වේ. ත්‍ෘත්‍ය දැනෙන තැන මට දැන් කියන්නේ. මොලේ කියන. ආ. අයි මොලේ කියලා කියන්නේ මොලේ කියලා කියන හේතු කියන්නේ. හේතු. හේතු. ඒ දැන් කවුරුත් කියනින්ද බෑනේ. Taman හේතු ඉදිරිපත් කරනවා. මම දැන් කිව්වනේ ඇහැ නැත්තම් පේන්නේ නැහැ, අන්න නැත්තම් ඇහෙන්නේ නැහැ. එහෙනම් ඒකෙන් කරන කාර්යය කියන්නේ. එතකොට මට පිළිගත්ත හැකි. ඔක මොලේ නම් මොලේ හරි ගමන්නේ. ඇඟ පුරාම තියෙන ඔක ඇඟ පුරාම තියෙන අය හරි ගමන්නේ. පපුවේ තියෙන ඔක මොකේ හරි මට ගමන්නේ. ඒකෙන් කරන ක්‍රියාව. ඇහෙන් බලනවා කියන ක්‍රියාව කළා. කනෙන් අහනවා කියන ක්‍රියාව. නහයෙන් ගඳ දැනගන්නවා. දිවෙන් රස දැනගන්න ක්‍රියාව. ශරීරයෙන් ස්පර්ශ දැනගන්න ක්‍රියාව කළා. දැන් අන්නේ ඔය මනසෙන් කරන ක්‍රියාව සිතුවිලි දැන ගැනීම. සිතුවිලි දැනගත්තා කියන්නේ මොකද්ද කරන්න වැඩි? හ්ම්? මොකද කරන්නේ ඒක? මොනවා කරන්න තියෙන්නේ? අඳුර ගන්න. අඳුර ගන්න කියන්නේ? දැනෙන රූපයක් අපි දැක්කේ මේ රූපය කියලා අඳුර. දැක්කේ කියන එක අඳුරන දකින්නේ ඇහෙන්නේ. දැක්කේ වගේ මට කතා කරන්න බෑ. දැක්කේ වගේ නෙවෙයි මම කතා කරන්නේ මනසෙන් කරන කාරණේ. සිතුවිලි. සිතුවිල්ල දැහින් දැක්කේ. ඈ දැන් සිතුවිලි අඳුරනවා කියන්නේ මම කිව්වේ රූප අඳුරන්නේ ඇයි? මම අහන්නේ සිතුවිලි කියලා එකක් අඳුරනවා කිව්වා. සිතුවිලි අඳුරන්නේ මනසයි කියලා කිව්වා. ඒ සිතුවිලි අඳුරනවා කියන එකට මොකද්ද කියන්නේ? හිතන. ඈ? මතක් වීම කියලා කියනවා. හා මතක් වීම කොහෙන්ද කරන්නේ? මොලේ මොලේ නම් තමයි මතක් කරන්නේ. ඔව්. මොලේ නැතුව මතක් වෙන්නේ නැහැ කියලා කොහොමද කියන්නේ? මොලේ නැති වුණොත් මතක් වෙන්නේ නැහැ කියලා Tamanට පිළිගන්න සාධක තියෙනවා. නිදාගත්තා මොකක්ද වෙන්නේ? මොලේ ඇක්ටිව් වෙච්චා ඉන්නව. ඉතින් දැන් ඔක්කොම මොලේ සම්පූර්ණයෙන් වැඩ කරන්නේ නැතුව යන්නේ නැහැ. සම්යම් තැන් වැඩ කරන්නේ නැතුව යනවා. ඔව් ඒක හරි. අපි අර ශරීරයේ කිවි අංශ භාගය දෙනවා එක අත්තක් වැඩ කරන්නේ නැතුව යනවා. ඒ වගේ මොලේ යම් ස්වභාවයෙන් වැඩ කරන්නේ නැතුව යනවා. ඉතින් ඒක මොකද වෙන්නේ? එතකොට තමයි ඒ සිතුවිලි ඒ සමහර දේවල් මතක නැති වෙනවා. හරි. ඒක හරි. දැන් එහෙම වෙලා තියෙනවා කියලා Tamanට පැහැදිලි. දැන් ওই හදිසියෙම ওই වාහන අනතුරු වලට අහු වෙලා එහෙම නැත්නම් මොලේට මොන හරි පහරක් ඇදිලා මොන හරි වෙච්චාම එයාට මොකද වෙන්නේ? එයාට මතකය යම් ප්‍රශ්නයක් වෙනවා. මතකය අඩු වෙනවා. ඒක මතක නැතරම නැති වෙනවා. දැන් අම්මාව සමහරට අම්මා කියලා අඳුරගන්න බැරි අවස්ථාවක් වෙනවා. මන්ද බුද්ධික වෙලාවක දෙනවා උප්පත්තියෙම. හරිද? මොකද ඒ ඇයට වෙන්නේ? ඒකට මොකද වෙන්නේ? මතකයට යම් හානියක් තියෙනවද නැද්ද? තියෙනවා ඒකට සියලු ස්වභාවයන් කියලා විදිහටම අනිත් අයට වගේ මතක හිටින්නේ නැහැ. නම් මතක් වෙනවා කියලා ක්‍රියාවක් කරනවද නැද්ද? මතක් වීමේ ක්‍රියාව ඇහෙන්ද කරන්නේ? කනෙන්ද? නහයින්ද? දිවද? ශරීරයේද? හිතෙන්? මොකක්ද? මොලේ සිංහලෙන් කියනවා මොකක්ද කියන්නේ? මොලේ කියලා ගන්න නැද්ද? දැන් මොලේ තියෙන papuෙද? බඩේද? ඈ? දැන් තනන්න නැද්ද ඒක මතක් කරන්නේ? ඉතින් මොලේ. එහෙනම් අර එහෙනම් දැන් තමන් කිව්වේ ඒකට මනසට තනක් නැහැ කියන්නේ? ඈ? මම කිව්වේ නැහැ කියන්නේ? දැන් ඒක මනසයි සිතයි එකයිද? ඈ? මනසයි සිතයි එකයිද? يعني ඉතලා අපි මම හිතා එකයිද කියලා මගේ මම හිතා කියන්නේ දෙකයි කියලා තමන්ම තේරුම් කරගන්න. ඒතර මනස කොහෙවත් යනවා කියලා ධර්මයේ නෑ. දැන් ඔයාගේ දෘෂ්ටිය තියෙන්නේ මනසයි සිතයි එකයි කියලා නම් ඔය කියන ආකාරයෙන් මැරෙනකොට ඔය කියන මනසක් යන්න වෙනවා. මනස යනවා කියලා කොහෙවත් කියලා නෑ. හැබැයි චිත්ත නිරෝධ වෙනවා කියලා තිබුණාට මනස නිරෝධ වෙනවා කියලා කොහෙවත් කියන්නේ. එහෙනම් ඔයා කිව්වේ මොකක්ද? ඈ? ඔය කියන්නේ මොකක්ද? මනසයි සිතයි එකයි කියලා මානසිකයි දෙකයි. මානසිකයි එකයි කියලා හිතාගෙන ඉන්නවනේ ඔය ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි. ඒ නිසා ෂඩ ආයතනයක් ගැන බුදුහාමර පැහැදිලි වෙන කීයකයි ආයතන හයක් එයාට තියෙනවා. ඒක භෞතිකයි. ඒවා අරූපී නොවේ ඒවා රූපී. ආයතන කියන ඒවා භෞතික தත්ත්වේ පිටන්න ඕනේ. ඒවා තියෙන වෙනම ක්‍රියාකාරීත්වයකට. එනගේ ක්‍රියාකාරීත්වය තමයි හඳුරගන්න. ඒ ක්‍රියාකාරීත්වය කරන්න අවශ්‍ය ස්වභාවය තමයි සිත කිව්වේ. ඇහැ තිබ්බට ඇහැට පෙනීම හදන්න බෑ. මලමිනියටත් ඇහැ පේනව නැද්ද? එහෙනම් මලමිනියට පෙනීම හදන්න අවශ්‍ය වෙනවා සිත කියලා. එතකොට ඇහැට සිත කියන්නේ නැහැ. හරිද? ඔය කෙන ආකාරයෙන් මනසට සිත කියන්නේ නැහැ. කනට සිත කියන්නේ නැහැ. හැබැයි මේක තියෙනවා වෙනම හැකියාවක්. ආන්ගේ හැකියාව තමයි සිත කියන බව ප්‍රකාශ කරන්නේ. තේරෙනවද? එහෙනම් ආන්ගේ හැකියාව දැන ගැනීම සඳහා වෙනම හැකියාවක් පවතිනවා. ඒ දැන ගැනීම සඳහා අවශ්‍ය අංගයන් ටිකක් ආයතනයන් ටිකක් වෙනවා. ඒවා වෙනම ඒවා ටිකක් ඒවා භෞතිකයි. ඒවා තුළ ක්‍රියාත්මක වෙන ස්වභාවයක් වෙනවා. ඒකට ඔන්න සිත කියලා කියනවා. ඒ තමයි සිතයි මනසයි සිතයි මනසයි එකයි කියලා හිතාන කියොත් සම්පූර්ණයෙන් Tamanට ඔය ධර්මයේ අඳ හම්බෙන්නේ නෑ. හරිද? එහෙනම් මම ඔය කාරණේ පිළිගන්නේ නෑ පොත්වල කොහේ තිබ්බා කියලා කිව්වත් ඔය කියන ආකාරයෙන් බුදුහාමර දක්වනවා ඒකාන්ත වශයෙන් පොතක තිබ්බ කියලා පිළිගන්න එපා කියලා. ඒ නිසා පොත්වල තියෙනවා තමයි හදවත්යේ තියෙනවා, අරහි තියෙනවා, මෙහි තියෙනවා, ඔය කියන ආකාරයක ඒක වනහල ඔයාලා දැන් තීරණය කරලා තියෙන්න පුළුවන්. එහෙම කොහෙද විතර රිදෙන්නේ හදවතයි කියලා හදවත රිදෙනවා කියලා කතාවක් ඕක නෑ. හදවත නැතිව සත්වය ලෝකේ වාසය කරනවා. ඒක හොඳට මතක තියාගන්න. හදවත නැතිව සත්‍ය ලෝකේ ඉන්න ඔයා තාම කතා කරන්නේ සාමාන්‍ය මේ දර්ශනයක් තුළ මොකද සාමාන්‍ය දර්ශනය කිව්වේ තමන් මේ මනුෂ්‍ය කොට්ටාසයක් ගැන විතරක් කතා කරනවා එසේ. ඒතකොට දෙවියන් බ්‍රහ්මයන්ට හදවතක් තියෙන කල කොයිද? හැබැයි ඒක මාසක් නැද්ද? තේරෙනවා. හැබැයි මේ මම කියන්නේ ඒකයි තමන් ක්‍රියාකාරීත්වය හඳුනගන්න එක විතරයි. ඒ නිසා මේ ඇහැ කියලා අපි කතා කළාට සැබෑ වශයෙන් ඇහැ කියලා මේ අපිට පේන මස් බෝලිය ඔක්කොටම ඔය කියන ආකාරයෙන් බුදුහාමුදුරුවෝ චක්කු ආයතනය කියලා කියලා නැහැ. තේරෙනවද? සෝත ආයතනය කියවා මේ කන කියලා අපි කතා කරන මේ ටික ඔක්කොම කන කියන කතාව නෙවෙයි සෝත ආයතනය කියන්නේ. ඇහිම කියන સિદ્ધාන්තයේ සිදුවෙන යම් ස්වභාවයක් තියෙනවාද? ඒක තමයි සෝත ආයතනය. ඒකදී විවිධ විදිහට පිළිගන්න පුළුවන්. දැන් අපිට පේන්නේ සත්තු ගත්තාම සත්තුන්ට විවිධ ආකාරයේ කන් තියෙනවා. දිග කන් දෙනවා. ඔය කියන කන් නැහැ වගේ අපිට පේනවාට අපිට තේරෙන්නේ නැහැ. හැබැයි සතට ඇහිම තියෙනවා නම් සෝතායතනයක් පිළිටනවා. එච්චරයි. පැහැදිලිද? හ්ම්. එහෙනම් ඕම් ඕක තමයි හරියට තේරුම් කරගන්න ක්‍රියාකාරීත්වයක් හයක් තියෙන බව තමන් දැනගන්න. බලනවා කියන ක්‍රියාකාරීත්වය, ආනවා කියන ක්‍රියාකාරීත්වය කරන්න තැනක්, ගඳ දැන ගැනීමට තැනක්, රස දැන ගැනීමට තැනක්, ස්පර්ශය දැනගන්නට තැනක්, සිතුවිලි දැනගන්නට තැනක් වෙනටයි මොලේ කියලා කිව්වේ. එහෙනම් ඇස, අන, නහය, දිව, ශරීරය මොලේ කියලා හයක් තමයි තියෙනව නේද? නෑ තියෙනවා. ආන් ඒ ටික පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් ওই ටික තමයි මිනිස්සුන්ට ලැබිලා තියෙනවා කියන්නේ මනසින් උසස්සේ කියලා කිව්වෙ මොකක් උසස්සින්ද? ඈ හිත උසස්සින්ද? එහෙනම් හිත උසස්සා ඉන්න අපිට වඩා උන්තරම් බ්‍රහ්ම ලෝකවල දිව්‍ය ලෝකවල. මිනිස්සුන්ට මොකක් උසස්සින්ද? ඔය කියන්නේ ආයතනේ මන ආයතනේ මොලේ කියන එක වර්ධනය කරගන්න පුළුවන්කම තියෙන නිසා. පැහැදිලි? හ්ම්. දැන් එනවා තමන් පිළිගන්න ඕනේ මං කියන හින්දා Tamanට වෙනවා නම් පිළිගන්න ඒකාන්තයෙන් ක්‍රියාකාරීත්වය. පැහැදිලි? දැන් එනම් සිත කියන්නේ මොකක්ද කියලා මට කියන්න දැන්. දැන් ඔය ආයතන ටික ගත්තාම ආයතන ටික අයිති වෙන්නේ කොහෙටද? සිතටද ඇඟටද? ඇඟට. දැන් මම කියන්නේ උත්පත්තියේදී සත්‍යයට ලැබෙන්නේ කයකුයි සිතකුයි කියලා දෙකක් කියලා. කයකට අයිති ටික තමයි ආයතන කිවි. මොනවාද ඔය සිත කියලා කියන්නේ? සිත කියන්නේ දැන ගැනීම කියන ස්වභාවයට දැනෙනවා කියන ස්වභාවයට සිත කියනවා. ඒක හැරෙන්න ඔය කියන ආකාරයෙන් ඇඟට එහෙම නෙවෙයි. හරිද? එතකොට දැන ගැනීම. එතකොට ඇහෙන් රූප දැනගන්නවා. ආන් එක තමයි සිත කියන්නේ. එතකොට ඇහැට නෙවෙයි. මම මලමිණියටත් ඇහැ තියෙනවා. හැබැයි ඇහැට ඔය තිබුණාට මලමිණියේ මොකක්ද දැත්තේ? රූප දැනගැනීමේ හැකියාව. හැබැයි මේක අපිට 100% කියන්න පුළුවන් මලමිනේ තියෙනව නැද්ද කියලා? බලන්න. ඒ කියන්නේ රූප දැනගැනීමේ ස්වභාවය මලමිනේ නැහැ කියලා අපිට කියන්න තියෙන සාධක මොනවාද? මලමිනියට පේනවද නැද්ද අපි දන්නවද කියලා මම අහන්නේ. ඈ? මලමිනියට රෙදෙන්නේ නැහැ. රෙදෙන්නේ නැහැ. මං අහන්නේ මලමිනියට පේනවද නැද්ද කියලා තමයි කොහොමද දන්නේ කියලා. හිත නැති වෙන පේන්නේ නැහැ කියලා කොහොමද දන්නේ? ඇස් වහලා. ඇස් වහලා. ඉතින් ඇස් අරගෙන මරලා තියන්න බැරි. මම ඇස් අරලා තියෙන එක තියෙන මලම නෑ. අර හිත නැහැ කරේ කොහොමද? ප්‍රතිචාර දක්වන්නේ. ඔය ප්‍රතිචාර දැක්වීමත් එක්ක සිතේ තියෙන සම්බන්ධය මොකක්ද? දැන් මම අහන ප්‍රශ්න වලට තමයි ඒ විදිහට හිතන්න වෙන්නේ. මම පිළිගන්නවා ඒක. ප්‍රතිචාරණ මොනවද ওই ප්‍රතිචාර කියන්නේ කොහොමද ඉස්සල් ප්‍රතිචාරයන් මොනවද අන්න තියෙන ප්‍රතිචාර කියන්නේ ප්‍රතිචාර නැහැ කියන්නේ මොනවද ප්‍රතිචාර කියන්නේ ඒ ප්‍රතිචාර කියන්නේ මට විස්තර කරන්න දැක්කහම ඔව් මම කියන්න තේරෙන්නේ නැත්නම් කියන්න තුනිකයි. ඒ තේරෙන්නේ නැතුව කියන්නේ මොකද? වර්ණය දැක්කද නම් මම අහන්නේ මොකද ප්‍රතිචාරය ඒකට? රියැක්ෂන් එක මොකද රියැක්ෂන් එක? මම කියන්නේ මම රියැක්ෂන් එක. හා අර පිච්චෙනකොට ආ පිච්චෙනකොට නම් ඇදලා ගන්නවා. හා හරි. ප්‍රතිචාරයක් හරි. හා. දැන් මම ඇගේ දැක්කහම ප්‍රතිචාර දක්වනවා කියලා කිව්වා කට්ටිය. දැක්කහම තියෙන ප්‍රතිචාර මොනවද? වෙන් කරලා අඳුර ගන්න පුළුවන්ද? ඈ? වෙන් කරලා අඳුර ගන්න පුළුවන්ද? කොහොමද වෙන් කරලා අඳුර ගන්න පුළුවන් කියලා දැනගෙන මම අහපු ප්‍රශ්නේ නැවත මම කියනවා. මල මිනියට පෙනීම තියනවාද නැද්ද කියලායි මම අහුව ප්‍රශ්නේ. ඔයාලා කිව්වා මොකක්ද උත්තරේ? නෑ. නෑ කිව්වේ කොහොමද කියන එකයි මගේ ප්‍රශ්නේ. මට ඒකට අදාළ උත්තර ඕනේ. ස්පර්ශයක් නෑනේ. ස්පර්ශයක් කියන්නේ මොකද්ද අපේ? හැම වෙලෙම දැන් ඇහැට රූපයක් පේන්නේ එතන ස්පර්ශ ක්‍රියාවක්. ඒකට ධාතු ස්පර්ශ වීම. ඒ දැන් ඇහැ ඇරලා තිබ්බම හරිනේ. ධාතු ස්පර්ශ වෙන්නේ. ඒ වගේ තමයි මලමිනිය. හරි දැන් ඇහැ ඇරලා තියෙනවා. එතකොට හරි මලමිනියේ. මලමිනිය ඇහැ වහලා තියෙන දැන් විපාක තියෙන්නේ. ඇහැ ඇරලා තියෙනවා ඒක. ඇහැට අයින් දෙහවල ඔළුව ගත්තේ නැත්නම් ක්‍රෙඩිට් පත්තාරන ප්‍රතිචාර දෙන්න අනේ පංකල එන්න බැරි නේද ප්‍රතිචාර දෙන්නවා කියලා අදහස් කරන්නේ ඈ ශරීරයෙන් සිත මනස වෙන්වීමනේ ආ මනස වෙන්වීම කවුද කියේ මනස වෙන්වීමද සිත සිත සිත වෙන්වීම කොහොමද දන්නේ කොහොමද කියන්නේ දැන් මරණද කියලා කොහොමද දන්නේ? ඔය ළඟ ඉන්න කෙනා මැල්ල දෙල පොඩ බලන්න. ඔය ළඟ ඉන්න කෙනා මැල්ල දෙල පොඩ බලන්න. දැනීමක් ඇති වෙන්නේ නැත්තම්. දැනීමක් තියෙනවද නැද්ද කියලා කොහොමද දන්නේ? ශාරීරික ප්‍රතිචාර දක්වන්නේ මොනවද ක්‍රියාකාරීත්වය? ප්‍රතිචාර දක්වන්නේ නැත්තම්. මොනවද ප්‍රතිචාර කියන්නේ? මට ප්‍රතිචාර කියන්නේ විස්තර කරන්න. මොනවද කරා මේ වෙන්නේ ප්‍රතිචාර දක්වන්නේ? මොනවද ඒ වෙන්නේ ප්‍රතිචාර කියන්නේ මොනවද? අර මලමිණියට සාර්ථක ඈ? ආයතන ක්‍රියාත්මක වෙන්නේ ආයතන ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා කවුද දන්නේ? මම අහන ප්‍රශ්නය අනුන්ගේ ආයතන වලට වැඩ කරනවද නැද්ද කියලා අනුන්ගේ ආයතන වල වැඩ Taman දන්නවද? ඒ කියන්නේ වෙන කෙනෙකුට පේනවද නැද්ද කියලා Tamanට කියන්න පුළුවන්ද? වෙන කෙනෙකුට ඇහෙනවද නැද්ද කියලා Tamanට කියන්න පුළුවන්ද? එහෙම කියන්න පුළුවන් අය අතොත් වෙනවා බලන්න. ඉතින් මම මිනිහ නෑ කියලා කියන්නේ කොහොමද? දොස්තර කිව්වා මේ පාන. ඒක බොරු කිව්වත් අන්න මම පාන පිටින් වල දාලා ඇති ඉවර වෙනවා. මෑතකට පස්සේ දොස්තර කොහොමද දන්නේ ඉතින් දොස්තර දන්නේ නැහැ. අනුන් කිව්වා දන්නේ දොස්තර කොහොමද දන්නේ? හાર્ට් බීට් එක නතර වෙලා වෙන්න පුළුවන්. හුස්මත් නතර වෙන්න පුළුවන්. දැන් ඕන තරම් එහෙමයි වෙලා තියෙන ඕන තරම් එහෙමත් දකින් තියෙනවා හුස්මත් නතර වෙලා ඔය කියන හෘද ස්පන්දනයේ හાર્ට් බීට් එක විතරයි හાર્ට් බීට් එක නතර වෙලා ඔය කියන ආකාර විදිහට පරීක්ෂා කරන යාගේ නාඩි වැටෙන්නෙත් නෑ. ගත් සීතල වෙලා ඕන් දොස්තරත් තීරණය කරනවා මේ කෙනා මැරිලා කියලා. මැරිලා කියලා තීරණය කළා ටික වෙලාවක් යනකොට මේ මේක අනැගිටලා එනවා. <laughs> ඔය තරම් වෙලා තියෙන ඔය දොස්තරට බෑ. ඔකන් දොස්තරලා කියන්නේ පාට්ට බොරු කරන එක ටිකක් ලෝකෙ. ඔක්කොම බොරු කරන්නේ. දොස්තරලා හිටියම මට ගන්න ඕන ඔක්කොම දොස්තර හොරු. දොස්තර වෙන්නේ දොස්තර හොරු. හොරන්නේම ඔය කියන ආකාරයෙන් ලෙඩුන් මරාගෙන කන එක. මෑතකම් බෙහෙත් දෙනවද නැද්ද? බෙහෙත් දීලා ලෙඩ හොර කරලා දෙන එක දොස්තර කෙනෙක් ඉන්නවද? මම පාත කියා දෙන්නම් ඒක. හොරන්නේම උන්ට මැරෙනකම් බෙහෙත් දී දී ඉඳලා උන්ගේ මැරෙනකම් උන්ගේ තල්ලි අරන් මුන් මැරලා යනවා. ඔතන උන්ගේ තල්ලි අරන් අර මුත් මැරලා යනවා මුත් මැරලා යනවා. වැඩක් අය දොස්තරලාගේ මොන ඇටයක් තියෙනවද දොතලා. ලෙඩ හොඳ කරන්න පුළුවන් දොතලා ඉගෙන ගන්න. ඔය වරන් ලෙඩ ටිකක් පාලනය කරන එක ලෙඩ බෙහෙත් දෙවි. අපි නෑ යන්නේ ඔය පැත්ත බලන්න. මැල්ලගේ අපිට. ආත්මතිරම මැල්ල නෑ වේපා. කලින්දියා හෙල්ලෙනවා. දැන් බලන්න පොඩ්ඩක්. කොහොමද තේරෙන්නේ? කවුද දන්නේ දැන් අම්දයන්ගෙත් ඇක්ක ඔය හෙල්ලෙනවා. ඔව් හරි ඔව් ආ ඉන්නවා ඔව් ඉන්නවා ඒක හරි කියන්න කියන්න හ්ම් බැරිච්ච පුද්ගලයාගේ මුකුත් වෙන්නේ නැහැ හ්ම් ඒකට එතන රියැක්ෂන් එක වෙනවා නම් ප්‍රතිකාරයක් වෙනවා නම් ප්‍රතිචාර නොදක්වා හොඳයි ඉන්න බැරිද? ඒක තමයි. ඉතින් කොහොමද දන්නේ? ඒක තමයි මාත් කියන්නේ. මැරලා කියලා වලදා ඊට පස්සේ. ඒක දොතලා ළඟටවත් යන්න එපා හරි බාන. ඔය බාන කරන යන්න එපා දොතලා ගාට උන් ඕක අනිවාර්යෙන් මෙන්නකට ලෙඩක් කියලා අංකල ගන්න. ඒක අංක. නේ? නේ කොහොමද ආලක මම දන්නේ නැහැ කියලා නේද දොස්තරගේ මහා බලට ඈ එහෙම මොනක් සාමාන්‍යද බ්‍රේන් එක වැඩ කරන්නේ බ්‍රේන් එක කරනවා කොහොම බලන්න දැන් මැලිෆිෂන් දෙලෙන් නෙමෙයි දැන් ඥාන වට්ටමේ ඉන්න කෙනෙක් උන රියැක්ෂන් එකක් නැති වුණාට කොහොමද බ්‍රේන් එක වැඩ කරන්නේ කියලා දැන් ඔක්කොම දාලා හොයාගන්න එපා. ඒ ඉන්න මොනවා චෙක් කරාවත් නිරෝධ සමාපatti ඉන්න එකෙක් ගෙවත් ඔබ චෙක් කරලා නැහැ. ඔය කියන්නේ බොරු. නිරෝධ සමාපatti විදියට ඔය එකක්වත් වැඩ කරන්න බෑ. වැඩ කරන්න බෑ. ඔය අය කිව්ව කාරණේ හරි. ඒක තමයි මාත්මේ මට ඔප්පු කරලා දෙන්න ඕනේ කරයි. ඒක වෛද්‍ය විද්‍යාවවත් වෙන භෞතික උපකරණයකින්වත් මොන ක්‍රමවේදයකින්වත් හොයන්න බෑ මේ සිතේ ක්‍රියාකාරීත්වය. එහෙම පුළුවන් වුණා නම් මේ වෙනකොට ඔක්කොම හොයලා ඉවරයි. එහෙනම් සිතේ ක්‍රියාකාරීත්වය ওই භෞතික தත්ත්වයන් එක්ක සිද්ධ වුණාට භෞතික ස්වභාවයන් උපකාර කරගෙන සිත ක්‍රියාත්මක වුණාට කිසිසේත්ම සිත කෙනෙක් භෞතික වශයෙන් හොයන්න බෑ. එහෙනම් ඔයාලගේ ඔය කියන ආකාරයෙන් බ්‍රේන් එකට හයි කරලා බැලුවකොට heart එක beat වෙනවද කියලා බැලුවට ඔය කියන pulse rate තියෙනවද කියලා බැලුවට ඇහැ වැඩ කරනවද කරකිනවද කියලා බැලුවට ඒකෙන් හොයන්න බෑ. ඒකෙන් හොයන්න බෑ. ඔය කියන ආකාරයෙන් හොයන්න බෑ. ඒක තමයි බුදුහාමුදුරු කිව්වේ භෞතික වශයෙන්ුත් බාහිර වශයෙන්ුත් බෑ. ඒක තමා තනි තනියෙන් දැනගන්න. නේද? දොස්තරටත් බැරි එකයි. ලෙඩා මලාද නැත්නම් දොස්තර තියෙන එක අන්න බෑ හරියට. කවුද දන්නේ? කොයි වෙලේ මරනවද? එහෙනම් දන්නේ? එහෙනම් ඒකාන්ත වශයෙන් තමන් තනියෙන් මේක අධ්‍යයනය කරන්න කියන්නේ ඕම් ඔබට. අනුන් තුලින් මේ කිසිම ධර්මතාවයක් භෞතික වශයෙන් මේ කිසිම ධර්මතාවයක් හොරන්න බෑ. තම තමා තනි තනියෙන් හඳුනන්න වෙනවා. ඒක හොඳට මතක තියාගන්න මේ ධර්මයේ මම මේ බුල කියා දෙන්නේ මේකමයි. ඕම් ඔකටමයි බුදුහාමුදුරු කිව්වේ මොකක්ද? සන්දිට්ඨික භාවය කියලා. සන්දිට්ඨික භාවය කියන්නේ තමන් තනියෙන් දැනගන්න. වෙන කිසිම කෙනෙක්ට ඒ දැනීම වෙනස් කරන්න බෑ. තමන් තනියෙන් දැනගන්න. කවුරුත් දන්නේ නැහැ වෙන කාටවත් කියන්න බෑ. හරි. මොකද දැනීමට පස්සේ ප්‍රතිචාර දක්වීම කියන එකක් තමයි දැන් අපි කතා කරගෙන ආවේ. හැබැයි ඕනනම් පුළුවන් දැනුණාට පස්සේ ප්‍රතිචාර නොදක්වා ගන්න. පුළුවන්ද කියන්නේ? බෑද? හරි. හරිද? ඒතර ප්‍රතිචාර කියලා එකක් තියෙනවා. ඒක හරි. මොනවාද ප්‍රතිචාර? ප්‍රතිචාර තියෙනවා තමන් ඔය කිව්වේවා. හරි. ඒතර කය සෙලවීම එක ප්‍රතිචාරයක්. ඇහෙන් අයින් කරනවා, ඔළුව අයින් කරනවා, අත උස්සනවා, එවිදිනවා. ඔය කියන ආකාරයෙන් ඒව ඔකම කායේ තියෙන චලන, කාය චලනයේ කියන එක ප්‍රතිචාරයක්. සහ තව තියෙනවා මොකද්ද? කාය චලනයකටම අදාළයි. හැබැයි කාය චලනයට වඩා ඒ ප්‍රතිචාර වෙනස් වෙනවා. ඒ මොකක්ද? වචන කතා කරනවා. සද්දේ පිට කිරීම. හරිද? දැන් මේ වචන කතා කරන එක අපි මේ සිංහල භාෂාව කියලා කතා කරන අපි ඔය කියන ආකාරයෙන් වෙනම විදිහට ඒ භාෂාව කෙනෙකු උරු කරලා තියෙනවා. ඉතින් අපි මේ කතා කරන ඒවා ඔය ජපානි කෙනෙකුට ඉංග්‍රීසි කෙනෙකුට තේරෙනවද? නෑ යාර තේරෙන්නේ නෑ. ඒතර ඒක අපි සම්මුතියක් හදාගෙන මේ වචනේ මේ අදහස, මේ වචනේ මේ අදහස කියලා ඒ සම්මුතිය තේරුම් කර ගැනීම සඳහා අපේ වචන කුමාරුවක්. ඒකට ඒකටත් කියනවා වචන කතා කිරීම කියන ප්‍රතිචාර දැක්වීම. හරිද? දැන් මොන දෙකක් තියෙනවා. මොනවාද දෙක? කයේ චලන. කයේ මොනවා හරි චලනයක් තියෙනවා නම් ඒකෙන් ප්‍රතිචාරයක් තියෙනවා. හරිද? කයේ ওই කෙන ආකාරයෙන් කයේ චලනයක් තමයි අතට මේ කතා කිරීම කියන්නේ කටහොල් වෙන එකනේ. නැත්නම් වෙන මොකක් හරි අංගයක් ක්‍රියාත්මක වෙමින් ශබ්ද පිට කරනවා. ඒතර ඒකත් ප්‍රතිචාරයක්. හැබැයි ඒක වචන කතා කිරීම. ඒතර වචන කතා කිරීමක් තියෙනවා නම් ඒ කියන්නේ හඬ පිට කිරීමක් තියෙනවා නම් ওই කෙන ආකාරයෙන් කය චලනය කිරීමක් තියෙනවා නම් ඒවට කියනවා ප්‍රතිචාර. හැබැයි මං කිව්වා ප්‍රතිචාර නොදක්වා ඉන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ මොකක් හින්දාද? එහෙනම් මේ ප්‍රතිචාර දක්වන්න පෙර තව සිද්ධාන්තයක් ඔබ තුළ ඒකාන්තයෙන් සිදුවෙන. ඒ මොකද්ද වෙන්නේ? හිතනවා කියලා වෙනම ක්‍රියාකාරීත්වයක් ඔබ අපි කියනවා. හිතනවා. ඒතර හිතන් නැතුව ප්‍රතිචාර දක්වන්න පුළුවන්ද? බෑ. හිතන් නැතුව කතා කරන්න පුළුවන්ද කියන්නේ? හිතන් නැතුව මොනවද තමන්ට කය පොළවන්න පුළුවන්ද? බෑ. තේරෙනවද? හිතලා ඕනනම් කරන්නත් පුළුවන් මේ වැඩ දෙක නොකර ඉන්න පුළුවන්. හිතලා කතා කරන්න පුළුවන්, හිතලා ක්‍රියා කරන්න පුළුවන්, හිතලා කතා නොකර ඉන්න පුළුවන්, හිතලා ක්‍රියා නොකර ඉන්න පුළුවන්. හැදෙන්නේ. එතකොට ඒක දාන්නේ කවුද? තමයි. හරිද? ඔය කියන ආකාරයෙන් ඒක දාන්නේ තමයි කරන්නේ. ආන්ක තමයි මම කිව්වේ සම්දිත්තික කිව්වේ තමන් පමණක් දන්නා බව. එන කවුරුද දන්නේ? තමන් විතරයි දන්නේ. තේරෙනවද? එහෙනම් මේක හොඳට තේරුම් කරගන්න පොතේ කොච්චර කියලා තිබ්බා කවුරු කොයි ආකාරයෙන් කිව්වා මම කිව්වා පිළිගන්න එපා බුදුහාමුදුරුවෝ වචනයක් තියෙනවා තමන්ට මේක ප්‍රායෝගික වේකෙන ආකාරයෙන් අධ්‍යයනය කළා වැටහෙනවා නම් විතරක් පිළිගන්න. පැහැදිලිද? එතකොට ඔන්නම ප්‍රතිචාර දැක්වීම කියන ස්වභාවයට සහ ඒ දැනගැනීමේ ස්වභාවය ඇති කරගැනීමේ ශක්තියද කියනවා සිතයි. තේරෙනවා මේ කියන්නේ. දැනෙනවා කියන එකක් දැන් බාහිරින් අඳුරන්න පුළුවන්ද? දැන් කෙනෙක්ට ඇහැට පේනවද නැද්ද කියලා කවදාවත් දොස්තරට කියන්න පුළුවන්ද? බෑ. ඇහෙනවද නැද්ද කියලා දොස්තරට කිව්වද? උපකරණ හයි කරලා ඔය ඇහෙනවද නැද්ද කියලා පරීක්ෂාවල් කරාට ඇහිලා කෙනෙක්ට කියන්න පුළුවන් නේ ඕන නම් ඇහෙන්නේ නැහැ කියලා. දොස්තර කියද ඇහෙනවමයි කියලා. කියන්න බෑ. හරිද? කියන්න බෑ. දැන් Tamanne හොදටම ලුණුරහ දැනිලා මට ලුණුරහ දැනෙන්නේ නැහැ කිව්වොත් එහෙම කාටද කියන්න ඕනේ නැහැ ඔයාලට දැනෙනවමයි කියලා. ඈ කියන්න බලන්න. දැන් කොච්චරවත් කියනවා මම ඔකට හොද්දට හොද්දටම ලුණු දැම්ම ඒ තරකන ඔය අරයක් කියනවා කොච්චරද මදි කියලා. නේ? මදි කියන්නේ? මදි කියන්නේ නැද්ද? තමන් තීනි දැම්මම තීනි දැම්මම තීනි මදි කියලා කියන්නේ නැද්ද? ඈ තමන්ට ඇතුළු මදිද? තමන්ට ඇති වුණාට එයාට ඇතුළු මදි කියලා. එයානේ දැන්. හරි? එහෙනම් හොඳටම ඔවුන් ඔය කාරණේ තමන්ට දැන් පැහැදිලිද? එනිසා මේ සිත කියන එක ගත්තාම භෞතික ස්වභාවයක් නෙවෙයි ඒක 100%ක්ම හරි. හැබැයි භෞතික ස්වභාවයක් නැතුව සිතට පිහිටන්න විදිහක් නැහැ. يعني මේ ආයතන නැතුව සිත පාතින් නැහැ. ඒකයි ධර්මයේ තුල කියන්නේ ආයතනානම් පටිලාව. ආයතන ලැබෙන්නේ නැතුව මේ උපත සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඔය හයම ඕනේ නැහැ උපදින්න. ඇස් නැතුව කෙනෙක් උපදින්න පුළුවන්. කන් නැතුව උපදින්න පුළුවන්. හැබැයි ආයතන එකක් හරි තියෙනවා. හැබැයි එක දෙයක් තියෙනවා ওය ආයතන හයම ක්‍රියාත්මක භාවයේ ස්වභාවයව පවතින්නේ නැත්නම් නිවන් දකින්න බැරි වෙනවා. ඒ කියන්නේ හයම පිටලා නැත්තම් කෙනෙකුට එයාට මොකද වෙන්නේ? එයාට නිවන් දකින්න බෑ. ඉතින් ආයතන හයක් තියෙනවා. ඒ හයම පිටන්න ඕන කෙනෙක්ට නිවන් දකින්න ඕන. පැහැදිලිද? දැන් ඉතින් හයම තියෙනවද? මොනවාද හයම? කියන්න බලන්න එන්න. අප තියෙනවා. පාන නෑ. ඥානය දිව ශරීරය එක්ක සිංහලෙන් කියන එක්ක පාලියෙන් කියන්න බෑ මට පාලියෙන් කියන්න බෑ ජීවා ආය මන දැන් කියන බණ සිංහලෙන් මොලේ ඇතියන්ත මොලේ දැන් මනස කියන්නේ සිංහල වචනයක් නෙවෙයි ඔයනක තමයි වෙලා තියෙන්නේ. ඔය ආයත වෙලා තියෙන මේ ධර්මය ඔය ගැඹුරු කරගෙන අධ්‍යයනය කිරීම අපහසු කරගෙන තමයි නිවන. නිවනින් තමයි ඈත් වෙලා තියෙන මොකක් ඉඳලාද? ඔය භාෂාවේ ප්‍රශ්නයක් ඉන්නවා. එඳ මේ ධර්මයේ තේරුම් කරගන්න මහා ගැඹුරු ධර්මයක් නෙවෙයි අර තුනීද තෝපා කළ වැනි අතුචාරය දායකට බය නිකන් හිටපායට නිරහත් වෙන්න පුළුවන් නම් මේ ආයනේ ඔක්කොම බුද්ධ ආගමනේ ඔක්කොම දන්නවා හඳේ යන්නත් දන්නවා මේ වගේ තමයි ඔය කෙන ආකාරයෙන් බුද්ධ ආගම මූලික තැනක්වත් දාගන්නේ හරියට. ඇයි ඒකට හේතුව පරිවර්තනයේ දෝෂයන් තියෙනවා. Tamanට sannivedanaya වෙලා තියෙන ක්‍රමවේදයේ වැරැද්දක් තියෙනවා. භාෂාවේ ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. හරිද? එහෙනම් බුද්ධ භාෂාවයි සිංහලයි ඔක දෙමළයි පාලි ඉංග්‍රීසි ඔක්කොම මොකද වෙලා තින්නේ? කලවම් වෙලා. එහෙනම් අධ්‍යයනය කරන්න ගියාම ප්‍රශ්න ගොඩයි. එහෙනම් මෙන්න මේ විදිහට ප්‍රායෝගිකව මේක අධ්‍යයනය කරන්න ගියාම ওই ප්‍රශ්න තියෙනවා. ප්‍රායෝගිකව වෙන්නේ මතක් වෙනවා කියන්නේ මොලේටයි හිත දෙන්නේ කියලා කවුරුත් කියා දුන්නාට ඔය කෙනා ආකාරයෙන් මොන ආකාරයෙන්ද කිව්වද දැන් බුදුහාමර ඇවිල්ලා කිව්වත් ඔය කෙනා ආකාරයෙන් දැන් මොලේ නැත්තම් මතක් වෙනවන්නේ නැද්ද කියලා තමන් දන්නවද නැද්ද? නෑ නෑ. එතෙන් ආනකරම වෙලා තියෙන්නේ. ඒක මේ තමන් ඔය කරුණු දැන ගැනීම සූත්‍ර වලින් කළා අධ්‍යයනය කරන්න නැතුව හිටියම වෙන වැරද්ද තමයි ඔය. නේද? හ්ම්. මොකද ප්‍රශ්නේ දෙන්නට. කුඩු කුඩු ගාන පතර වෙලා මං කියන්නේ ළඟට වෙලා ඉන්න කියලා. මොකද පන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් අවසර තමයි අවසර දෙන්න ඕන කියලා අවසර දෙන්න. අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. අහලා තියෙනවා මට දැන් කරලා තියෙනවා මට කියන්නේ නෑ. නෑ කරලා නෙමෙයි. ඔව් කරලා නැත්තම් මට වැඩක් නෑ. අහලා තියෙන කියන්නේ නම් මොකක්ද අහලා තියෙන එකක් නැති කියලා දාන්න. මොලේ කියන එක මේ නැති අය මිනිසුන්ට බොහොම දා දක්ෂ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා කියලා අහලා තියෙනවා. මොලේ නැති අය? මොලේ නැතිව කවුද එන්නේ? මුලේ නැති කියන්නේ ඉන්ද්‍රිය අපේ මේ ඉන්ද්‍රිය නැති අය ඈ කවුද ඉන්නේ ඉන්නවා කියලා ඉන්නවා කියලා අහගෙන කෝප නැටකේ කම්ම හම්බෙන්න ඕනේ නේද මුලේ නැති අය ඉන්නවා කොහෙද ඉන්නේ මුලේ නැතුව එහෙම වැඩ කරනවා දක්ෂා ඉන්නවා මුලේ නැත්නම් ආයක මන්ද බුද්ධියේ මුලේ නැති අය යාළුකෙන් මොලේ දුර්වලතාවය මන්ද බුද්ධිය කියන කෙනාට ඇත්තටම වචනේ වැරදි එයාට මොලේ දුර්වලතාවයක් තියෙනවා. මොලේ අඩුපාඩුවක් ඇති උපදිනවා. දැන් මොලේ හොඳ වෙච්ච අයද මොලේ නරක වෙච්ච අයද පිස්සු වටුවේ පිස්සු වටුවේ. මොලේ නැහැ කියලා තීරණය කරන්නේ මොකක් පදනම් කරගෙනද? හ්ම් ඉතින් යාට ඔය කියන ආකාරයෙන් මතකේ නැද්ද ඒක? මතකේ නැති කෙනා මේ ලෝකේ ඒකට දක්ෂ කෙනෙක් වෙන්නේ කොහොමද? කොහොමද වෙන්නේ? නියුරෝන් ටිකක් තියෙනවා. මම කියන්න බා. නියුරෝන බිලියන ගාණක් තියෙනවා. නියුරෝන ඒක නැතුව අර ඒක නැතුව කෙනෙක් කොහොමද තියෙන්නේ කියලා. ඒක තමයි මම කිව්වේ භෞතික වශයෙන් අපි මොලේ කියලා ඔකට කතා කරනවා තමයි. නිසා බුදුහාමර මන ආයතනය කියලා කිව්වේ එතන සිතුවිලි ක්‍රියාත්මක භාවය සමාදේන එක. එතකොට මං අහන ප්‍රශ්නෙට මම උත්තර දෙන්න හොඳට. ඔයාලා තාම සම්මුතියේ රාමුවකට කොටු වෙලා ඉන්නේ. දැන් තමන් පෙනීම හැදෙන්නේ නැහැ කියලා කිව්වනේ. හොඳයි. කෙනෙක් කියනවා නම් මේ අල්ලෙන් පේනවා කියලා. පිළිගන්නවද නැද්ද? ඇයි පිළිගන්නේ නැත්තේ? ඈ ඇයි පිළිගන්නේ නැත්තේ? ඈ? තමන්ට එහෙම වුණ නැති වුණාට ඔය ඇහි කියන ක්‍රියාකාරීත්වය මෙතන සිද්ධ වෙන්න බැරිද? ඈ? එහෙම සිද්ධ වෙනවා නම් එතන ඇහැ පිටේනවා. එහෙනම් මතක තියාගන්න ඔය අය රාමුවකට කොට වෙලා ඉන්නේ මේ විදිහට ඇහක් තිබ්බොත් ඒ ඇහැට විතරයි පේන්නේ කියලා හිතාගත්තට එහෙම කතාවක් මම කිව්වේ නැහැ. හැබැයි එහෙම Tamanට වෙන හින්දා Taman එක පිළිගත්තට වරදක් නැහැ. ඒක තමයි කල යුත්තේ දේ. එහෙනම් යම් කිසි කෙනෙකුට මේ ඇහි තියෙන ක්‍රියාකාරීත්වය මෙතන ක්‍රියාත්මක වෙනවා නම් ඒක යාට චක්කු ආයතනය. එහෙනම් හරි තමයි මාත් දන්නවා හරි කියලා. එහෙනම් හරි කියලා මතක තියාගන්න. ඔය මොලේ කියලා තමයි භෞතික වශයෙන් තියෙන ක්‍රියාකාරීත්වය හෙව්වට ඒක භෞතික වශයෙන් තිබ්බට වැඩක් නැහැ. ඔය මොලේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන අනිත් තැන්වල කොහේ හරි ඒක සිද්ධ වෙනවා නම් එතන මන ආයතනයට පිටට. එහෙනම් මම කියුවේ සම්මුති වශයෙන් අපි ඇති කරගත්ත යම්කිසි සම්මුති ටිකක් තියෙනවා. ඒක සම්මුති කියන්නේ ඒකම. කියන්නේ අපි සංකල්ප ටිකක් හදාගෙන ඉන්නවා. මොලේ කියලා එකක් මේ විදිහට තියෙනවා. ඒ විදිහටම තියෙන්නේ නැතුව යම්කිසි ක්‍රියාකාරී සඳහා වෙනම පිළිගන්න පුළුවන්. ඒක කවුද දන්නේ මේ විදිහට නහයක් නැත වෙන නහයක් ඔය කියන ආකාර වෙන කොහෙන්ද යට ගලතුන් දැනගන්න බැරිද? පුළුවන්. අපි කොහොමද දන්නේ? ඒක තමයි මම කියන්නේ. ආනකට දැන් දෙයියන්ට දැන් මේ වගේ මොලයක් තියෙනවද ඒක? නෑ. දෙයියන්ට කොහොමද අපිට වඩා දියුණු මානසිකත්වයක් තියෙනවා ස්වභාවයෙන්. එයාට මේ විදිහට මොලේ කියලා එකක් පිළිදලා නැහැ. හැබැයි මන ආයතන තමයි ඒක. කරන කාර්යය මොකද්ද? ආන් එකයි මේ කාර්යයෙන් වෙන් කරගන්න එක කියන්නේ. නිසා අපි කියන්න පුළුවන් එයාට ওই කියන ආකාරයෙන් හැක් නැහැ කියලා එයාට වෙනත් වෙන වෙන ආයතන තියෙන තනක් තියෙන්න පුළුවන්. හැබැයි පෙනීමේ කාර්ය වෙනවා නම් ඒක මන ආයතනෙම ඒක චක්කු ආයතනෙම. ඇහිීමේ කාර්ය වෙනවා නම් ඒක සෝත ආයතන. මේ විදිහට කනක් පිටින්න ඕනේ නැහැ. හොඳට තේරුම් කරගන්න. දැන් ඔයා වෙලා තියෙන්නේ අපිට තේරෙන්නේ මේ අපිට ගෝචර වෙන සීමාව ඒවා විතරයි. හැබැයි බුද්ධ වචනය මේ කොටු වෙලා කියප එකක් නෙවෙයි බුද්ධ වචනේ මුළු විශ්වයටම සාධාරණයි. එයාදලද? එහෙනම් ආන්නෙම හරියට තේරුම් කරගන්න. එහෙනම් ඕන ප්‍රශ්නයක් මගෙන් අහන්න ළඟ ඉන්න කෙනා අහන්න ළඟ ඉන්න කෙනා මොඩයා තමනුත් මොඩයා. එහෙනම් එයාගෙන් හොයලා වැඩක් නැහැ. ඔකට උත්තර දෙන්න බෑ. එහෙනම් ප්‍රශ්නයක් ඕන එකක් මගෙන් අහන්න. මම උත්තර දෙන්න හරියට. නෝනත් ඒක ඔව් ඒ තමයි කියන්නේ ඇහැ කියලා කියන්නේ පෙනීම සිදුවෙන වැඩේද නැද්ද හරිද දැන් Taman දන්නේ Tamanට මේ ඇහැ අරමුණ ඇහැ නිසා මෙතනින් පෙනීම හැදෙනවා කියලානේ එතකොට වෙන කෙනෙකුට ඒ පෙනීමේ කාර්ය මේ වගේ තැනකින් සිද්ධ වෙනවා නම් එයාට ඒක චක්කු ආයතනයේද නැද්ද වෙනවනම් ඒක හරි ඒක තමයි වෙනවනම් ඒක වෙනතක් ඉන්නවා. ලෝකේ ඉන්නවා. ඉන්නවා. ඒක තමයි අර අම්මා කිව්වේ. දැන් ඒ අම්මා කිව්වේ මේ මොලේ කියලා එකක් නැති වුණාට එයාට හොඳට ඔය කියන ක්‍රියාකාරීත්වය කරන්න පුළුවන්. හැබැයි මොලේ කියලා අපි ගත්තට මොලේ කියලා තමයි එහෙම නෙවෙයි. ඊට වඩා වෙනත් තැනකින් ඒ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. එච්චරයි. එහෙම ඉන්න පුළුවන් පිටිය හැකි ඒක විශ්මයට කාරණයක් නෙවෙයි. තේරෙනවද? තේරෙන්න පුළුවන්. දැන් නහය කියලා අපි දානවා මේ නහය විතරයි ගඳ යන එක. කවුද දන්නේ වෙන කොහේ හරි ආඩ කොහෙන් හරි ගඳ දැනගන්න පුළුවන්ද කියලා. ආයතන 6. ඔව් 6. ඔව්. නහය එතකොට ආයතන මෙතනින් පීඩරයි කටුත් එනකොට ඒක ඒක ආයතන. චක්කු ආයතන. එයාට දැන් මෙතනින් පෙනීම හැදුනා. දැන් මෙතන තමයි ස්පර්ශ දැනෙනවා. එතනත් කාය ආයතනේ නැද්ද? මෙතනත් දැනෙනවා. ඒ මොකද්ද? ඒත් කායතන. ඉතින් යටිපතුලේ කායය දැනෙනවා. ඒත් කාය ආයතන නැද්ද? ඉතින් ඔය වගේ මේ පිහිටන ආයතනය එක තැනක නැතුව තැන් ගොඩක පිහිටන්න වෙනවා. එච්චරයි. එහෙනම් ඒක පිහිටලා අවස්ථාවක යම් කිසි විදිහට සත්‍ය පහළ වුණොත් ඒක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි ඒ පිහිටන්නේ ආයතන හයයි. මොනවද වෙන්නේ? එක්ක රූප දැන ගැනීම, ඒකට චක්කු ආයතන කියන, ශබ්ද දැන ගැනීම, සෝත ආයතන, ගන්ධ දැන ගැනීම, ගාන ආයතන, රස දැන ගැනීම, ඒක කාය ජීව ආයතන, ස්පර්ශ දැන ගැනීම, කාය ආයතන, සිතුවිලි දැන ගැනීම, මන ආයතන. එච්චරයි. එහෙනම් අපිට වෙලා තියෙන්නේ අපි දිගටම එකම ස්වરૂපයේ එකම ඒකාකාරීව පහළ වෙන මේ සත්ව ස්වභාවයක් තමයි දැකලා තියෙන්නේ. එහෙනම් අපි හිතනවා මේ විදිහට මේ ආයතන පිටන්න ඕනි කියලා එහෙම පිටන්න ඕනි නැහැ. ක්‍රියාකාරීත්වය මම මම ඒකයි කිව්වේ ක්‍රියාකාරීත්වය දැනගන්න. ක්‍රියාකාරීත්වය තමයි මේ ඇහැ කියන්නේ. අන්න හරි. පෙනීම කියන ක්‍රියාකාරීත්වය වෙන එක තමයි ඇහැ කියන්නේ. පෙනීම වෙන්නේ නැත. දැන් ඇත්ත ආවකේ පස්සේ තව උත්තර සරලව පැහැදිලි ගන්න. දැන් අන්ධයා කියලා කියනවා. අන්ධයාට හැක් පේනවද? තේනවා? ඈ? ඇහැ කෙනෙක් ඉන්නේ තියෙනවා. ඒක චක්කු ආයතනයේද? නෑ. අන්න ඒක මතක තියාගන්න බෑ දැන්. දැන් තේරෙනවද? ඒකට ඇහැ කිව්වට වැඩක් නෑ. අපි සම්මුති වශයෙන් ඇහැ කියනවා. හැබැයි ඇහි කාර්යය මොකක්ද? එද පෙනීමෙන් නැත්නම් ඒකට ඇහැ කියලා වැඩක්ද? වැඩක් නෑ. ගන්න එක තමයි සිද්ධිය. තේරෙනවද කියන්නේ? ඒත් බීරෝ ඉන්නවා. බීරයට කන කියලා එකක් නැද්ද? ඈ? දැන් කන නැතද? කන කියලා භෞතික වශයෙන් අපිට මේ ඔය කියන ස්වභාවය ස්වરૂපයක් වෙනවා. නමුත් ඒක ඇත්ත වශයෙන්ම සෝත ආයතනය කියලා ධර්මය තුල කියන්න බෑ. ක්‍රියාකාරීත්වය විතරයි ආයතන කියන්නේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ නැත්නම් ඒක ආයතනය කියන්නේ බෑ. තුන්වන් සංකෘති පස්සොන් කියලා ඒක තුනම එකතුවට නේ. ඈ වෙන එකතු වෙන්නේ ඒක තියෙනවා. එහෙම නැත්නම් වේ. හරි. එහෙනම් ආයතනයේ ඒ ස්වභාවික වශයෙන් බාහිරේ දෙන දේ පිළිගැනීමට සුදුසු තත්වයේ කෙනෙක් තියෙන්න ඕනේ. ඒක නැත්නම් ලෝක වෙන්නේ නැහැ. හරිද? එහෙනම් ආන් එතනට එකතු වෙන එක තමයි සිත කියලා කිව්වේ. එතකොට ඒ සිත නැත්නම් ඔක තිබ්බත් වැඩක් නැහැ. ඇහැ තිබ්බත්, කන නහය දිව ශරීරය කෙනේවා තිබ්බත්, Tamanට ක්‍රියාකාරීත්වය කරන්න බෑ. සිත කියන ක්‍රියාත්මක භාවයේ වේදලා නැත්නම් සිත කියන එක මොකක්ද කියලා වෙන මුදුර ගන්න. දැන් තමයි දල වශයෙන් පැහැදිලි කරන්නේ දැන ගැනීමේ ස්වභාවය. හරිද? දැන ගැනීමේ ස්වභාවය ආයතනයට තනියෙන් කරන්න දෙන්න බෑ. ඇහැ තිබ්බට පෙනීම හදන්න බෑ. කන තිබ්බට ඇසීම හදන්න බෑ. ඒ දැන ගැනීමේ හැකියාව නැත්තම්. පැහැදිලිද? හ්ම්. දැන් ඒක හදවතට මතක් වෙනවද? මතක් වෙනවා? ඈ? ඔව්. ආ වැරදි කියලා මතක් වෙනවද? වැරදි කියලා මතක් වෙනවා නැත්නම් මොලේ ටිකක් ඇති වෙනවා. ඒ ඉන්න මතක තියාගන්න. ඔය කොහොම තියෙනවා තමයි පොතේ. ඔය අඩපතක් ගන්නක ලේ ධාතුවේ හෘද වස්තුවේ ඇතුළු කරගෙන සිට පිටනවා කියලා වැරදි. පිටන්න බෑද? මම කියන එක පිළිගන්නවනම් තමයි වෙනවා නම් පිට. හෘද වස්තුව නැතුව සත්වය පහළ වෙනවා. ඔය අම්ම කියලා නම් මාත් අනිත් පැත්තට කියන්නේ. හෘද වස්තුව නැතුව සත්වය වෙන්නේ. හරිද? එතකොට ඒ ඇයට එනවා ඔය කෙනා කරසිත පිළිටන්න විදියක් නැතිය. හරිද? එනිසා ඔක සංකීර්ණ තත්ත්වයක්. ඒ නිසා තමන්ට වෙන දේ අනුව තමන් තේරුම් කර ගැනීම කෙනෙක් විතරයි සාධාරණ වෙන්නේ. මම කියු පමණින්වත් වෙන කවුරුත් කියු පමණින්වත් පිළිගන්න එපා. හරි? තේරෙනවද කියන කාරණේ? හ්ම්. එතකොට ඕන් ඕක තුල ක්‍රියාත්මක භාවයන් තුනක් අපි දැන් අඳුරගත්තා. මොනවද ක්‍රියාත්මක භාවයන් තුන? කතා කිරීම එකක්. කය චලනය කිරීම තව එකක්. ඒ දෙකත් එක්ක තියෙනවා. ඒකත් බාහිරට පේන්නේ නැහැ. ඒක තම තමා තනි තනියෙන්ම තේරුම් කරගත යුතු සිතීම කියන කාර්යය. හිතන් නැතුව මේ වැඩ දෙකෙන් එකක්වත් කරන්න පුළුවන්ද? කතා කිරීම ක්‍රියා කිරීම පුළුවන්ද? බෑ. හරිද? හිතීම කවුද කරන්නේ? තමන් තනියෙන්. ඒකට අනුව කතා කිරීම ක්‍රියා කිරීම කරන්නේ කවුද? ඒකත් තමන්මයි. එහෙනම් මේ වැඩ ඔක්කොම කාගේද? බලන්නේ කවුද? තමන්මයි. අහනවා කියලා දන්නේ කවුද? ගඳ දැනෙන්නේ තමන්ට. රස දැනෙන්නේ තමන්ට. ස්පර්ශය දැනෙන්නේ තමන්ට. මතක් වෙන්නේ තමන්ට. ඒ අනුව හිතන්නේ තමන්. කතා කරන්නේ තමන්. ක්‍රියා කරන්නේ තමන්මයි. හරිද? හ්ම්. එතකොට ඔය ටික ඔක්කොම තනි තනියෙන් තම තමා කරන්නේ. පැහැදිලි? දැන් එතකොට අපිට අවශ්‍ය දේ මොකද්ද? උපත නතර කරගන්න. උපත නතර කරන්න මොකද කරන්නේ? ඇයි උපදින්නේ? උපදින්නේ ඔය ආයතන වලට ලැබෙන අරමුණු පිළිබඳව තමන් වරදවා වටහා ගැනීම නිසා. ඇහැට ලැබෙන රූපය, කනට දැනෙන ශබ්දය, නහයට දැනෙන ගඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ, මොළයට දැනෙන සිතුවිලි කියන මේ ස්වභාවයන් හරි පිළිබඳව වැරදි වැටහීමක් වෙනවා. ආන් මේ වැරදි වැටහීම තියෙන තාක්කල් එයා ඒ වැරදිවා වටහා ගැනීම නිසා උපදිනවා. ඒකට තමයි බුදුහාමුදුරු කිව්වේ මොකද්ද? අවිද්‍යාව කියලා කිව්වේ. හරිද? අවිද්‍යාව කියලා කියන කාලෙදී නැත්තම් මෝහය නොදන්නාකම, වැරදි වැටීම, එක එක විදිහට වචන කියනවා. කෝක කිව්වත් තියෙන්නේ උතරයි Tamanට ආයතන වලට ලැබෙන අරමුණු පිළිබඳව සත්‍ය අවබෝධය. ඒක අනාවබෝධය කියලා කියනවා. ඒ ඉන්න මොකද වෙන්නේ? ඔය ආයතන පරිහරණය කරන්නට නැවත උපදිනවා. ආයතන පාවිච්චි කරන ආයතන. දෙනවා. හරි ඔය කොහොමද ඉවර තේරෙන්නේ අපි ඉස්සරහට දැන් කියලා දෙනවා තම ඉදිරියට නම් මම තව කලයුතු මේ මාර්ගය මොකක්ද කියලා පැහැදිලි කරගෙන යනකොට තව අවබෝධය ලබන්න පුළුවන් වෙයි එහෙනම් ඕම ඔය විදිහට Tamanට දැන් කරන්න තියෙන දේශල අපි තේරුම් කරගන්න දැන් ආයතන වලට තියෙන අරමුණු පිළිබඳව වැරදි වැටහීම් නිසා අපි උපදිනවා කියලා කියනවා. හරිද? ඒක මම කීවට පිළිගන්න ඕනේ නෑනේ. තමයි අපි පරීක්ෂා කරගෙන යනකොට ඒක තමයි ඒක අවබෝධ වෙන්නේ. දැන් තමන්ට මොකද්ද වෙන්න ඕනේ? දැන් ආයේ උප්පත්තිය ඇති නොවෙන්න නම් තමන් උපදිනවද නැද්ද කියන කාරණේ කොහොමද දැනගන්නේ? මේ මම ප්‍රශ්න කරන ඉස්සල්ලාම දෙන්නේ. ආ ප්‍රශ්න තමයි නැවත උපදිනවද නැද්ද කියලා තමන් දන්නේ කොහොමද? ආයතන සංසිඳන. ආයතන සංසිඳනද? ඉතස් කාය මන වගේ වෙන ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් සංසිඳන. සංසිඳනවා කියන වචනේ මට සංවිධානය කියන්නේ දැන් රියැක්ෂන් එක කලබෙන්නේ නැහැ. කලබෙන්නේ නැහැ. තේරෙනවා. වහා. මෙච්චරයි. ඒක මනස තේරෙන්නේ නැහැ. මොකක්ද තේරෙන්නේ? විතරම මනස හෙලවෙනවා. මනස කැළඹෙනවා. මනස කැළඹෙනවා. ආ කැළඹෙන්නේ නැතුව එක විදිහකට තියෙනවා. කැළඹෙන්නේ නැත්නම් තමයි සංසිඳන්නේ. කැළඹෙන්නේ නැතුව එක විදිහකට තියෙනවා. ඒ කියන්නේ ඕන වතුර කැළඹෙනවානේ. වතුර කැළඹෙනවා නේ රැලි නැගෙනවා, දඟලනවා, වතුර හෙල්ලෙනවා නේ, වතුර නටනවා කියන්නේ. අර උණු අතර තියෙනවනේ. අර ලිපේ තියලා වතුර ඇතුලේ මුද්‍ර නටනවනේ. ආ දැන් ඒක ප්‍රශ්නේ නැති වෙලා අපි පැත්තකින් තිබ්බම මාත් නටන එක නතර වෙනවනේ. ආන් එහෙම වෙන එකක්ද ඔය සම්ති දෙනවා කියන්නේ? අතර වෙන එකක්. සිත සිත ගමන් නිතරම නිතරම සිත හැමතැනකම යනවා. හරි ඒක තමයි සිත එක එක එක එක අරමුණු කරස්සේ අරමුණු අනුව ක්‍රියාත්මක වෙනවා. දැන් ඔය කියන්නේ එක එක අරමුණු වලට යන්නේ නැහැ. ඒක අරමුණක ඔහේ පිටනවා. හරි. තේනවා? ඒක අරමුණක තියෙනවා. ඒක හරියන්නේ නැහැ. සිත කිසි තැනක පිහිටන්නේ නැති වෙන්න ඕන. සිත ඒක අරමුණක පිහිටනවට කියන්නේ ඒකාග්‍රතාවය. ඒකට කියන්නේ සමාධිය. සමාධියක් තුළ සිත පිහිටන්න පුළුවන්. හැබැයි ඒක නිවන නෙවෙයි. සිත පිහිටන්නේ නැති වෙන්න ඕන කොහෙවත්. ආන් එදාට නිවන අම්බේ. ඔය සම්පිතනවා කියන එක නිවන් දැකීම නෙවෙයි. එඳ රැවටෙනවා බොහෝ තැන්වල එඳ රැවටෙන්න කරන්න දෙයක් නැහැ. සිත තැම්පත් වුණා කියලා දුවන එක නතර වුණා කියලා ඔය කියන ආකාරයෙන් සිත නතර වෙලා නැත්තම් ඒ කියන්නේ සිත ඔය කියන ආකාරයෙන් පිහිටන තැන නැති උනේ නැත්තම් ඒකාන්තයෙන් ආයුපදින. සිත නතර වෙන්න චිත්ත නිරෝධ කිරීමයි නිවන් දකින්න. හරි? ඒ කියන්නේ සිතීම නතර වෙන්න ඕනේ කියලා. ඒක අරමුණක් ගැන හරි හිත හිතා ඉන්න එක නතර කරනවා. ඒක අරමුණක් හරි හිත හිතා ඉන්න කෙනාට මේ කිරීම කරන්න පහසුයි. ඒක අරමුණක් තුළ සිත පවත්වා ගන්න පුරුදු වෙනවා තමයි අපි කියන්නේ සමාධිය කියලා. ඒකාග්‍රතාවය කියන්නේ. හැබැයි ඒකාග්‍රතාවයේ තියෙන කෙනාට මේ හිත නතර කිරීමේ පහසුවක් වෙනවා අර ඒකාග්‍රතාවය නැති කෙනාට වඩා. හරිද? එහෙනම් සිත නතර වෙන්න ඕනේ කියන්නේ සිතක් නැති වෙන්න ඕනේ අතට. එච්චරයි. කියලා තියෙනවා. සිතක් සිතනවානේ කියන්නේ. ඔව්. සිත වැඩ කරනවා. ඔව්. හරියට. හිත වැඩ කරනවා. මම නෑ කියන්නේ මම කියනවා හිත නතර වෙන්න ඕනේ කියලා. හිත නතර වෙන්න ඕනේ. නතර කළොත් සිත කොහොමවත් පිටින් නැතිනොත් ওই කියන ආකාරයෙන් එයා නිවන් දකිනවා. එන කොහොමද වෙන්නේ? අරමුණු ගැනීමේ ඕනකම නම් නෑ තමයි. ඔව්. එන විදිහටම ගන්න. කොහොම කිව්වා මොකක් පැටලිලි ගොඩක් තේ තමන්ට දෙන්න පැටලිලි ලියා ගන්න මෙන්න තේරුම් කරගන්න. සිත නතර වෙනවා. නමුත් පෙර කරපු කර්ම ස්වභාවයන්ට විපාක පිණිස සිතේ ක්‍රියාත්මක භාවය පවත්වන්න වෙනවා. ඒ සිත නතර වුණොත් යම්කිසි කෙනෙක්ට පෙර කර්ම විපාකයන්ද ෂය වෙලා තිබුණොත් ඔහු එතනදීම පිරිනුවම් පානවා. නමුත් පෙර කර්ම වලට විපාකයන් විදිහට රහතන් වහන්සේලා ඔය කියන ආකාරයෙන් නැවත ක්‍රියාත්මක වෙනවා. එහෙනම් එනිසා නිර්වාණයේ ස්වභාවයන් දෙකක් ඒ හින්දා දක්වනවා. එසේ තමන්ට කෙලස් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන අවස්ථාවුයි ඒක ඔය කියන ආකාරයෙන් ස්කන්ධ වශයෙන් ප්‍රහාණය වෙන අවස්ථාවුයි කියලා. හරිද? ස්කන්ධ පරිනිර්වාණය සහ කෙලස් පරිනිර්වාණය වෙනවා. ඒකට කියනවා අනුපාදිශේෂ නිර්වාණය සෝපාදිශේෂ නිර්වාණය. එනිසා අන්නේ වශයෙන් නැවත උපදින්න නැති තත්ත්වයටමපත් වෙනකොට අනුපාදිශේෂ වශයෙන් නිර්වාණයට ප්‍රවිෂ්ඨ වෙන්නේ පිරිනුවම් පාන අවස්ථාවේ. සිත නතර කරන්නේ. හැබැයි ඒ නතර කරන්නට එයා පෙර ඒක නතර කරලා දැනගන්නවා ආන්න එක තමයි සෝපාදිශේෂ නිර්වාණය. ඉතින් හැම වෙලෙම සිත නතර වෙලා තියෙන්නේ කාව්‍ය. ඒක නතර වෙන්නේ කොයි වෙලේද? නිරෝධයේදී විතරයි. හරිද? එහෙම අනෝට නිරෝධේ නිරෝධයට යන්න බෑ. නිරෝධයට යන අවස්ථාව විතරයි මම කිව්වේ. ඒ කිව්වේ මොකද්ද? ඒ රහත් වෙන අවස්ථාව ගැන කිව්වා. පැහැදිලිද කියන්නේ? ඒ නිසා හැම වෙලෙම සිත නතර වෙලා ඉන්න විදිහක් ඉන්න විදිහක් නැහැ. ඒක නතර වෙන්නේ කොයි වෙලේද? ඒක නිවන සාක්ෂාත් කරන මොහොතේ පමණයි සිද්ධ වෙන්නේ. ඕනනම් පුහුණු කරලා නැවත නිරෝධ සමාපත්තියේ සම්වැදිමින් එතනට ගිය හැකි. ඊට පස්සේ ඒත් එයාට බෑ නිරෝධයෙන් නැගිටිනවා කියන්නේ ආයිත් අර පෙර කරපු කර්මයක විපාක විදියට ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනවා. එතන ඒ කියන ආකාරයෙන් එයාට කිසිත් ඒක අවිද්‍යාව ඉදිරි වෙන්නේ නැහැ. පැහැදිලිද? හ්ම්. එහෙනම් ආන්නෙම තන්තිදිලාරිය යන්නේ හිත නතර වෙනවා නම්. ඔය නතර වීම අවස්ථා හතරකදී සිද්ධ වෙනවා කියලා ධර්මයේ කිව්වේ ප්‍රථම අවස්ථාවේදී අවිද්‍යාව කියලා කාරණාවක් මම දැන් දල වශයෙන් කිව්වා. ඒක මොකක්ද කියලා විස්තර වශයෙන් අපි ඉදිරියේදී අඳුර ගන්නවා. එතකොට මේ අවිද්‍යාව යම් ප්‍රමාණයකට දුර වෙනවද? ඒ දුර වීම තුළ ඔහුට මෙසේ මේ සිත නතර වීමේ ස්වභාවය ඇති වෙනවා. ඒකට කියනවා සෝවාන් වෙනවා කියලා. හැබැයි සෝවාන් වුණාට සිත නතර වීම සිද්ධ වෙන්න සිද්ධ කරන්න පුළුවන් කියලා එයා දැනගත්තට එයාට බෑ මරණයටපත් වෙන අවස්ථාවේ සිත නතර කිරීමේ දක්ෂතාවයට එන්න. ආන් ඒක කරන් තමයි රහත් වෙන්නේ. එතකොට සෝවාන් වුණ පමණින් එයාට උප්පත්තිය නතර වෙන්නේ නැහැ. හැබැයි උප්පත්තිය සීමාවකටපත් වෙනවා කියලා ධර්මයේ තුල කියනවා ආත්ම හතකට යා උප්පත්තිය නතර කරගන්න. හරි. අටෙන් එහාට යන්නේ නැහැ. හැබැයි සෝවාන් වෙච්ච කෙනා ඒ උප්පත්තිය තවදුරටත් නතර කරගන්න ඕන නම් තව දුරටත් ඔහු තුල ඇති වෙච්ච අවිද්‍යාවන් ප්‍රහාණය කරන්න ඕනේ. ඒ අවිද්‍යාවන් ප්‍රහාණය කිරීම තුල ඔහුට දෙවෙනි අවස්ථාවකදී මේ සිත නතර වීමක් අත්විඳින්න ලැබෙනවා. සිත නතර වීමක්. සිතට දැනෙනවා නම් මොනවා හරි මොනවා හරි දැනෙනවා කියන්නේ සිත නතර වෙලා නැහැ. මම මොකුත් නැහැ. මොකුත් නැති කාලයක හිස්ව මං හිටියා. හිස් බවක් මට දැනුණා. ඔය කියන ආකාරයෙන් මොනවත් නැති තත්ත්වයක් මට සංසිඳීමක් තේරුණා කියලා කිව්වට ඒක තේරෙනවා කියන්නේ දැනගන්නවද නැද්ද? දැනගන්නවා කියන්නේ සිතක් තියෙනවා. එහෙනම් අපතේ තේරුම් කරගන්න එක. වැරදිච්ච තැන් බොහෝ තියෙනවා. වර්ධගත්තොත් මේක කවදාවත් ගොඩෙන් හම්බෙන්නේ නැහැ. නිසා හතර තේරුම් ගන්න චිත කියන්නේ යමක් දැනගන්න ස්වභාවය. ඒතර මේ දැනගැනීමේ ස්වභාවයක් තියෙනවද? ඒක අන්ධකාරයේද හිස් බවද මොකක්වත් නැහැ කියලාද මොනවා වුණත් කමන්න ඒක දැනගන්නවා නම් එතන සිත නතර වෙලා නැහැ. එතන නතර වෙච්ච අවස්ථාවක් කිසියෙත්ම තමන්ට එහෙම ලේසියෙන් තේරෙන්නේ නැහැ. හරි. එහෙනම් දෙවෙනි අවස්ථාවකදී සිත නතර වීම තමයි සකදාගාමී ඵලය කියලා කිව්වේ. හරි ඒත් ඔහුගේ උප්පත්තිය සීමා වෙලා විතරයි සිප්පත් වෙන අතර වෙලා නැහැ. ඒ කියන්නේ ඔහුගාව තවත් අවිද්‍යාව තියෙනවා. වැරදි වැටහීම් තියෙනවා මේ ආයතන වලට ලැබෙන අරමුණ පිළිබඳ වැරදි වැටහීම් තියෙනවා ඔහුගේ. ඒකින්ද ඔහු තාදුරටත් ඒ අවිද්‍යාව දුරු කරන්න ඕන. ඒ දුරු කරමින් යනකොට තුන්වෙනි අවස්ථාවක් ලැබෙනවා නැවත උට සිත නතර වෙනවා. ඒ අනාගාමී අවස්ථාව. අනාගාමී බවටපත් උනත් ඒත් ඔහු ආයෙත් උපදිනවක් නැද්ද? ඒත් ඔහු උපදිනවා. ඒ කියන්නේ ඇයි? එයාටත් බෑ මරණ වේලාවේ සිත නතර කරගන්න පුරුද්ද නැහැ. ඒ හින්දා ඔහු තවදුරටත් පුරුදු වෙන්න ඕන මේ සිත නතර කිරීමේ ක්‍රියාකාරීත්වය කරලා. එතකොට ඕම් රහත් බවටපත් වෙනවා කියලා කියනවා සිත නතර වෙනවා කියන එක. 100%ක් වෙනවා. රහතන් වහන්සේ පුළුවන් මරණ වේලාවේ ඕම් මේ ක්‍රියාකාරීත්වය කරන්න. ඒක තමයි දක්ෂතාවය. එයා තමයි ආයෝග දෙන්නේ. සිත නතර වෙනවා නම් ආයි යන්න සිතක් නැහැ. දැන් අපි කතා කරන සරලව උපදිනකොට මේ ශරීරයට සිතක් සම්බන්ධ වෙනවා. එතකොට සම්බන්ධ වෙන සිතක් එනවා පවතින්න ඕනේ. ඒකයි කිව්වේ චුති සිත කියලා කියනවා මරණයටපත් වෙන අවස්ථාවෙන එක. ඒකට අනුව ප්‍රතිසන්දි සිත කියනවා. එහෙනම් රහතන් වහන්සේට මොකක්ද නැත්තේ? චුති සිතක් නෑ. රහතන් වහන්සේ චුත වෙන්න සිතක් හදන්නේ සිතක් හැදුවේ නැත්නම් ප්‍රතිසන්දි වෙන සිතක් නෑ. එහෙනම් සිතක් තියෙනවා නෙවෙයි සිතක් නෑ කියලා මතක තියාගන්න. සිත නැති කරනවා. ඒ සිත නැති කරලා හැකියාව පුරුදු වෙලා තියෙන්න ඕනේ මැරෙන්න පෙර සිත නතර කර ගැනීමේ දක්ෂතාවයට. ආ එහෙම උදා ඔයන් වැඩි හරි. දැන් හරිද? දැන් කවුද දන්නේ ඔය? තරම දැනගන්න. ඔය වෙලේ යන සිත නතර වුණා නම් ආන් එදාට තේරුම් කරගන්න තමන් මාර්ගයට ඇවිල්ලා කියලා. හරිද? නැත්නම් ඉතින් මාර්ගය වන්නේ. එහෙම නැත්නම් ඉතින් මාර්ගේ මාර්ගය කියලා ඉන්න පුළුවන් මාර්ගය ඔක්කොම. පැහැදිලිද? එහෙනම් මොකද්ද කරන්න ඕනේ? සිත නතර කරගන්න ඕනේ. දැන් මෙච්චර දායක එක නතර කරගන්න බැරි වුණේ ඇයි? ආතාවන් දෙන ඉඳ. මොනවද ආන් තියෙන්නේ? එක එක ඒවා තියෙනවා නම ඒක එහෙම ආසාවල් ටික තේරෙන්නේ නැහැ. ඒකෙන් ආකාරය විවිධ ස්වභාවයන් විදිහට මේ ආසාවන් මතුවෙනවා. හරිද? ඒක මාන්නය, ඊර්ෂ්‍යාව, කෝපය, මාත් මත්තය පලාතේ ආදී කියලා එක එක ක්‍රම වලින් මේ ආසාවල් මතුවෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. හරි. විවිධ කෙලෙස් ස්වභාවයන්ගෙන් මේ ආසාවල් මතුවෙනවා. ඒකට ඉතින් තමන් හොඳ ධර්ම ඥානයකින් මේ මාර්ගය තුල යනකොට ඒවා එක එක තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් එතකොට අපි ඕකෙදි තව කාරණාවක් තේරුම් කරගන්න වෙනවා. ඒ මොකක්ද මේ කාරණේ? දැන් අපේ මේ ඉලක්කය අපේ අරමුණ මොකක් කරන්නද ඉපදීම නතර කරනවා. ඉපදීම නතර කරනවා කියන්නේ ඒක මොකක් වෙනවටද? තමන්ගේ සිත නතර කරගන්නවා. කොයි අවස්ථාවද නතර කරගන්න ඕනේ? මරණ වේලාව. ඒතර මරණ වේලාව නතර කරගන්න පුළුවන් දෙයක් කියලා කොහොමද දන්නේ? මැරෙන්න කලින් දැනගන්න. ඔව් මැරෙන්න වෙලාව කවුද දන්නේ? මැරෙනවා දන්නවා කවුද? නෑ. එහෙනම් මැරෙන වෙලාව දන්නේ නැති හින්දා මැරෙන්න කලින් මේ ක්‍රියාකාරීත්වය කරලා තමන් පුරුදු වෙන්න ඕනේ. හරිද? බැරි. දැන් අහන්නේ ඒකයි කොයි වෙලේද නතර වෙන්න ඕන. දැන් තමන්ට නිින්ද ගිය වෙලාවට සිත නතර වෙලාද නැද? ඈ? බවංග වෙලා කියලා කියන්නේ ඒ මොකද වෙලා? මොකද වෙලා දෙන වෙලා? ඔව් බවංග වෙලා කියලා කියනවා. ඒ වෙලාවේ සිත නතර වෙලා නැහැ ඇත්තටම. සිහිය නැති වුණාම ඒත් ඒත් බවංග වෙලා තමයි හිත නතර වෙලා නැහැ. නමුත් අපිට ওই කාරණේ තේරෙන්නේ නැහැ. අපි දන්නවද ඇත්තට මේ වෙලාවද නැද්ද කියන්නේ? දන්නවද? නෑ ඒ හින්දා ওই භවාංගයේ තුල තිබුණත් රහතන් වහන්සේටත් නිින්ද යනවද නැද්ද? ඈ? නිින්ද යනවද? නිින්ද යන්නේ නැහැ? බුදුහාමර නිදාගත්ත කියලා කියන්නේ නැද්ද? බුදුහාමර නැත්නම් දෙකම ඇහැලා ඉඳලා නැහැ. ඈ? ඒ හින්දා රහතන් වහන්සේට භවංගයක් දෙන හැබැයි රහතන් වහන්සේ ඉපදිනවද? වෙන නෑ බුදුහාමරා ඉපදිනවද? නෑ එහෙනම් ඔය භවංගයේ තිබුණා කියලා අපිට ඒකට ලොකු ගැටලුවක් කරගන්න ඕනේ නෑ. භවංග අවස්ථාව ගැන අපිට එච්චර විශේෂ වශයෙන් සලකන්න දෙයක් නෑ. දල වශයෙන් වටහා ගත්තාම ඇති ඒ අවස්ථාවේ සිතක් තියෙනවා තමයි. හැබැයි ඔය කියන ආකාරයෙන් එසේ එසේ සිතක් පැවතුණු පමණින් උපදින්නේ නැහැ. ඒකට හේතුව අපි ඒ පිළිබඳ අවිද්‍යාව දුරු කරලා තියෙනවා නම් උපදින්න හේතුව නැති කරලා තියෙනවා නම් උපදින්නේ නැහැ. එහෙනම් භවාංග වෙන අවස්ථාව හැර අනිත් සෑම අවස්ථාවකම සිත පවතිනවද නැද්ද? එහෙනම් අපි මේ සිත නතර කරන්න ඕනේ කොයි අවස්ථාවේද කියලා මම හිතුවේ ඒක. දැන් නිින්ද ගිය වෙලාවේ නෙවෙයි සිහි නැති වෙච්ච වෙලාවේ නෙවෙයි මේ සිත නතර කරන්න තිබෙන්නේ කොයි වෙලාවේද? අරමුණු ගන්න අවස්ථාවක් වලදී Tamanට මෙන්න මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඈ මම නම් දන්නේ උපාදානය ඇති කරගන්නේ මොකක්ද උපාදානය කියන්නේ අල්ලා ගැනීම තමයි තදින් හරි කවන්නේ යන්තම් හරි මොකක්වත් අල්ලා ගන්න එපා නිකන්. ඒක තමයි අය අල්ලා ගන්න හරි මොනවා කරනවා හරි මොකක්වත් කරන්නේ නැතුව නිකන් ඉතින් මම මේ කිව්වේ. සිත නතර කරන්න එච්චරයි බුදුහාමර කිව්වෙත් එච්චරයි. මොකද්ද කිව්වේ? Tamanට මේ මේ දිවන එක නතර කරගන්න. අඟුලි මාටත් කිව්වා කියන්නේ එච්චරයි. ඔබ නතර වෙන්න මම නතර වෙලා ඉන්නේ කියලා. හරිද? ඉතින් ඒකට ඉතින් උපාදානය කියනවා, අවිද්‍යාව කියනවා, මෝහය කියනවා, ඒ කියන්නේ ක්ලේශ ධර්මතාවය කියන. ඉතින් ඒක එක නම් කියන. නම වැඩක් නැහැ. වැඩේ දැනගන්න වැඩේ. ওই නම් පටලගෙන ඉන්නේ මේ කට්ටිය ඔක්කොම. එක එක ඒවා කියනවා. කෙලස් නැති කරන්න කියනවා. ඔය කියන ආකාරයෙන් විපාදාන දුරු කරන්න කියනවා. භව නිරෝධ කරන්න කියනවා. ඈ ඔය එක වචන නෙවෙයි වැඩේ දැනගන්න වැඩේ. වචන වැඩක් නැහැ. වචන නෙවෙයි බුද්ධ ආගමයි. වෙලා තියෙන එක මිනිස්සු මේ වචන පාට ලගෙන අර වචන මෙහෙම අර මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා අර මම හිතන්නේ මම වචනේ කතා කරන්නේ මේ අදහස ප්‍රකාශ කරන්න වචන කියන්නේ. ඒත් වචන නෙවෙයි අවබෝධය කියන්නේ භාවිතය කියන්නේ වචන නෙවෙයි. එහෙනම් දැන් මේකට ගමන් කෝපය කියලා කිව්වත් එකයි මේකට වෙන නමක් කිව්වත් එකයි. හැබැයි මේකේ කොරණ කාර්යය දැනගත්තාම වැඩේ ඉවරයි. ආකා නේද? හැදෙයිද? හ්ම්. ඒ නිසා ඕම් තමන්ට වෙන්න ඕනේ දේ තමයි අරමුණු දැනෙනවා. ඒ දැනෙන වෙලාවේ ඒ අරමුණු පිළිබඳව වැරදි වැටහීම නිසා මේ මේ සිත සකස් වීම වෙනවා. ඒක තමයි බුදුහාම කිව්වේ අවිද්‍යා පත්‍ය සංකාර. අවිද්‍යාව තියෙන තාක්කල් සකස් වෙනවා. එතන මොකද වෙන්නේ? විද්‍යාව තියෙනවා නම් එයාගාව ඔය සකස් වීම වෙන්නේ නැහැ. විද්‍යා පත්‍ය විසංකාර සංකාර නැති වෙනවා. දැන් බුදු වුණා කිව්වෙත් මොකක් වෙලාද? විසංකාර. ඒ සංකාර ගතං චිත්තං. සිත තුළ සංකාරයන් සිතක් කියන ඇති උනේ නෑ කියලා ඒකේ විසංකාර සකස් වීමක් සිදු උනේ නෑ. විසංකාරගතං චිත්තං සිතෙන් කිසිම සකස් වීමක් වෙලා නෑ. තණ්හානම් කය මැදගාති. තණ්හා දුරියෙන් නම් විසංකාර වෙනවා. හරි. කොයි වෙලෙන්ද වෙන්න ඕන? උතර මේ දැනීම් තියෙන අවස්ථාවක අරමුණු ලැබෙන අවස්ථාවකදී මේ ක්‍රියාකාරීත්වයට යන්න වෙනවා. එහෙම වුණොත් විතරයි තමන්ට මේ මේ தත්ත්වය ඇති වෙන්නේ. හැදෙන්නේ ඉතින් ඔක දල වශයෙන් මම අතරක තියාගන්න. හැබැයි ඔක ඔය කියන ආකාරයෙන් Tamanට සිදු වෙන්න ඕන මිස සිදු කරන්න බෑ. දැන් හිතලා හිත නවත්තන්න පුළුවන්ද? බෑ. කෙනෙක් හිත හිතා ඉන්නවා කියන්නේ එතන හිතක් තියෙනවා. ඉතින් වෙන්න ඕනේ මොකද්ද? හිත නතර වෙන්න ඕනේ. නතර කරන්න බෑ. ඒ කරන්නේ. ඒ සිත නතර කරන්න කාට හරි පුළුවන් නම් ඒ කියන්නේ නිවන සංකත ධර්මතාවයක් වෙනවා. මේ කිව්වේ නිවන ගැන. නිවන කියන්නේ කාටවත් සකස් කරන්න පුළුවන් එකක් නෙවෙයි. හැබැයි ඒකට හේතුවක් තියෙනවා. නවත් හේතුව අවිද්‍යාව. අවිද්‍යාව හින්දා තමන්ට මේක සකස් වුණා. අවිද්‍යාව නැති කිරීම නිසා ඒක ඉබේම සිද්ධ වෙනවා. එතනම බලාපොරොත්තු වෙලා කවදාවත් වැඩක් නැහැ මම හිත නතර කරන්න ඕන කියන එක වෙන්නයි ඕනේ. ඒක කරන්න ගියට කවදාවත් කරන්න බෑ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? අවිද්‍යාව නැතිකරන්න අවිද්‍යාව නැති කිරීමේ කාර්යය තමන් කර කර යන්න එතකොට සිත ඉබේම නතර වෙන්න ඕනේ. දැන් තමන් භාවනා කරනවා නම් මගේ හිත දැන් නතර වෙයි නතර වෙයි කියලා හිතේ තයිදෙන් නතර වෙන්නේ නැහැ. දැන් නතර වුණාක් දන්නේ දැන් අර වුණා මට මෙහෙම වුණා කිව්වට එහෙම මොනවා වුණාවත් දන්නේ මොකක්වත් වෙන්නේ නැති තත්ත්වයට එන්න ඕනේ මෙච්චරයි. නේ? දැන් ඔයාලට වෙන්නේ ඒකනේ භාවනා කරාම අපේ අය ඇවිල්ලා කියනවා මා ගුරු මට දැන් අරම වුණා මට මෙහෙම වුණා මම උඩ යනවා වගේ දැක්කා මට එලිගල් පෙවුණා මම මොකක්වත් නැහැ වගේ දැනුණා මම මෙහෙම හිටියා අරම හිටියා ඒ හිටියා කියලා Tamanට දැනෙනවා කියන්නේ ඒ දැනීමක් තේනවා කියන්නේ Tamanට සිතක් තේනවා නේද තේරෙනවා එහෙනම් කාගෙන්වත් අහන්න යන්න ඕනේ Tamanට දැනීම තේනවා නම් සිත තේනවා දැනීම නතර වෙච්ච දාන Tamanට විශේෂ විපර්යාසයක් සිද්ධ වෙනවා ඒකාන්තයෙන් වෙනවා තේරෙනවා දැනීම නතර වෙනවා කියන්නේ සිත නතර වෙනවා ඒක ඉතින් දැනගන්න විදියක් නැහැ පැහැදිලිද දැනෙනවා කරන්න තියෙන වැඩේ මොකක්ද එතකොට? ඔන්න ඔය අවිද්‍යාව කියලා එකක් ගැන කතා කරනවා. ආන් ඒක දුරු කරන්න තියෙනවා. ඒක තමයි අපිට කරන්න තියෙන වැඩේ. ආන් ඒකට පියවර ගණනාවක් ක්‍රම ගොඩක් ධර්මයේ තුල දෙනවා. ඉතින් ඒකෙන් බුදුහාමුදුරුව අපිට පහසුවෙන් අනුගමනය කරන්න පියවර කීපයක් තියෙනවා. ඒක තමයි ඔය සතිපට්ඨානය තුල දක්වන්නේ කාටත් පොදුවේ අනුගමනය කළ හැකි පියවර රාශියක් තියෙනවා. ඉතින් ඒවා ඔක්කොම අපි පැහැදිලි කරලා දෙනවා. එතකොට ඒ ඔක්කොම කරන්න ඕන කියලා නැහැ. හැබැයි තමන් ඒ කියන ආකාරයෙන් ගැලපෙන එක තමන් තෝරගෙන කරන්න වෙනවා. මම දන්නේ නැහැ තමන්ට ගැලපෙන්නේ කොහොමද කියලා. ඒ කාරණා ටික ඔක්කොම කියලා දුන්නාම තමන්ට ඒකෙන් ගැලපෙන එක තෝරගෙන තමන් කරන්න වෙනවා. මොකද බුදුහාමුදුරුවෝ වගේ ඥානයක් මට නැහැ. බුදුහාමුදුරුවෝ නම් දන්නවා මෙයාට මෙන්න මේ කර්මස්ථානේ මේ ක්‍රමයේ කියලා දුන්නාම ඒක ඇති මේ කියන தത്വයටපත් වෙන්න කියලා. හරිද? ඉතින් එහෙම බුදුහාමුදුරු විවිධ සූත්‍රයන් තුළ එක එක්කෙනාට ගැළපෙන ආකාරයෙන් ඒ ක්‍රමයන් කියලා දීලා තියෙනවා. ඉතින් මට පුළුවන් වෙන්නේ මේ කාටත් සාධාරණ වශයෙන් බුදුහාමුදුරු දක්වපු ක්‍රමයන් ටික ඔක්කොම කියලා දෙන්න. ඒ කියන්නේ ඒ කියන ආකාරයෙන් සතිපට්ඨාන සූත්‍රය තුළ දක්වනවා ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ එකම වූ මාර්ගයක් සත්තාන විසුද්ධිය සියලු සත්‍යයන්ගේ විසුද්ධියට දක්වනවා හරි ඉතින් ආන් ඒ ටික තමයි කියන්නේ. දැන් ඒක කියා දෙන්නත් පෙර ආතුව තම මූලික ආවෝදයක් ඇති කරගන්න ඕනි. දැන් තමයි මේ කියන ආකාරයෙන් උපත නතර කර ගැනීම සඳහා වෙහෙසෙන්නේ මොකක් නිසාද? ඇයි Taman දැන් මේ උපත් නතර කරගන්න ඕනේ කියලා මහන්සි වෙන්නේ උත්සාහ කරන්නේ. ඉපදෙන එක දුකක් කියලා නම් කියන්නේ. ඒක පිළිගන්නවද? ඒතර ඔය කියන ආකාරයෙන් එසේ ඉපදීම හේතු කරගෙන ඔය කියන දුක කියන తত্ত্বය නැතිව කෙනෙකුට වාසය කරන්න පුළුවන්ද? يعني උපදින කාට හරි පුළුවන්ද දුකක් නැතුව වාසය කරන්න කියලා මම බෑ. ඒකාන්ත වශයෙන්ම උපත්ති ලැබෙන සෑම සත්‍යයකටම එක්ක කායික පීඩා කායික දුක් තියෙනවා. එහෙම නැත්නම් මානසික පීඩා කියන ඒවා එහෙම නැත්නම් චිත්ත පීඩා කියලා ඒකට හරියට කියනවා. ওই වචන පාවිච්චි කරලා හරියට නිවැරදි පාවිච්චි කරනවා. ඒ මානසික පීඩා කිව්වත් ඒකත් ඉතින් කවිට අදාළ එකක්. හරිද? මානසික පීඩා නෙවෙයි මේක ඇත්තට මොකක්ද? චිත්ත පීඩාව. හිතේ හිතේ දුක් ඇති වෙනවා කායික දුක් ඇති වෙනවා. කායික දුක් සහ ওই මානසික දුක් කියලා තමයි ඒවට කියන්නේ පොළේ. නමුත් මානසික දුක් නෙවෙයි සිතේ දුක්. හරිද? එතකොට ඕම් ඔය කියන ආකාරයෙන් ඒ ටිකක් අපි දල වශයෙන් වටහා ගන්න ඕන. දැන් මොකද වැරදි මතවාදයක් ලෝකේ පැතිරීගෙන යනවා. එසේ යම් කෙනෙක් ඔය කියන ආකාරයෙන් සතර අපායෙන් නිදහස් වෙන්න තමයි බුද්ධ ආගම දෙන්නේ කියලා. හරිද? ඔය හරියන්නේ. දැන් සතර අපාය කියන්නේ මොකක්ද? ඒක අහන්න දෙනවා. සතර අපායෙන් අහන්න දෙනවා නේද? මොකක්ද සතර අපාය කියන්නේ? එරිසම්. එරිසම් ප්‍රේත අසුර නිරේ හරි එතකොට සතර අපායෙන් දැන් මේ වෙනකොටත් තමයි නිදහස්ද නැද්ද දැන් තමයි සතර අපායෙන් නිදහස් වෙලා නෙවෙයිද දැන් මේ ඉන්නේ මම ඉන්නේ කොහෙද තිරිසන්නද දැන් මේ ඉන්නේ පෙරේතයද ඔය ඉන්නේ ඔතන ඉන්නේ ඈ යක්කු ටිකක්ද ඔය ඉන්නේ ඈ එහෙනම් දැන්ටත් තමයි සතර අපායෙන් නිදහස්ද නැද්ද එහෙනම් තමන් සතර අපායෙන් නිදහස් වෙන්න කතා කරනවා කියන්නේම තවත් මහා මෝඩ කතාවක් කරනවද නැද්ද? තමන් නිදහස් වෙලා ඉන්න කෙනා තවත් අතරපාන නිදහස් වෙන්න ඕනේ කියලා කියනවා නම් බුද්ධ ආගම තියෙන එකට කියලා කියනවා නම් ඒක ඔය කියන ආකාරයෙන් හරි අවබෝධයක්. ඈ? ඉතින් ඒක මෝඩකමින්ද කරගන්න එකනේ. ඒකෙදි තමන්ගේ අර ඔය කියන ආකාරයෙන් ඒ අපායට යන්න කැමැති හින්දා පෙරේත වැඩ කර කර ඉන්නවා. ඒකල පෙරේතෙක් වෙනවා. බලු වැඩ කර කර ඉඳලා බලු. හරක් කඩ කර බලන්න හරක එක. ඒකනේ තමන්ම කැමති නැහැ. මේ තමන්ම කැමති නැත්නම් ගිය හැටි දැනට නිදහස් වෙලා ඉන්න. ඉතින් ඒක යන්නේ කරන වෙන එක තමන් කරන්නේ. ඒ තමයි ප්‍රඥාවන්ත වෙලා ඒක නොකරගන්න එක වෙනම කතාව. හරිද? එහෙනම් මම මේ කිව්වේ වැරදි වැටහීමක්. මොකද්ද වැටහීම? සතර පාය නිදහස් වෙන්න නෙවෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකාන්තයෙන් උපත නතර කරන්න. බුදුහාමුදුරුවෝ කියවත් කියලා දෙනවා සතර පාය නිදහස් වෙන්න මම බණ කියන්නේ කියලා. නෑ ආන්නේ තමයි කියන්නේ. ඒ හින්දා තමන් අනුගමනය කරන්න ඕනේ කවුරු හරි කියන එකත් බුදුහාමුදුර කියන එක. තමන් සත්‍ය යන්නේ ඔය කියන ආකාරයෙන් බුදුහාමුදුරු වෙන කවුරු හරිද? හ්ම්? කවදාද නැහැ නෑ. එහෙනම් ඒ අවබෝධය දරන යනවා බුදුහාමුදුර කියන්නේ කාරණේ මතක තියාගන්න. බුදුහාමුදුර කියන්නේ කොහොමද? ඒ කියන ආකාරයෙන් මගට යන්න. ඔය සතර පාණ්ඩ දාන සීමාවත් කරගෙන නැත්තම් එයා සැබෑ වශයෙන් බුද්ධ ශාසනයට ඇතුළු වෙච්ච බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගත්ත කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ එයා කෙනෙක් නෙවෙයි ඇත්තටම ශාසනයෙන් ප්‍රයෝජන ගත්තා. ඒක හරියද? අඩු ගානේ සතර අපායන් නිදහස් නිදහස් වෙනවා කියන தত্ত্বය ඒකාන්ත කොටවත් Taman සාධනය කරලා ඒක තහවුරු කරගෙනවත් නැත්තම් අනිවාර්යයෙන් යා බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන අරගත්ත කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ Taman ලබාගත්ත ඉන්න සුගතියවත් තහවුරු කරගත්තේ නැති කෙනෙක්. නේද? එයාට ප්‍රඥාවන්තෙක් නෙවෙයි කොහෙත්. හරි. ඒ බුදු කෙනෙක් පහළ වෙන්නේ කුප්පත්තිය සම්පූර්ණයෙන් නැතට කරගන්නයි. ඒ නිසා තමයි පහළ වෙන අවස්ථාවෙම බෝධිසත්වයෝ ප්‍රකාශ කරන්නේ මම නැවත උපදින්නේ නෑ මේ මාගේ අවසාන උපතයි. හරිද? මම මේ ලෝකයටම ශ්‍රේෂ්ඨ වෙනවා, ජේෂ්ඨ වෙනවා, අග්‍ර වෙනවා මොකක් නිසාද? හ්ම්? අපිට නැවත උපදින්න කියන. මට නැවත භවයක් නැහැ කියලායි උපදින අවස්ථාවෙන් බෝසත්ත්වයේ හරි. එන කිවි අග්ගවමස් පිළෝකස්ස, ජට්ඨවමස් පිළෝකස්ස, සෙට්ඨවමස් පිළෝකස්ස. ආය මන්තේ මා ජාති නත්ති දානි පුනර්භව පුනර්භවයක් නැත. පැහැදිලිද? හ්ම්. එහෙනම් ඒකත් තේරුම් කරගන්න. දැන් ඒකට තමන් සුභතියක තමයි ඉන්නේ කියලා තමන් පිළිගන්නවා. එහෙනම් සුභතිය උවත් සුභතියේ తত্ত্বය තමන් දල වශයෙන් වටහා ගන්න වෙනවා. දැන් තමන් මේ සුභති ආත්මභාවය ලබන්නට ඒකාන්ත කොටම මෞකසක් තුළ හිටියද නැද්ද? හ්ම්. ඒතර මෞකසක් කියන එක කොහෙද තියෙන්නේ? මගේ මොකද දෙන්නේ? අඩේ. කාල් කරේ. ආමම ශරීරයේ. ආ. මගේ ශරීරයේ තියෙන එකක් උදරයේ පිටන එකක් ගර්භාෂයේ කියලා. මොනවද ඒකේ තියෙනවා කියන්නේ? ඈ? වතුර. ඒ කියන්නේ වතුර කියන්නේ ඈ? තරලමේ ස්වභාවය. ආ තරලමේ ස්වභාවය. ඒ කියන්නේ එතකොට මේ ඔය කියන වගේ හොඳට පියුරිෆයි කරපු වතුර එකක් එන්නේ තියෙන්නේ නේද? ෆිල්ටර් කරලා හොඳට තියෙන පිරිසිදු වතුර ටිකක් නේ තියෙන්නේ. තරලයක් කියන්නේ එහෙමද ගඳ ගහන තේවල වගේ අප්‍රිය අපසන්න වතුරක්ද තියෙන්නේ අප්‍රිය අපසන්න දුර්ගන්ධයේ යුක්ත දියරයක් ගර්භාෂාවය ඒතර කිසි කාලයක එළිය වැටෙන්නේ නැති තැනක් එකේනවා ওই ගර්භාවය හරිද කවදාවත් එළිය වැටෙන්නේ නැහැ ආලෝකයක් නැහැ කිසිම ආකාරයකින් අතපය දිග ඇරලා ඉඳ ඉඩ කඩක් නැහැ. ගුලි වෙලා වකුටු වෙලා හිර වෙලා ඉන්න තියෙන තැනක් තමයි ගර්භාෂය. දැන් තමන් කැමති දේ එළිය වැටෙන්නේ නැති අඳුරු කාමරයක ගඳය ගහන තැනක අත් කකුල් දෙකත් ගැට ගහලා හිර කරලා ගුලි කරලා තමන්ව දාලා තිබ්බොත් නේද? ගිහලා අර පාඩේ ගැට ගැට ගහලා අකුල්ලා කොහේ හරි ගිහිල්ලා ගඳ ගහන කාමරයක හිර කරලා තියලා තියෙනවා. එහෙමද නේද? හරිද? ඇයි? එහෙම ඉඳ බෑ කියනකොට අර එහෙනම් අතර කාලෙ හිට අර කාමරේ ඕක හිටපු කටවක මහ දෙයක්. ආයෙත් මොකක්? ඒක දන්නේ නැතුවද? ඒක දන්නේ නැතුව හිටියේ. දැන් කාගේ මොනවද කතා දෙන්නේ? අම්මගේ මොනවද? ඈ? කවුද කතාට ගියේ? අපි තමයි අපි කියන්නේ අය. තමන්ගේ කර්මෙට තමන්ගේ දිවිච්ච ආසාවට ගියේ. මේ ආයතන ලබා ගන්න දිවිච්ච උමනාව. ආන් ඒ උමනාව තමන්ගේ උමනාවට ගියේ. දන්නේ නැත්තේ නෑ. මොකද ඒකේ ඉන්න කෙනා මැරිලාද? මවකුසේ ඉන්නකොට පණ තියෙන කෙනෙක් හිටියේ පණ නැති කෙනෙක්ද? නෑ පණ තියෙන. එහෙනම් ඉතින් යාට දැනෙන්නේ නැද්ද? එයාට ඔක්කොම දැනෙනවා. ඔය කොහොමත් ඔයාලට වෙලා තියෙන විඤ්ඤාහී යෝග තමයි. Tamanට දැනෙන දැනෙන ඒවා ඒවා ඔය කියන ආකාරයෙන් අතහැරලා Taman සැප ස්වභාවය විතරක් ලං කරගන්න දඟලනවා අර කියන දුක් ස්වභාවය අතහැර අතහැර තමන් සැපයි සැපයි කියලා රැවටිලා ඉන්නවා. එහෙනම් මේ කියාවේ නිසාක දැනෙන්නේ නැත්නම් දැනෙනවාමයි. ඒකාන්තයෙන් මනස ඇතුලේ වුණාම Taman නව මාසයකට වැඩි කාලයක් ඉඳ වෙනවා බිහි වෙනකම්. එතකොට ওই කාලයේ தත්ත්වය Tamanට සිහි කරන්න කියලා කියන්නේ. දැන් එතකොට අම්මා රස්නෙන් ආහාර ගන්න වෙලාවක මොකද වෙනව කියන්නේ? රත් වෙනවා. ආමාශයට ආහාර ටික රස්නෙන් ගියපු ගමන් වතුර ටිකක් බිව්වොත් රස්නෙන් ඒ රශ්මි වතුර ටික බලට එනකොට ආමාශය රත් වෙනවා. ආමාශය ළඟම තමයි ගර්භාෂය තියෙන්නේ. ඒකත් රත් වෙනවා. එතකොට අර ඇතුළේ ඉන්න කෙනාට මොකද වෙන්නේ? රත් වෙනවා, පිච්චෙනවා. හරියට ලෝදිය හැලියක පැහි පැහි ඉන්නා වගේ නිරේ. නිරේ තියෙන ලෝදිය හැලියක පැහි පැහි ඉන්නා වගේ රත් වෙලා රත් වෙනවා. එතකොට සීතලෙන් කනකොට සීතල වෙනවා. දැන් නම් ඔය හීතල වෙනකොට දෑදි දා ගන්නවා, ආරවා පොරව ගන්නවා, මේක් දා ගන්නවා, හීටර් දා ගන්නවා, ඔක්කොම දා ගන්නවා. දැන් ඔය කියන ආකාරයෙන් අර තාත්තේ ඉන්නකොට හීතල වෙනකොට කවුරු හරි යවුවද ජේසියක් එන්න හීතලයක් එන්න එක. ඈ? යවල? නෑ. හැබැයි අර හීතලේ ගහි ගහි ඉන්න වෙනවද නැද්ද? ඈ? එහෙම නෑ. එහෙම වුණා. දැන් ඕකෙන් එකක් නම් කමක් නෑ කියලා. ඒ කියන්නේ දැන් ඔය කියන ටික කොච්චර කාලයක් කොච්චර වාරයක් වෙනවද? උමෙන් ගණ එක හීතලෙන් ගණ එක ඔය කියන ආකාරයෙන් දවසක් දෙකක් දාම කරන්නේ. දවසටම තුන් හතර පාරක් කනවා. හරිද? ඒතර කන කන වාරයක් ගානේ ආමාශය ලොකු වෙනවා ආමාශය පිඹරව ගර්භාෂයත් තෙරපෙනවා තෙරපිලා ඒ මදිවට ඒක රස්නේ සීතල හින්දා ඒ පීඩාවේ විඳින්න වෙනවා උපදිනතා කල්. හරිද? එකක් දෙකක් නම් කමක් නැහැ කියලා කියනවා. ඔය කියන ආකාරයෙන් දැන් අපායක නම් රස්නේ තියෙනවා නම් රස්නේ විතරයි දෙකට කියනවා. ඊට පස්සේ සීතල අපාය වලට යන සීතල අපාය විතරයි ඒක විතරයි කියනවා. නමුත් දැන් මව්කුස එන්නකොට ඔය කෙන ආකාරයෙන් මේ අය හොඳට රස්නෙන් කාලා කාලා කාලා ඒ මදර ඒකකට හොඳට අයිස්ක්‍රීම් එකක් කුකා. එතකොට මොකද වෙන්නේ? අර අපි කියලා අපි කියලා විදියට දැන් කූල් වෙනවා කියලා කූල් එකක් දාලා. හොඳයිද? දැන් වුණ නැද? ඔවා කොහොම වුණා? තේරෙන්නේ නැහැ. ඒ තමයි ඔක ඉන්න බැරුව දඟල දඟලා ඒක ඉන්නේ අතරේ අයිනවා. ඔරන් දැන් අම්මා කරන හැම ක්‍රියාකාරකමකම දරුවට මහා බීතියක් ඇති වෙන විදිහට ඇවිල්ලා. හරිද? ඒක අන්තයෙන් නවත්තන්න බෑ. හරි? අම්මා ඔය කියන ආකාරයෙන් ඇඳුම් අඳිනකොට මොකද වෙන්නේ? අම්මා ඉනේ පටියකට ගලුවොත් ඒකට හිර වෙනවා. අම්මා ඇවිදින්න අඩියක් තියෙනකොටම ගර්භාෂත් එක්ක හෙල්ලෙනවා. භූමිකම්පාව වුණා වගේ හෙලි හෙලි ඉඳ වෙනවා. අම්මා වැසිකිළිය ගිහින් වාලෙනවා ඌත්ලා කරන්න ගියත්, අතුරු පිට කරන්න ගියත් ගිහින් වාඩි වෙනකොටම අම්මාගේ කුල්ලයට කකුල්ලයට වලට ඔක්කොම හිර වෙලා, පෙරවිලා පොඩි වෙනවා. මැරෙන්නේ නැතුව ඉන්නේ බොහොම කලාවරකින් කියනවා අර පෙර කරපු කර්මයේ බලවත් වෙනවා. නැත්තම් මැරෙනවා. නෑවෙන අනන්තවම මැරෙන්න ඔය කියන ආකාරයෙන් බිහි වෙන්න ආසම වෙලා මැරෙනවා. හරි? එතකොට ඕම් මොහොම ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා මැරෙන්නේ නැතුව හිටියොත් ඔය කියන ආකාරයෙන් යම්කිසි විදියකට ඔහු බිහි වෙන අවස්ථාවේ මහා පීඩාවක් ඇතිව තමයි බිහි වෙනවා කියලා කියන්නේ. හරියට අලි පැටියෙක් ඇතෙක් තරම් විශාල වෙනකම් කාමරයක් තුළ හදලා හදලා මේ ඇතා කාමරේ දොරේ යතුරු සිදුරෙන් එළියට ගන්නවා කියලා. හරිද? පුළුවන් දැන් ඔය ඇතෙක් අඩු ගන්න මේ දොරෙන්වත් එළියට ගන්න. එහෙම එකේ කොහොමද මේ දොර වහන්න යතුරු දාන්න තියෙන යතුරු සිදුරෙන් එළියට ගන්න. පුළුවන්. ආන් ඒ වගේ කියන ඔය නාමාසයක් විතර වැඩිම දරුවා අම්මගේ යෝනි මාර්ගය හරහා බිහි වෙන වෙලාවේ අම්මගේ මොකුල්ලට කකුල්ලට වලට හිර වෙලා පෙරපිලා බිහි වෙනකොට මරණාසන්න වූ වේදනාවක් ඇති වුණා බිහි වෙනවා. කවුරු හරි hina වෙලා දෙනකොට. නෑ කොනවල් hina වෙලා. හඳාගෙන. ඇයි හඳාගෙන ආවේ? සතපින්දා. ඈ ඒක උඩට ගන්න ඈ වේදනාවට එතකොට ඕම් ඔය කියන වේදනාව දරන්න බැරුව සමහර විට ඒ වෙලේ මැරෙනවා කියනවා දරුවා සමහර විට අම්මත් මැරෙනවා දෙන්නම මැරෙන්න පුළුවන් එකනේ බේරෙන්න පුළුවන් කොහොම හරි හරිද දැන් ඕම් ඔය කියන ආකාරයෙන් මහා පීඩාකාරී බවක් එන්නේ මේ ලෝකෙට එළියට එන්නේ කොහොමද ඈ ඔළුවෙන් හිටගෙන ඉන්නේ. දැන් කකුල් දෙකෙන් හිටගෙන හිටියා. ඔක්කොම එන්නේ ඒක මේ ලෝකේ කන පිට හැරිලා දැන් පේන්නේ. ඔළුවෙන් හිටගෙන බලන ලෝකේ හැදෙට පේනවා. ඒ ලෝකේ බලන් ආවේ කොහොමද එළියට? ඔළුවෙන් හිටගෙන ආවා. ඔළුව පහාට කරලා ගල් පල්ලෙන්දකින් පල්ලෙහාට තල්ලු කරනවා වගේ තමයි එනවා කියලා කියන්නේ. මවකෝදෙන් බිහි වෙන වෙලාව. නේ? දැන් නැති කකුල් දෙකෙන් හිටගෙන හිටියට ආවේ කොහොමද? ඔළුවෙන් හිටගෙන. නේද? නැද? අනිවාර්යයෙන් අය නවත්තන්න බෑ. එතකොට දැන් ඒ වගේ කොයි ඒවටද තමන් කැමති? දැන් ඒ දුකට කැමතිද? දැන් ඒ ටික විඳින්න නැතුව තමන් මේ ලෝකෙට ආවද? දැන් ওই ටිකට මොකක්ද කියන්නේ? ඔය වෙච්ච ටිකට මොන දුක් කියලාද කියන්නේ? ඈ? ආ, ජාති දුක. ඈ, තියන්න ජාති දුක තියෙනවා. නේද? ආනක තමයි ඉපදීමේ දුක කියලා කියන්නේ මේ මනුස්ස තත්ත්වයට. හරිද? ඉපදීම දුකයි. දැන් ඔය ඉපදිලා හම්බෙච්ච ඇඟ කොයි වගේ එකද? ෂෝක් එකක් නේද හම්බුනේ? දැන් අපේ අම්මලටනේ රත්තරන් පෙට්ටියක් මට හම්බුණා කියලා. ඈ? රත්තරන් පෙට්ටියක් හම්බුණාද? හොට්ටු හැදෙන, කෙල හැදෙන, අතුටි හැදෙන, මූත්‍රා පිට වෙන જાති එකෙක් හම්බුණා. ඔය රත්තරන් කෙනෙක් එක්කම කාලේ හම්බෙලා දෙනවා. කියන්නේ නම් ඔය රත්තරන් පැටියා කියලා කියන්නේ. එහෙනම් රත්තරන් පැටිය දාන්න යනවා. එහෙනම් කොයි වගේ පැටියෙක්ද? ඈ ජරා පැටි කොහොමද ජරා පැටි තමයි මොකද හොඳ පැටි කම්බෙන්ද අනිවාර්යෙන් ජරා පැටි තමයි ඒකාන්තයෙන් ඔය කෙනා ආකාරයෙන් ඉන්නේ මම අසුචි ගොඩක් අස්සේ ඉඳගෙන ගඳ ගහම එළියට එන්නේ හේතුව නැත්තම් අතර ගන්නවත් බෑ කතා. ඔය කෙනා ආකාරයෙන් ඉපදිච්ච වෙලේ ඉඳන්ම මවකුස ඉන්න ගන්නව කොහේ නෑ ඉපදිච්ච වෙලේ ඉඳන්ම කර කරන්නේ පොට්ටු හැදෙනවා, කෙල හැදෙන්න පටන් ගන්නවා, කබ හැදෙනවා, දාඩිය දානවා, කෙලවේරෙනවා, සෙම හැදෙනවා, මූත්‍රා හැදෙනවා, අසුචි හැදෙනවා. ඔය කියන ආකාරයෙන් නතර කරන්න පුළුවන් ද ඔය වෙන එක. ඈ يعني ඉදිරිච්ච දාන දැන් හම්බෙලා තියෙන්නේ කොයි જાතියෙන්දක්ද කියලා මම අහන්නේ. පොට්ටු කෙල්ල කබ කඳුළු දාඩිය මූත්‍රා අසුචි ලේ තරව හැමදාම නිෂ්පාදනය කරන සකස් වෙන ඇඟක්ද නැද්ද? ඒ වගේම කොයි ඒවත්ද ඔය අය කැමති ඒවා කියන්නේ බලන්න. ආසය. සෝක් නේද? ඒකට කැමති නෑ. දැන් ඒවා හැදෙන්නේ නැති අඟක් කාටද තියෙන්නේ? ඒවා හැදෙන්නේ නැති අඟක් කාටද තියෙන්නේ? ජනාධිපතිට? අගමැතිට? ඈ? නෝනටවත් නැති දන්නේ නැහැ දැල්ලා. මතයක්? තේරෙනවද? එහෙනම් තේරෙනවද? ඈ? කිසිම කෙනෙක්ට නැහැ. එහෙනම් ඔය කියන ආකාරයෙන් දැන් ඔය ශරීරය පවත්වන්නට තමන් මහා දුක් ගොඩකට පත් වෙන්න ඕනද නැද්ද? ඔය කියන ආකාරයෙන් ඔය ලැබිච්ච ඇඟට කණ්ඩ දෙන්න කොච්චරනම් මහන්සි වෙන්න ඕනද? ඒ කියන්නේ බඩගිනි නැති ඇඟක් කාටද තියෙන්නේ? ඒ කියන්නේ බඩගිනි වෙන්නේ නැති බඩක් කාටද දෙන්නේ කියලා ඇහුවේ. තේනවද? නෑ. උපන්දාන දැන් මේ වෙනකම් කොච්චර කෑවද? ඈ කොච්චර කෑවද? හාල්මිට කීයක් කෑවද? මේ බත් කෑවා. තොන් ගානක් කෑවා. තොන් ගාන කාලා නෑ. ආ. දැන් ඔය තොන් ගාන කණ්ඩ නිකන් හම්බුණා කණ්ඩ. මේ මොකද්ද මේ කියාදෙන්නේ? Tamande ජීවත් වීමේ තියෙන උපායාසයන් වෙහෙසීමේ දුක කියන එක. ඒකාන්ත වශයෙන් අපි සාමාන්‍යයෙන් බත් කන අය කියනකොට බත් කන්න ඕන නම් ආල් ඕන, ආල් කන්න ඕන නම් වී ඕන, වී ගන්න ඕන නම් කුඹුරු කරන්න ඕන, එක කුඹුරු කොටලා තමන් ආල් අරගන්න වෙනවා වී සකස් කරලා. එහෙම නැත්නම් ආල් හදන අයගේ කුඹුරු කුඹුරු කොටන අයගේ ආල් අරගන්න වෙනවා. කඩේට ගිහලා සල්ලි දීලා ගන්න වෙනවා. නිකන් දෙනවා කවුරු? නෑ. එතකොට Taman හාල් විතරක් හම්බලා බත් තනියෙන් කෑවද? බත් දෙද ගෑවේ? නෑ. ඒවා කන්න තව තවත් දේවල් සකස් කරගන්න වෙනවා. වෑංජන ඕන වෙනවා. කියන්නේ බෝ චික ඕන කියයි, කැරට් ඕන කියයි, අරවා මාළු ගෙලින් මිරිස් ඕන කියයි, එහෙනම් තුන පහ ඕන කියයි, අරවා ඕන කියයි. හරි? දැන් Tamanට මැරෙන කම්ම ඔය ආහාර වෙනුවෙන් වෙහෙසීම කරන්න වෙනවද නැහැ. දැන් ඔයා ඉගෙන ගත්තේ මොනවා කරන්නද? ඒක යන්නේ මොනවද ගන්නද? කණ්ඩ හැ. ආ කොච්චර කණ්ඩද? කොච්චර කණ්ඩ දෙගෙන ගත්තද? මරණකම් කඩේ මම දන්නේ මරණකම් කණ්ඩ තමයි දෙන්නේ. ඈ? ඔය මරණකම් දැන් කණ එක නවත්තන්න පුළුවන්ද? බෑ. ආ දැන් ඔය කියන ආකාරයෙන් තමන් පුංචි කාලේට ඉගෙනගෙන තියෙන්නේ කණ්ඩ හොයන්න. මේ දැන් රස්තාව කරන්නේ කණ්ඩ හොයන්න. ඒතර විවාහුනේ මොකද? විවාහුනේ ඇයි? කඩනවා. ඔය කොහොමද කන්න නම් විහාරලා තියෙන අනිත් එක කන්න මෙයා කන්න අර විහාරලා එයා කන්න මෙයා විහාරලා. කන්න බෑද? නෑ දැන් උනා ආවිලා මාත්‍යා කනවල නැද? කන්නේ? කනවල නැද? මාත්‍යා නෝනාව කනවා නෝනා මාත්‍යා කනවා. ඈ අනිත් පැත්ත නෙමෙයි දෙන්න දෙන්නට කාගෙන ඉන්නේ. ඈ? මොකද? එහෙම නැද්ද? තේරුණාද නේද මහත්යා නෝනාව කනවා නෝනා මහත්යාව කනවා දෙන්න කන්ද බලා ගන්න දෙන්න කකා ඉන්නවා කියලා මම කිව්වේ හරි නැද්ද කියලා දෙන්න මෙලෝ කනවා දෙන්න තන වෙනම කනවා දෙන්න කන්දරෝනේ ඉඳලා උත්තර ගන්න මොකද නැද්ද ඈ දැන් Tamanට ඔන්න තනියෙන් හිටියා නම් කන්ද දිගානේ ඕන දැන් මොකද ඒක නෝනාව ගන්නේ? තමන්ට ඕන විදිහට උයාගෙන කන්න නෝනාව ගන්න. ඊට පස්සේ නෝනා මොකද කරන්නේ? එයාට ඕන විදිහට කන්න ඕන හින්දා මට අරව දෙන්න මේවා දෙන්න කියලා ඔයාව ගන්න. දෙන්නත් එක කතායි එච්චරයි. මොකද නේද? එහෙම තමයි. මම දන්නවා ඔය කය කන්න තමයි විවාහ කරලා තියෙන්නේ. හරිද? ඒක දරුවා හදාගත්තේ. ඈ? දරුවාට ඒ කඳ. කඳ දැන. ඈ? ඔය කිව්ව ඔක්කොම ඔය වෙනින් කියලා මතක තියාගන්න මේ ජීවත් වීම සඳහා ඒකාන්ත අවශ්‍ය පළවෙනි සාධකය ආහාරය. ආහාර වෙන්නේ Tamanට වෙච්ච අවස්ථාවක් වෙයි. Taman Tamanගේ දිව පිනවා ගැනීම, Tamanට අවශ්‍ය විදිහට ආහාර ගැනීම සඳහා Taman මොකද කරන්නේ? එක්ක Taman හදාගන්න වෙනවා. තමන් හදන්න බැරි නම් ඒ හදන්න බැරි එක තමයි භාර්යාවක් කියලා කෙනෙක් ගන්න. එතකොට භාර්යාව ඔය කියන විදිහට ස්වාමියා යටතේ ඉන්න ඕනේ. ඔය කියන විදිහට දෙදෙනා ඔය කාර්ය කරමින් තමන්ට මහලු වෙනකොට තමන්ට පස්සා කරන්න බෑ, උයා ගන්න බෑ, සකස් කර ගන්න බෑ, කඩේ යන්න බෑ, මේවා කරගන්න බෑ. එතකොට ඒ කරගන්න බැරි නින්දා මොකද කරන්නේ? දරුවෝ ටික කතා ඉන්නවා ඒ කාලේ. දරුවෝ ටික කතා ඉන්නවද නැද්ද? දැන් දරුවා හදාගත්ත මොනවාද? කාණ්ඩ අර මං කිව්වේ කාණ්ඩ හදාගන්න. හරි නේද? එහෙනම් මම නෙවෙයි කියන්නේ ඔබ ධර්මයේ තියෙනවා. Tamanට වයෝ වෘද්ධ වෙන කාලයේට මේ ජීවත් වීමේ ආසාව පවත්වා ගන්නට ඒ සඳහා අවශ්‍ය මූලික පහසුකම් සපයා ගැනීමට පිරිස බෝ කර ගන්නවා. වන්දනේ. දැන් ඔය කොමලාතේ මොකක්ද? තමන්ට ආසාව විදිහට කණ්ඩ ඕන කියලා හිතාගෙන ඉන්න හින්දා ආන් ඒ හින්දා අපි වගේ දෙන දෙයක් කවලා නිකන් ඉඳ පුළුවන් නම් ওই ප්‍රශ්න එකක් වන්නේ නැහැ. ප්‍රබලයක්. ඈ? ප්‍රබල ධර්මය තමයි. ප්‍රබල ධර්මයෙන් හැම ටිකක් කලා නිකන් හිතන්නේ වෙන ගහෙන් ඇති ගෙඩියක් කලා නිකන් හිතන්නේ වෙන තව තමන්ට ඕන විදිහට කණ්ඩ කියන්නේ ඒක වෙලාදී. මොකද කියන්නේ? අර බෝසත්ත්වයේ කියවද කැලේට වෙලා නිකන් හිතන්නේ ගහෙන් ගන්න ගෙඩියක් කලා නිකන් හිතන්නේ ඉවරයි. දැන් එන්න පුදුනා නේද? දැනෙන්න බැරි ඉඳන වෙලා තියෙනවා. නේද? ආන්ගේ තමයි ප්‍රශ්න සබාධාමට වුණ විදිහට හිතියනම් ඔය ප්‍රශ්නයක්වත් නැහැ. සබාධාමට පටහැනි වෙලා විරුද්ධ වෙලා Tamanට ඕන විදිහට කරන්න ගියා. ඕන ඔය ප්‍රශ්නේ. හරිද? දැන් ඔය කොච්චර කරත් ඔය ඇඟට කොච්චර සැලකුවත් ලෙඩ නතර කරන්න පුළුවන් කයක් කාටද තියෙන්නේ? තේරෙනවද? හරියි. ලෙඩ නැති ඇඟක් එහෙම දෙනවා කියලා නෑ හ්ම් ડોක්ටර්ලාගෙන අතාල බලන ලෙඩ නවත්තපු ලෙඩක් එහෙම දෙනවා කාගාරේ ලෙඩ නවත්තලා එහෙම දෙනවා ලෙඩ නවත්තන්න පුළුවන්ද ඈ පුළුවන් බෑ මම ඒකට දොස්තර හොරු ඉන්නේ දොස්තර වරගෙන ඉන්නේ මොකද කරන්නේ ලෙඩ පාලනය කරලා ඔයා දැන් ওই විදියට ඉන්න කියලා එයාට තව ටිකක් ආසාව හදලා දෙනවා විතරයි මේක මරණකම් බෙහෙත් බෙහෙත් වංගන රෙජිස්ටර් කරලා බෙහෙත් දෙනවා ඒකට. හරිද? මොකද කියන්නේ ප්‍රෙෂර් වැඩි වුණොත් මොකද කරන්නේ ડોක්ටර් ළඟට ගියාම? මොකක් කරු බෙහෙත් දෙන්නේ? ප්‍රෙෂර් අඩු වෙන්නේ. ආ ප්‍රෙෂර් අඩු වෙලා ડોක්ටර් ගාවට ගියොත් මොකද කරන්නේ? ඒක තමයි මම කියන්නේ. උන් බෙද නැති කරන්නේ නැහැ. කාගයි ප්‍රෙෂර් නැති කරත් මොකද වෙන්නේ ලෙඩාට? ලෙඩා මල. ඈ මොකද කරන්නේ? ලෙඩ අඩු කරනවාද ලෙඩ වැඩි කරනවාද නැත්නම් ලෙඩ පාලනය කරනවාද ආ ඉතින් ලෙඩ පාලනය කියලා නේද ලෙඩ නවත්තනවා කියන්නේ ලෙඩ හොද කරනවා කියන්නේ ඒක හරිද බොරුනේ කියන්නේ බොරු කියන්නේ එහෙනම් ඊට පස්සේ කියන්නේ මම ලෙඩ පාලනය කරනකොට මම ගාවට එන්න එපා මැරිලා යනකම් බෙහෙත් දීවි හිටපන් හරිද අනිවාර්යයෙන් මට කරන්න දෙන්නේ ඒක තමයි එන මොකක් කරන්න දෙන්නේ නැහැ හරි ඒකාන්තයෙන් ලෙඩ පාලනය කිරීමක් විතරයි ලෙඩ නැති කරන්න බෑ කවුද කැමති ලෙඩවලට? ලෙඩ කැමතිද? නෑ. හරි. හොඳයි ලෙඩ කැමතිද? බෙදුර එක දෙක පෙළයි. යන්නද? අකමැති. ඇයි අකමැති වෙන්නේ ලෙඩවල? ඈ? මා දුක. මොකද්ද ඔය දුක කියන්නේ? හරි වේදනාව. මෙරි වේදනාවක් නැති ලෙඩ කියන්නේ මොකක්ද? ලෙඩ දුක වේදනාව. ලෙඩ දුක වේදනාව කියන්නේ කොහොමද? හොඳ ලෙඩ කියලා නෑ වේදනා නැති ලෙඩ හොඳ ලෙඩ කියලා නෑ මම දන්නවා වේදනා නැති ලෙඩ කියනවා නෑ මං අහන්නේ ඒක නෙමෙයි වේදනාව නැති ලෙඩ දෙනවනේ ඉතින් එහෙම ලෙඩක් ඇතිවෙනකොට ප්‍රඥාවක් නෑනේ ඉතින් ඔය ඉන්නේ කෙනෙක් දෙන්නේ එහෙම නේද වේදනාවක් ලෙඩ නෑ ආ තමන්ගේ දැන් ඔය තියෙනවා ලෙඩ අර හැම සුදු වෙන ලෙඩ දෙන්නේ කබර හැදෙනවා වගේ ඒ රිදෙනවද? රිදෙන්නේ නැහැ. ඉතින් ඒක ලෙඩක් නේ වෙනවා. ඉතින් කිරි ලෙඩක්. ඉතින් කතවිච්ච මොකද ඒ කියනවා. ඉතින් ඔය කිවිච්ච අරින්න ගෙටේ. ඈ? ආ හිත රිදෙනවා. ඒක තමයි මට දැනගන්න ඕනේ. මොකද හිත රිදෙන්නේ? වෙනස්. ඈ? වෙනස් ඉතින් ලස්සනට හිතන්න බෑ. ඉතින් ඒක ෂෝක් නෑ. ඔයා කැමති කොහොම අනිත් අයට වෙනස් වෙලා ඉඳෙන්නේ නැද්ද? අයිඩෝසිටි කරන්නේ මයිකල් ජැක්සන්. ආ මයිකල් ජැක්සන් වල තමයි වීඩියෝ එක. ජැක්සන්ට තමයි ඒක තමයි අන්තිමට. බේත් ගාලා බේත් ගාලා ලෙඩේ හොයාගන්න බෑ නේද යනකොට. අන්තිමට. ඈ ඕම් ඔය ලෙඩේ තමයි භයානක ලෙඩේ. ඔය කාලේට කොයි ලෙඩේ හැදුනත් වෙන්නේ එක දෙයක්. මොකද්ද ප්‍රශ්නේ? හිතේ ලෙඩක් හැදෙනවා. මොකද්ද හිතේ ලෙඩේ? ආ මේක තමයි දැනගන්න. මට ඒක තමයි කියා දෙන්නත් ඕන. මොකද්ද ප්‍රශ්නේ? දැන් ඇඟ ලෙඩ වුණා ලෙඩ වෙන්නේ ඇඟට තමයි දැන්. ඔය කබර හැදෙන්නේ මොනවා හරි වෙන්නේ ප්‍රෙෂර් හැදෙන්නේ සීනි හැදෙන්නේ ඔය කෙන ආකාරයෙන් හොටු හැදෙන්නේ හෙම්බිස් ආව කෙනෙක් කබන්ට කබ හැදෙන්නේ දාඩිය දාන්නේ ඔක්කොම වෙන්නේ කොකටද? කයට. හැබැයි කයට ලෙඩ වුණාට කය කියන එක කොහොමත්ම ලෙඩ ස්වභාවයක් නයි. මොකද උපතේ ඉඳන්ම ලෙඩ නැති කයක්ද තිබුණේ? නෑ ලෙඩ තියෙන එක. නවත්තන්න බෑ. හරි? එතකොට මේ කායට ලෙඩ වුණාම සිත ලෙඩ වෙනවා. මොකද්ද සිත නැති වෙන ප්‍රශ්නය? අකමැති වෙන. මොකද්ද අකමැති? මොකද වෙන්නේ දෙයක් නැති. අපි හිතමු තමන්ගේ සාමාන්‍ය සාමාන්‍යයෙන් අපි කියමු තමන්ට උණක් හැදුණා කියලා. සාමාන්‍ය ලෙඩන්නේ උණ හැදිච්චාමදී අකමැති. ඇයි අකමැති? ඈ? ඔව් හරි ඒ වේදනාවෙන්ද අකමැති මොකක්ද වෙන්නේ තමයි වේදනාව. දුක කියලා කියනවා. ඔය දුක කියන තැන මොකද්ද මේ හිතට වෙන්නේ කියලායි මම අහන්නේ. අපිට තමන්ට ඕන විදියට කය පාත්ව ගන්න බෑ. ආන් හරි. දැන් උණ හැදිච්ච වෙලාවට තමන්ට ඕන විදියට කන්න පුළුවන්ද? තමන්ට ඕනි වැඩේ කරගෙන යන්න පුළුවන්. කැරකිල්ල දෙනවා, දාලි දානවා, සීතලයි. තමන්ට අතපය වෙනවා, තමන්ට කරපගෙන හිටපු වැඩේ කරගෙන යන්න බැරි වෙනවද පුළුවන් වෙනවද? බැරි වෙනවා. ආ. තමන්ට ඕනි මොකක්ද? ඕනි මේ කය පාවිච්චි කර කර කර කර හිටපු වැඩ ටික තවදුරටත් කරන්න. එතකොට ආන්ගේ කැමැති ස්වභාවයෙන් කරන්න බැරි වීම තුල මොකක්ද ඇති වෙන්නේ? දුක කියලා කියනවා. හැබැයි තියෙන්නේ තරහ කියන සියුම් ස්වභාවය. Tamanට කැමති විදිහට කරන්න බැන්නා අකමැතිද නැද්ද ඒක? අකමැති කියන්නේ තරහද නැද්ද? ඈ උනාදලා ඉන්න වෙලාවට අනිත් අය හොඳට Taman ආසම කරන එක හොඳට කකා කකා ඉන්න Tamanට කා ගන්න විදිහක් නැහැ. ඒකට මොකද වෙන්නේ? ඈ තරහද නැද්ද? සාමාන්‍යයෙන් නෑ කියන්නේ දුක කියලා කියන්නේ දුක කියනකොට තියෙන්නේ මොකක්ද? තරහද නැද්ද? ඈ? ඔය නොරුස්සන්නේ ඉතින් ඒක තමයි. නොරුස්සන වෙලාවට වෙන්නේ ඒක තමයි. තරහ තමයි දෙන්නේ. අකමැති භාවය. තේරෙනව නැද්ද? නෑ. ස්වභාවයෙන් වෙන්නේ ඇතරයි. ලෙඩෑලෙන හැම අවස්ථාවකම තමන්න නොදැනුවත්වම අකමැති ස්වභාවය. තමන්ට වෙන උදාහරණයක් කියන්නද? දැන් අපි හිතමු රස්සාවක් කරනවා තමයි රස්සාව කරන වෙලාව තමන්ට හොඳටම ඔළුවේ කැක්කමක් හැදලා උනාර ගන්න වගේ තමන්ට වැඩපොළ කරගන්න බැරි බවක් එනවා. ඒ වෙලාවේ ගිහිල්ලා තමන් නිවාඩුවක් ඉල්ලලා අපි හිතමු half day යනකොට මට දැන් ඉන්න බෑ මට හරි අමාරුයි කියලා මට මෙහෙම යන්න ඕනි කියලා නිවාඩු දෙන්න කියලා නිවාඩුවක් ඉල්ලනවා. අද දැන් දෙන්න බෑ අනිවාර්යෙන් අද රැය නිකන් වැඩ තියෙනවා ඉන්න කියලා කිව්වහම මොකද හිතෙන්නේ? අනේ ෂෝක් මගේ බොස් කියලා හිතනවානේ. ඈ මොකද හිතන්නේ? තරහව නැද්ද? අකමැති නැද්ද? අකමැති. එහෙනම් දැන් මොකද වෙන්නේ? ලෙඩ හැදෙන හැම වෙලාවකම තමන්ගේ හිත තරහකින් ස්වභාවයටපත් වෙනවා. ඒකට තමයි ඔය දුක කියන වචනේ කියන්නේ. දැන් වායසයට යනකොට වෙනව නැද්ද? වායසයට යනකොට තමන් කැමති ස්වභාවයෙන් තමන්ට වැඩ ටික පෙර කරපු විදිහට කරන්න බැරි වෙනවද නැද්ද? හ්ම්. දැන් තමන්ට ඕනි මොකක් කරන්නද? ඉස්තර වගේ කරගන්න. හරි ඉස්තර වගේ කරන්න පුළුවන්ද? ඈ බෑ. ඒකට ඉතින් මොකද වෙන්නේ? ඉස්සර වගේ කරන්න ආසයි ඒත් කරගන්න බෑ බැරි හින්දා තරහයිද නැද? ඒ කියන්නේ වයසට යනකොට සාමාන්‍යයෙන්ම ඒ අයට මොකෑ වෙන්නේ? ධර්ම අවබෝධයක් නැත්තම්. අනවබෝධයෙන් නම් ඒකාන්තයෙන් ඉන්නේ කොහොමද? තරහින්ද නැද? තරහින්මයි. හරිද? එනවද නැද? තමන්ට දැන් විවාහ ගන්න බෑ තමන්ට ඕන විදිහට යන්න බෑ ඇවිදින්න බෑ අතපය වේවුලනවා ඈ ඒ විදිහට වුණාම ඒවා කරගැනීමේ හැකියාව නැතිකමින්ද තියෙන්නේ තරහා සිතක්. වෙනන්නේ. එහෙනම් තමන් එතකොට කැමති දේවල් අහිමි වෙනවට තමන් කැමතිද? කැමති දේවල් අහිමි වෙනවට කැමතිද කියලා. ආසා කර දේවල් නැති වෙනවට කැමතිද? හ්ම්. නෑ ආසා දේවල් එතකොට ලං කරගන්න පුළුවන් නම් තියාගන්න පුළුවන් නම් කැමතිද නේද? ඈ කැමති. තමන් කරන්නේ ආසා කරන දේවල් අත්හරිනවද ආසා කරන දේවල් ලං කර ගන්නවද? ඈ දෙකම කරනවා? දෙකක් කරන්න බෑ එකයි කරන්න පුළුවන්. එක එක දේවල් වලට කියන්නේ මොනවාද? එක එක දේවල් කියන්නේ ආසා නැති කරන ඒවා ආසා නැති ඒවා නම් දෙයි ආසා කරන ඒවා තියාගන්න. ඈ එහෙම කරන්නේ? මොකද කියන්නේ? මොනවද? හා හා ඒ දෙකටම එක වගේ කියන්නේ මොකද එක වගේ කියන්නේ? කැමති නම් කරගන්න. මොනවද ලං කරගන්න කැමතිය? හැබැයි කැම දාදී. ඈ. කාර් වෑන් ආබත් ඔක්කොම දියාගෙන ලොරි එහෙම ගත්තේ බලන්න. කොහොමත් ආසා කරණේවා ලං කර ගන්නවා කියන එක තමයි ස්වභාවික தත්ත්වය ආසා කරණේවා අත්හරිනවා නම් ඒක දක්ෂතාවයක් විශේෂ වැඩක්. ඔය අයට කොච්චර නෑ නෑ නෑ කියලා කිව්වත් ඔය අය කැමති තමන්ගේ රස්සාව කරන කෙන යන කාලේ වැඩියෙන් තමන්ට padi ලැබෙනවාටද padi අඩු කරනවාටද පඩිය අඩු කරනවාට කැමති අය අත උස්සන්න මම හිතේම ලියුමක් යවනවා ආයෙ ඉන්න තැනට අඩු කරන කැමති ආ හෙට හම්බ වෙනවා නේ අද හම්බ වෙන්නේ නැහැ දැන් නැතිනම් නිකන්ද ඒ හම්බෙච්ච කාලෙම මට වැඩි කරන්න මට වැඩි කරන්න එපා කිව්වද නෑ නෑ එහෙම කියන්නේ කවදා දැන් ස්ට්‍රයික් කරන්නේ මොනා කරන්නද පඩි අඩු කරන්නද වැඩි කරන්නද වැඩි කරගන්න ඈ පඩි වැඩි කරගන්න ඒ තමන් තාතා දේවල් ඉල්ලන්නේද ඔය ඔය කියන ආකාරයෙන් තමන් ස්ට්‍රයික් කරලා දෙන්නේ නැත්නම් වෙන මොනවා හරි කරන්න. ආසා කරන දේවල් ඉල්ලන්නේ. හරිද? ඒතර ආසා කරන ඒවා දෙනවද? හ්ම්. නෑ. දැන් තමන්ට හිතා ගන්න කිව්වා කාරණාවක් මෙතනදී මට පැහැදිලි කරන්න ඕනේ. තමන් කොච්චර ආසා කරන දේවල් දරුවෝ යානවාන ගෙවල් දරවල් ඇඳුම් පැළඳුම් මොනවා කියලා ඒ ආසා කරන දේවල් රැස් කරා කරා කරා රැස් කරා. ඒක රැස් කරමින් ඉඳලා තමන් ඔය කොච්චර තත්ත්වයක් තිබුණත් මැරෙන්න වෙනවද නැද? මැරෙනකොට ඔය ඔක්කොම අත්හරින්න වෙනවද නැද? එතකොට තමන් අත්හරින්න පුළුවන් කමකින්ද දැන් ඉන්නේ. ඈ? ඔව් කියන්නේ කොහොමද? තරමක් දුරට ආ ඉදිරි තරම තරමක් දුරට කාරී ඉදිරි තරමක් දුරට ආයෙ උපදීයකට ඈ දැන් තමන්ගේ වත්තේ ධනෙ වල දාලා ඒ ධනෙ තැන් තැන් වල තියලා ඒ පිළිබඳව ආසාවෙන් හිත හිතා ඉඳලා මරණයටපත් වුණා කියනවා තෝ දෙය බමුණා මොකද උනේ කියන්නේ බමුණාට බල්ලෙක් කියලා කියනවා කොහෙද ආ ගෙදරම ඔය කියන ආකාරයෙන් මහාන වෙලා හිටියත් සිවුරක් ලැබිලා මේ සිවුර පිළිබඳ ආසාව අතහැර ගන්න බැරුව ඉඳලා භික්ෂුවක් අපවත් වුණා කියනවා බුදුහාමුදුරන්ගේ කාලේ. මොකද වුණා කියන්නේ? කාවෙක් වුණා කියනවා සිවුරේම. හරිද? හ්ම්. එතකොට ඕම් වයි කියන ආකාරයෙන් දැන් ඔය අය තරමක් දුරට ආසාව අතහැරලා තිනින්ද තරමක් දුරට කාවෙක්වත් වෙලා ගෙදර උපදින්න බැරි නෑ. මීයක් වෙලා උපදින්න දන්නෙත් නෑ, කරපොත් එක වෙයි දන්නෙත් නෑ. ඔය කියන ආකාරයෙන් කාර් එකට ආතාව කියන කාර් එකේ මොකක් හරි කණ එකෙක්වත් වෙලා උපදී කාර් එකේ. කාවෙක්වත් වෙලා නේ. හරිද? දැන් ඔයා අතාරින්න පුළුවන් කියලා කියන්නේ මට කියන්න ඔයා අය දරුවෝ බලන්නේ නැතුව ස්වාම භාර්යාව ඉන්නවා නම් ඒ අය ගැන සම්බන්ධයක් නැතුව ඒ අයත් එක්ක කතා කරන්නේ නැතුව තමන් ගෙදර බඩු මුට්ටු පරිහරණය කිරීමෙන් අත්හැරලා ඒ අයත් එක්ක සම්බන්ධතා අත්හැරලා තමන් කොච්චර කාලයක් ඉඳලා තියනවාද gederin ඈත් වෙලා. ඒ ඇත්ත එක සම්බන්ධයක් නැතුව කතා කරන්නේ එහෙම නැතුව ඒ ඇත් බලන්නේ නැතුව හොයන්නේ නැතුව ඒ ඇත් එක සම්බන්ධතාවයක් නැතුව කොච්චර කාලයක් හිටියද? දවස් පහක් හිටියා. මොනා කරන්න ගිහිල්ලාද? ආ එහෙම ගිහිල්ලා හිටියා. ආපහු ගිහින් එනවා කියලා ෂුවර් එකට දන්නවනේ. ඒකද ගිහිල්ලා හිටියා. ඒකෙන් තමයි ඔය කෙන ආකාරයෙන් 100 100ක් මම ආවේ මේ ඇත් එක සම්බන්ධයක් ඇති කරගන්නේම නෑ කියලා අත්හැරලා දෙනවා. නෑ. ඒ කියන්නේ අනිවාර්යෙන් ඉපදෙන්න. ආන්න එක තමයි වෙලා තියෙන්නේ. ඔය අත්හරින්න සූදානම් කියලා කියන්නේ කොහොමද? ආ ඒක හරියම ටික ටික පුරුදු කරන්න කවදාද පුරුදු කරලා ඉවර කරන්නේ? මැරෙන්න ඉස්සෙල්ලා. කවද්ද මැරෙන්නේ? කවද්ද මැරෙන්නේ? දැන් මේ මොහොතේ මැරලා ගියොත් එහෙම පන්තලේ වත් උපදින්න දන්නේ නැහැ බල්ලෙක්වත් එලා අර මල්ලිකා දේවිට පිනාගෙනනේ. මල්ලිකා දේවිත් ওই විදිහට පන්තලම පාදාන කරගෙන ඉඳලා ඉඳලා අන්තිමට පන්තලේ බැල්ලියක බඩේ තමයි ඉපදුනා කියලා කියන්නේ. මහා දන් දුන්නු කෙනෙක් කියලා කියන ওই මල්ලිකා දේවිය. හැබැයි පිළලා කියන්නේ ඕක. හරිද? ඈ එතකොට ඉතින් ඕම මොකයි මං කිව්වේ තමන් කැමති වුණත් අකමැති වුණත් ආසා කරන දේවල් ලං කරගෙන හිටියත් නැතත් ඒකාන්තයෙන් මැරෙනවද නැද්ද? මරණ වේලාවට එතකොට ඔය ආසා කරන දේවල් පවතින කෙනාට ඒකාන්ත වශයෙන් දුක, ශෝකය, බය වැඩි වෙනවද නැද්ද? ඒකාන්තයෙන් වැඩි වෙනවා. ඇයි? Taman සරලව හිතන්න දැන් මේ කියන කාරණේ. Tamanට ඩොලර් 100ක් නැති වෙනකොට දුකද නැද්ද? තමන් අඹ කරගත්ත ලොසියක් කලවරේ වකම් කරත් එහෙම කලවරේ උදුරගෙන දිවුවත් එහෙම අනේ තාත්තා අද මට දානයක් දෙන්න පුළුවන් නා කියලා හිතනවා ඈ නෑ දුකද නැද්ද? හඳයි ඩොලර් 1000ක් දෙන දෙනත් මේක පාරන දුක වැඩි වෙනවද අඩු වෙනවද? ඈ 100ක් නැති වෙනවට වඩා දුක වැඩිද අඩුද කියලා අහන්න. එහෙනම් ඩොලර් ලක්ෂයක් විතර එකපාර නැති වුණොත් එහෙනම් මොකක් වෙයිද? heart attack හදේ? මේ මන් දන්නේ. heart attack හදේලු. heart attack අද හැදී තමයි අහම ගියා. එහෙම එකක් නැතුවත් ඒ කියන්නේ දුක වැඩි වෙලාද අඩු වෙලාද? ඈ? ඒලා ඉතින් ඕමම අම්බ කර කර ඉන්න වෙලාවේ මැරිලා ගියත් heart attack ඇති වුණා තමයි මැරෙන්න වෙන්නේ ඉතින්. ඒනම් ඔය ආසා කරන දේවල් රැස් කර කර ඉඳලා දරුවෝ, ඥාති, ධනය, ගෙවල් දරුවා. ඔය විදිහට දැන් දරුවෝ එක්කෙනෙක් ඉඳලා මැරුණොත් එකපාරක් අනන්ද වෙන වෙලාවට. දරුවෝ දෙන්නෙක් නැති වෙනකොට එතකොට දෙපාරක් දුක් වෙන්න වෙනවා ආඩම්බර වෙන්න වෙනවා තෝක වෙන්න වෙනවා එහෙනම් ওই විදිහට දරුවෝ ඥාතීන් ගෙවල් දරවල් යාන වාහන අරවා මෙවුවා සම්බන්ධතා තමන් ඔක්කොම වැඩි කරගෙන ඉන්න වෙලාවක තමන් මැරෙනකොට මොකද වෙන්නේ දුක වැඩි වෙන්න මැරෙන්නේ දුක අඩු දුක වැඩි ඒක දුක වැඩි මැරෙනවා කියන්නේ තමන්ට මරණයටපත් වෙන වෙලාවේ සිතේ ස්වභාවය එක්කෝ ශෝකය එක්කෝ බය එක්කෝ සැක එක්කෝ තරහ ඔය කියන ස්වභාවයන් එතකොට ඒවා Tamanට හොඳ ගති විදියට තියෙන්නේ නරක ගති විදියට තියෙන්නේ. ආසාව හොඳ ගතියක්ද? තරහ, සැකය, බය, ශෝකය හොඳයි. නෑ ඒවට කියන්නේ සිතේ පවතින දුර්ගති. එනම් දුර්ගතියෙන් යුක්ත වූ කෙනා මරනකොට සිත තුළ දුර්ගතියක් පිහිටියොත් ඒකාන්තයෙන් උපදින්නේ කොහෙද? දුගතියේ එහෙම තමයි බුදුහාමුදුරුවෝ දක්වන්නේ මේ ලෝකයේ ඉන්න අයගේ මිනිස්යන් ගැන අපකාතේ මිනිස්කේසු. මිනිස්යන් ඉන්නා මේ ලෝකේ ඒකෙන් අපකාතේ කිව්වේ ඊටාම අල්පයක්, ඊටාම සුළු පිරිසක් මොකද කරනවා කියන්නේ. මේ සුගතියේ නැවත උපදින තත්වයකට එනවා. අපකාතේ මිනිස්කේසු යේ ජනාපාරගාමී මේ සංසාර පාරෙන් අතර මිදෙන්නේ ඊටාම අල්පයක් විතරයි. අඩු ගන්න සුගතියටත් එන අය ඒත් ඊටාම අල්පයි. වැඩි හරියක් කොහෙද යන්නේ? සතර අපායේමයි යන්නේ. ඈගල දැන් වැඩි. හ්ම්. දැන් ඉතින් මොකද වෙලා තියෙන්නේ? දැන් ඉපදිලා හම්බෙච්ච ඔය ඇඟට ඇඟක් හම්බුණා. ඒ ඇඟ කිසිදාක නඩත්තු කරලා කෙලවර කරන්න බැරි ලෙඩ හැදෙන අනිවාර්යෙන් වයසට යන මරණය කෙනෙක් සිද්ධ වෙන ජීවත් වීමෙන් අනන්ත වෙහෙසීම් සිද්ධ කරන්න වෙන ඇඟක් හම්බෙලා තියෙන්නේ. ඒක තුළ පහළ වෙච්ච හිත ඒකාන්තයෙන් ඔය නිසා පීඩාවටපත් වෙච්ච හිතක් නෙවෙයි කියන්නේ. දැන් නම් ඕකෙන් ගැලවෙන්න ක්‍රමයක් ත්‍රිසම් වුණොත්, പ്രേත වුණොත් ඔය කියන දුක වැඩි වෙනවද අඩු වෙනවද? හ්ම්. දැන් දිව්‍ය ලෝකයේ ගියොත් ටිකක් හොඳයි. ඈ හොඳද? ඈ ටිකක් හොඳයි. ඒ දිව්‍ය ලෝකේ ගියාම ඔයිට ටිකක් හොඳ වෙනවා. හැබැයි දුක නැති වෙන්නේ නෑ. කායික දුක් අඩු වෙනවා. හැබැයි අර කිව්ව ආකාරයෙන් චිත්ත පීඩා නැති කරන්න හම් වෙන්නේ. මොකද දෙවියන්ටත් සැකය, බය, සෝකය කියන ඒවා උපදිනවා. දැන් ඔය අය ඔය ගෙවල් දරුව ඥාතීන් දාලා එන්න කිව්වම ඔය අයට බැරි වෙන්නේ ස්වාමියා, භාර්යාව, දරුවෝ දෙන්නේ තුනෙක් දාලා එන්නනේ. ඒක අතාරින්න කොණ්ඩේ ඔය අය අතාරිනවද? හ්ම්. දැන් ඔය අයනේ මන් දකින්න ඕනේ නම් එසේ දරුව ඥාතීන් ඉන්න අය අතහැරලා දාලා ගෙවල් දරුවල් අතහැරලා දාලා එන්න කිව්වොත් ඔය කියන ආකාරයෙන් ඔය ආය සූදානම් දෙය ටික අතහැරලා දාලා එන්න හදන්න. ඈ දැදිද? දරුවෝ ටිකයි අර ක්ලිනික් එකයි ඔක්කොම ඔක්කොම දරුවෝ ඥාතියින් ඉන්න අය ඔක්කොම අතහැරලා දාලා රස්තාවත් අයින් කරලා දාලා එන්න පුළුවන්. බාර. දැන් යන්න කිව්වොත්. පුළුවන්ද? මකන් බෑ කියලා. ඈ? බෑ. එතකොට දැන් ඔය Tamanට ඔය දරුවෙක් නේ එහෙම නැත්නම් ස්වාමියා එක්ක නැයි භාර්යාව එක්ක නැයි දරුවෝ කීප දෙනෙක් කියලා බෙදනකොට ඔය විදිහට ගියක් දොරක් මොනවාරි දෙනවා දාලා බෑ. දැන් දිව්‍ය ලෝකයේ ගියහම මොකද වෙන්නේ? දිව්‍ය ලෝකයේ ගියහම එක දෙවියෙක් දේවගණන් 500ක් විතර ඉන්නවා. සමහර එක දේවගණක් ඉන්නවා දෙවියෝ 500ක් විතර ඉන්නවා. ඒතකොට දැන් මේ ඇයට මේ එකෙක් දාලා එන්න බැරුව තමයි මේ නිවන් දකින්න බෑ කියලා කියන්නේ. අරේ ගියහම 500ක් ඉන්නවා. උන් 500 දාලා එයි දෙකපාරක්. ඈ කවදාවත් එන්නේ. ඒ ඉන්න ඒ ඇයට වෙන්නෙත් එක තමයි. ඒ ඇයත් කවදා හරි ඔහම ඉඳලා ඉඳලා තුත වෙන්න යනකොට අනේ අපේ මම මේ 500ම දාලා යන්නේ කොහොමද කියලා හිතා හිතා ඉඳලා උනුත් ගිහලා පෙරේත වෙලා යක්කු වෙලා උදේ. එතකොට ස්වාමීන් වහන්සේ මාර්ගඵලලාභී දෙවිවරු ඉන්න දිව්‍ය ඈ මාර්ගඵලලාභී දෙවිවරු ඔව් ඔව් මාර්ගඵලලාභී ඉන්න නේද ආයෙන්න නේද ඒ යන මේ ඉවර නැහැ මාර්ගඵලලාභී වගේ දිව්‍ය ලෝකෙට ගියොත් එයා දිව්‍ය ලෝකෙට ගියත් ඉතින් ওই නාඩ ගන්නන්නට අයිති වහේ ඉතින් ඔයාලට කියන්නේ ඒ වගේ දිව්‍ය ලෝකෙට ගියොත් හොඳයි හැබැයි ඒ වගේ යයිද කියලා කවුරු දන්නේ දැන් දැන් මාර්ගඵල ලබන්නත් එහෙ යන්න පුළුවන් ඈ මාර්ගඵල ලබවුවොත් එහෙ ගිය හැකි කියන එක නම් හරියි කවුද දන්නේ එහෙ ගිහින් මාර්ගඵල ලබන්න පුළුවන් වෙයිද කියලා. එහෙ යයිද කියලා කවුද දන්නේ? කවුද තමන්ට සාධකයක් දෙන්නේ ඒකාන්තයෙන් තමන් දිව්‍ය ලෝකේ යනවායි කියලා. එහෙම නැත්නම් ඉතින් කියන්නේ කොහොමද? එහෙම හරි වෙලා නම් හොඳයි අඩු ගානේ එහෙම හරි වුණත් සෝවාන්වත් වෙලා හිටියොත් නම් හොඳයි එහෙම උනේ නැත්නම් ඉතින් සුවර නෑ ඒකයි මම කිව්වේ එහෙම නැත්නම් පින් කරපින්න දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. මරණ වේලාවේ පිනක් මතුවන දිව්‍ය ලෝකේ යයි. හැබැයි දුක කෙලවර නැහැ. ආයක් මෙහි වැඩි. ඒක තමයි බුදුහාමුදුරුවෝ. එනිසා අවමාසයෙන් එහෙමවත් වෙන්න කියන එක තමයි ගොඩක් දෙනා කියන්නේ සතර පායම නිදාන කෙන හැටි කරගන්න කියලා. එහෙමත් වෙලා දිනනවා නම් හොඳයි. එහෙමත් වෙලා නැත්නම් ඉතින් යන්නේ මම වන්නේ නැහැ. ඒතර මම මේ පැහැදිලි කරේ ඒකයි උපදින කිසි තැනක Tamanට දුක නැති වෙන්නේ නැහැ. ඒකයි මේ තේරුම් ගන්න. එතකොට සතර අපාය කියවම කායික දුක් ඔය කියන ආකාරයෙන් වැඩි වෙනවා. චිත්ත පීඩාවන් වැඩි වෙනවා. මනුෂ්‍ය ලෝකෙට එනකොට කායික දුක් ඔය තියෙන චිත්ත පීඩා ටිකක් අඩු වෙනවා සතර අපායට වඩා. ඒතර දිව්‍ය ලෝකේ යනකොට කායික දුක් අඩු වෙනවා. ඒ අයට මානසික වශයෙන් අධිකත් වෙන නැත්නම් චිත්ත පීඩා ටිකක් අඩු වෙනවා. බ්‍රහ්ම ලෝකේ තව ටිකක් අඩු වෙනවා. හැබැයි නැති වෙන්නේ කිසිම දැනක ඔය කායිකව මානසික දුක්ඛයන් නැති වෙච්ච අවස්ථාවක් මේ සත්ත්ව ලෝකේ නෑ 31ක් තලයන් සත්වයෝ වාසය කර තැන් තියෙනවා ඒ ඔය කියන ආකාරයෙන් දුක නැති කිසිම තලයක් බුදුහාමුදුරු දක්වන්නේ නෑ හරිද ඒකයි මට මේ කියා දෙන්න ඕනේ තේරුම් කරගන්න ඕනේ ඔච්චරයි මොකද්ද උපදින කිසිදු තැනක් තුල භවයක් තුල දුකෙන් තොර භාවයක් නැති වෙන්නේ. එහෙනම් ඒකාන්ත වශයෙන්ම අපිට සිද්ධ වෙනවාමයි මොකක් කරන්නද? උපත්ය නතර කරන්න. නැවත එක දු උපතකටවත් නොවන තත්වයකටපත් වෙන්න වෙනවා. කොයි තැනක වුණත් ආයෙත් දුකටපත් වෙන්න වෙනවද නැද්ද? මොනාරි දෙකක් දෙනවා. ඇයි? එනිසා තමයි බුදුහාම දක්වන්නේ මේ සංසාරේ අසුරු ගාන සනක්වත් මේ අච්චරාතේ සංඝාති මේ අසුරු ගාන සනක්වත් මම මේ සංසාරේ වර්ණනා කරන්නේ නැහැ. නැවත ඒක උපදක්වත් මම ප්‍රාර්ථනා ලබන්න කියලා මම ඔබට කියන්නේ නෑ. ඇයි කොයි උපතක් ඒකාන්තයෙන්ම දුකක්මයි. දැන් හ්ම් දැන් එන තමන් දැනගන්න වෙනවා මේ උපතිය නතර වෙන්න නතර කරන්නට බෑ නතර වෙන්න කරන්න ඕන දේ අවිද්‍යාව දුරු කිරීමයි කියලා දල වශයෙන් කිව්වා. ඒක කොහොමද කරන්නේ? ආ මේ ටික තමයි දැන් තමන්ට කියලා දෙන්නේ. කොහොමද තමන් මේ උපත නතර වීම සඳහා වාසය කරන්න. උපත නතර වීම සඳහා වාසය කරන්න ඒදා නිවත් වෙන්න. හරිද? උප්පත්ති නතර වීම සඳහා තමන් වාසය කළ යුත්තේ අනුගමනය කළ යුත්තේ මොන මාර්ගයේද? ඒකට ඒක තමන්ට කියා දෙන්න ආරම්භ කරනවා. දවල් ආහාර වේකයෙන් පස්සේ තමයි ඒ කාර්ය සිද්ධ කරන්නේ. හරිද? ආහාර අරගෙන අපි එතන ඉදිරියට ඒ කල යුතු මාර්ගය අනුගමනය කළ යුතු මාර්ගය මොකක්ද කියන එක පැහැදිලි කරලා දෙනවා. හරිද? හරි. හරියට පස්සේ පෙර දෙමු. එතනින් ඉදිරියට Tamanට මෙසේ උපත නතර කිරීමට අනුගමනය කළ යුතු මාර්ගය මොකක්ද කියන එක පැහැදිලි කරලා දෙනවා. එතෙක් සම්දනාට සමා සම්බුදු සාරණයි. Thank you.